පරිච්ඡේදය දෙක අල් බකරා එලදෙන. අසීමිත දයාව හා අසම සම අනුකම්පාවෙන් යුතු අල්ලාගේ නාමයෙන්. අලිෆ් ලාම් මීම් අල්හා දෙවියන් විසින් ජිප්‍රිල් අලිහිස්ලාම් තුමාගේ මාර්ගයෙන් නබි මුහම්මද සලල්ලාහෝ අලිහි වසල්ලම් තුමානන් හට පහල කරන ලද පරිශුද්ධ වූ කුරාණය වන මෙය ධර්ම පුස්තකයයි. මෙහි කිසිම සැකයක් නැත. බය භක්තිකයින්ට මේ රිජු මාර්ගය පෙන්වන්නේය. බයභක්තියෙන් පිරි ඔවුන් ගුප්තදෑ ඇත්තේ යැයි විශ්වාස කරන්නාහ. සලාතේද නැමදුමද නොකඩවා ඉටු කරන්නාහ. අපි ඔවුන්ට ලබාදුන් මුදල් වස්තුව ආදී දැයින් දානමාන වශයෙන් වියදම් කරන්නාහ. තවද නබයේ ඔවුන් ඔබට පහල කරන ලද මෙම ධර්මයේද. ඔබට පෙරවිසූ නබිවරුන්ට පහල කරන ලද දෑද විශ්වාස කරන්නාහ. විනිශ්්‍යය දිනය වන පරලොවද සත්‍යයයි ඔවුන් ස්ථීර වශයෙන් විශ්වාස කරන්නාහ. මෙවෙන්නන්ම තම දෙවියන්ගේ රජු මාර්ගයෙහි සිටින්නාහ. මොවුන්ම නේත වශයෙන්ම ජයග්‍රහ කියන්නේ. නබයේ ඇත්තෙන්ම කවුරුන් මෙම ධර්මය සිතට විරුද්ධව ප්‍රතික්ෂේප කරන්නෝද. ඔවුන්ට ඔබ බියකන්වා අනතුරු ඇඟවීමද. ඔවුන්ට ඔබ බියකන්වා අනතුරු අඟවා නොසිටීමද. ඔවුන්ට එක සමානය. ඔවුන් විශ්වාස කරන්නේ නැත. ඔවුන් සිතට විරුද්ධව ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන් ඔවුන්ගේ හෘදයන් මතද සවන ඉන්ද්‍රයන් මතද අල්ලා මුද්‍රා තබා හැරියේය. ඔවුන්ගේ පෙනීම මතද තිරයක් දමනු ලැබේය. තවද ඔවුන්ට ඉමහත් වූ දඩුවම්ද ඇත. නබේ අල්ලාවද අවසාන දිනයද විශ්වාස කර ඇත්තෙමු යැයි පවසන්නන්ද මිනිස්සුන්ගෙන් සමහරක් ඇත. නමුත් ඇත්තෙන්ම ඔවුන් විශ්වාසේ තැබූවන් නොව ඔවුන් මෙසේ පවසා අල්ලාවද විශ්වාසේ තැබූවන්වද රවට්වන්නට අදහස් කරන්නාහ. නමුත් මෙමගින් ඔවුන් තමන්වම රවටා ගන්නාහ. මෙය ඔවුන් වටහා නුගන්නාහ. මන්දයත් ඔවුන්ගේ හෘදයන්හි වංචනික භාවේ නැමැති අසනීපයක් ඇත. ඔවුන්ට එම අසනීපය අල්ලා වැඩිකර හැරියේය. මෙසේ ඔවුන් බොරුකීමෙන් ඔවුන්ට වේදනාගෙන දෙන දඩුවම්ද ඇත. ඔවුන්ට ඔබ භූමියෙහි නපුර කරමින් කටයුතු නොකරනු යැයි පවසනු ලැබෝහොත්. ඒට ඔවුන් අපි සමාධානය ඇති කරන්නම්ම වන්නෙමු. නපුර කරන්නන් නොවයැයි පවසන්නාහ. නීත වශයෙන්ම ඔවුන් නපුර කරන්නන්ම නොවෙද. නමුත් තමන්ම නපුර කරන්නන් යන්න ඔවුන් වටහා නොගන්නාහ. තවද ඔවුන්ට අනිත් මිනිසුන් විශ්වාස කළ ආකාරයටම ඔබත් සත්‍ය වශයෙන්ම විශ්වාස කරනුයැයි පවසනු ලැබූහොත්. ඒට ඔවුන් මෝඩයන් විශ්වාස කළ ආකාරයට අපිත් විශ්වාස කරන්න දෙයයි විමසන්නාහ. නීත වශයෙන්ම මොවුන් මෝඩයන්ම නොවේද. නමුත් තමන්ම මෝඩයන් යන්න ඔවුන් දැනගන්නේ නැත. තවද ඔවුන් විශ්වාසවන්තයින්ම හමු ඕහොත් අපිත් ඔබලාමෙන් විශ්වාස කරන්නෙමු යයිද පවසන්නාහ. නමුත් ඔවුන් විශ්වාසවන්තයන්ගෙන් ඈත්වේ තමන්ගේ ප්‍රධානින් වන ශෛතාන්වරුන් සමඟ තනි වුවහොත් නීත වශයෙන්ම අපි ඔබත් සමඟ සිටින්නෙමු. නමුත් අපි විශ්වාසවන්තයෙන් සමඟ එසේ පවසා සමච්චල් කරන්නෙමු යැයි පවසන්නාහ. නොසේය අල්ලාම ඔවුන්ව ඔවුන්ගේ කරූරකමහි මෙසේ පරාවර්තනය වී විනාශ වන්නට ඉඩහැර සමච්චල් කරන්නේය. රිජු මාර්ගය වෙනුවට දුර්මාර්ගයේ මිලටගත් අය මොවුන්ය. එබැවින් මොවුන්ගේ මෙම ව්‍යාපාරයෙන් කිසිම ලාභයක් ලබා දුන්නේ නැත. තවද මොවුන් රිජු මාර්ගයේ අත්කරගත් අය වූවේද නැත. එබැවින් මොවුන්ගේ උපමාව නම් අන්දකාරය වටකරගෙන සිටින කෙනෙකුගේ උපමාවට සමවන්නේය. එනම් අනතුරුදායක කැලෑවක කොටු වූ කෙනෙකු මග සොයාගැනීම සඳහා ගිනිමොලවා එමගින් ඔහු වටා විහිදෙන ආලෝකය ලැබුණු අවස්ථාවේදී ඔවුන්ගේ නපුරු ක්‍රියාවන්හි හේතුවෙන් අල්ලා ඔවුන්ගේ ආලෝකය ඇස් පෙනුම පහකර බැලීමට නොහැකි ගණ අන්දකාරයෙහි ඔවුන්ව අත්හැරදැමුවේය. ඒ සමකම මොවුන් හොඳ දැය නොවසන බිහිරන් බවටද. හොඳ දැය කතා නොකරන ගොළුවන් බවටද. හොඳ දෑ නොබලන අන්දයින් බවටද පත්තෝහ. එබැවින් මොවුන් අනතුරුදායක තත්ත්වෙන් කිසි විටකත් මිදෙන්නේම නැත. නැතහොත් මොවුන්ගේ උපමාව ගණ අන්දකාරයෙන්ද ගිකුරුමෙන්ද විදුලියෙන්ද යුත් වලාකුලින් වසින වර්ෂාවට හසු වුණු අයගේ උපමාවට සමවන්නේය. එසේ හසු වුණු මොවුන් හෙන හඬින් මරණ බියට පත්ව තමන්ගේ අතැගිලි තමන්ගේ කන්වලට ඇතුළු කර තද කර වසා ගන්නාහ. නමුත් අල්ලා ප්‍රතික්ෂේප කරන මොවුන්ව සෑම විටම වටකරගෙනම සිටින්නේය. තවද එම විදුලි කිටීම මොවුන්ගේ ඇස් පෙනුම උදුරාගැනීමට තැත් කරන්නේය. ඒ මොවුන්ට ආලෝකේ ලබාදින සෑම අවස්ථාවන් හිදීම එයින් එම ආලෝකෙන් ඇවිදින්නට අදහස් කරන්නාහ. නමුත් එම විදුලිය නැතිවේ ඔවුන්ව අන්දකාරයේ වටකරගතහොත් මාර්ගය නොදැන තිගෙස්සී නැවතී යන්නාහ. තවද අල්ලා අදහස් කළේ නම් මොවුන්ගේ සවන ඉන්ද්‍රයන්ද ඇස් පෙනුමද පහකර හරින්නේය. නිතවශයෙන්ම අල්ලා සෑම දෑක් කෙරෙහිම ඕනෑම දෑක් කිරීමට තරම් බලසම්පන්නේකි. මනුෂ්‍යයනේ ඔබ ඔබවද ඔබට පෙරවිසූ අයවද උත්පාදනය කළ ඔබගේ දෙවියන්වම නමදිනු. එමකින් ඔබ පරිශුද්ධවන්තයෙන් බවට පත්විය හැකිය. ඔහුම ඔබ වෙනුවෙන් භූමිය වාසස්ථානයක් බවටද අහස වියනක් බවටද නිර්මාණය කර වලාකුලෙන් වර්ෂාව වසින්නට සලස්වා එමගින් ඔබට ආහාර වශයෙන් ගත හැකි පළතුරු වර්ගද ඔබට ඉකුත් කරන්නේය. එබැවින් මේ සියල්ල ඔබ පැහැදිලිවම දැනගෙනම අල්ලාට කිසිම සමානයක් ඇති නොකරනු. අපගේ දූතයාාවන මුහම්මද සල්ලල්ලාහු අලිහිවසල්ලම් නැමති අපගේ වහලාට අපි පහළ කළ මෙහි මෙම ධර්මයෙහි ඔබ සැකසිතා මේ දෙවියන් වහන්සේ විසින් පහළ කළ දෙයක් නොව යැයි පවසන ඔබ සත්‍යවන්තයෙන් වශයෙන් සිටින්නෙහු නම් ඔබත් අල්ලා හැර ඔබව ස්ථීර කරන්නන්වද ඔබට උදව්වට ඔබ කැඳවාගෙන ඔවුන් සමඟ එක්කාසු වේ එමකින් මෙවැනි පරිච්චේදයක් නිර්මාණය කරගෙන එනෝ. ඔබ එසේ නොකරන්නේ නම් ඔබලා විසින් කිසි විටකත් එසේ කිරීමට නොහැකිය. මිනිසුන්ද ගල්ද භාවිතා කරගන්නාන් නිරාගින්නට බියවනු. එය මෙම ධර්මය ප්‍රතික්ෂේප කරන්නන් වෙනුවෙන්ම සම්පාධනය කර ඇත්තේය. නබයේ කවුරුන් මෙම ධර්මය විශ්වාස කර මෙහි සඳහන්ව ඇති අන්දමට දැහැමි ක්‍රියාවන් කරන්නෝද ඔවුන්ට නීත වශයෙන්ම ස්වර්ගයහි දියදහරා සදාකල් ගලමින් ඇති උයන් වතු ඇතයැයි ඔබ සුභහරංචි දෙනු මැනව. ඒවායෙන් ඔවුන්ට පළතුරක් කෑමට ලබා දෙන සැමවිටම කලින් අපට ලබා දෙනු ලැබුවේද මේවා නොවෙදයැයි විමතීට පත්වමින් පවසන්නාහ. මන්තයත් බැලූ බැල්මට එකම විදිහේ පෙනුමක් ඇති දෑම දෙනු ලබන්නාහ. එහෙත් ඒවා රසයෙන් විවිධව ඇත. ශුද්ධ වූ වල්ලභයන්ත එහි ඔවුන්ට ඇත. තවද ඔවුන් එහි සදාකල් රැඳී සිටින්නාහ. මෙස්සෙකු නැතහොත් ඊටත් වඩා අල්පයෙහි උසස යම් කිසිවක් උපමාවක් වශයෙන් පැවසීමට අල්ලා නීත වශයෙන්ම ලැජ්ජාවන්නේ නැත. එබැවින් ඔවුන් ඇත්තෙන්ම විශ්වාස කර සිටින්නෝද ඔවුන් නීත වශයෙන්ම එය තම දෙවියන්ගේ සත්‍ය වූ උපමාවක් යයිම ස්තිර වශයෙන් දැනගන්නාහ. එහෙත් මෙම ධර්මය ප්‍රතික්ෂිප කරන්නන් නම් මෙය උපමාවක් කිරීම මගින් අල්ලා කුමක් නම් අපේක්ෂා කරන්නෙහිදැයි විමසන්නාහ. මෙමගින් ඔහු අනේක අය දුර්මාර්ගයෙහි වන්නට සලස්වන්නේය. මෙමගින් අනේක අය රිජු මාර්ගය අත්කර ගැනීමටද සලස්වන්නේය. නමුත් මෙම ධර්මය සිතට විරුද්ධව ප්‍රතික්ෂේප කරන පාපතරයන් හැර අන් කිසිවෙකුත් මෙමකින් මාර්ගයේ වැරදයාමට ඔහු සලස්වන්නේ නැත. තවත එම පාපතරයන් අල්ලා වෙත මොවුන්ගේ මුතුන්මිත්තන් කළ ගිවිසුම මොවුන් ස්තීර කළ පසුද කඩකර දමන්නාහ. කුමක් එක්කාසු කර තබන්නට අල්ලා නියෝග කළේද එය වෙන්කරද හරින්නාහ. ඔවුන් භූමියහේ නපුරු කරමින්ම සිටින්නාහ. මෙවැන්නන් අලාභේම අත්කරගනු ලැබූවන්ය. මනුෂ්‍යයනේ ප්‍රාණයක් නොමැතිව තිබූ ඔබට ඔහුම පණදී තිබියදේ. ඔබ අල්ලාව කෙසේ නම් ප්‍රතික්ෂේප කරන්නේ හොද. ඉන් පසුවද ඔහුම ඔබව මරණයට පත් කරන්නේය. පසුවද ඔහුම ඔබට පණ දෙන්නේය. ඉන් පසුවද ඔබ ඔබගේ කළකම් සඳහා පලවිපාක අත්කර ගැනීම සඳහා ඔහු වෙතම විනිශ්්‍යය සඳහා ගෙන එනු ලබන්නෙහුය. ඔහුම භූමියද භූමිහි ඇති සියල්ලද ඔබ වෙනුවෙන් උත්පාදිනය කළේය. තවද ඔහු අහස උත්පාදිනය කිරීමට අදහස් කළ අවස්ථාවේදී ඒවා අහස් හතක් වශයෙන්ද නිර්මාණය කළේය. තවද ඒවායේ ඇති සියල්ලද හොඳින් දැන සිටින්නෙකු වශයෙන්ද සිටින්නේය. නබී ඔබගේ දෙවියන් මලායික්කාවරුන්ට මා භූමියෙහි මගේ නියෝජිතයා ආදම්ව නිර්මාණය කිරීමට යන්නෙමියැයි පැවසූ අවස්ථාවේදේ. එයට ඔවුන් භූමියෙහි නපුරුකම් කරමින් ලේ වගුරුවන්නට පරම්පරාවක් බිහිකිරීමට යන ඔහුව එහි ඔබගේ නියෝජිතයා වශයෙන් පත් කරන්නෙහිද. අපි නම් ඔබගේ පරිශුද්ධභාවය පවසමෙන් ඔබගේ ප්‍රශංසාව මගින් ඔබව සුවිශුද්ධ කරමින්ම සිටින්නෙමු යැයි පැවසූහ. ඒට දෙවියන් වහන්සේ ඔබ නොදනුවත්දැය සියල්ල නේත වශයෙන්ම මා හොඳින් දැන සිටින්නෙමි යැයි පැවසුවේය. පසුව ආදම්ව උත්පාදිනය කර ආදාම්ට භූමිහි ඇති සීලුම වස්තුූන්ගේ නම්ද ඒවායේ ගුණාංගයන්ද උගන්වාදී. පසුව ඒවා එම මලායිකාවරුන්ගේ ඉදිරිහි තබා මලයිකාවරුණේ ආදම්ට මගේ නියෝජිතයාවීමට අයත් සුදුසුකමක් නැතැයි පෙවසවා නොවෙද. මෙහි ඔබ සත්‍යවන්තීන් නම් මෙන්න ඔබ ඉදිරියේ ඇති මේවායේ නාමයන් ඔබ මාහට දැනුම් දෙනු යැයි පැවසුවේය. එසේ දැනුම්දීමට නොහැකිව ඔවුන් දෙවියන් වහන්සේට ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයකි. ඔබ අපට දැනුම්දුන් දැය හැරෙන්න්නට වෙන කිසිවක් අපි දන්නේ නැත. නියත වශයෙන්ම ඔබම හොඳින් දන්නෙකුද ඥානවන්තයකුද වශයෙන් සිටින්නේෙහි යැයි පැවසූහ. පසුව දෙවියන් වහන්සේ. ඕ ආදම් ඔබ මේවායේ නාමයන් ඔවුන්ට දැනුම් දෙනු යැයි පැවසුවේය. ඔහු ඔවුන්ට ඒවායේ නම් දැනුන්දුන් අවස්ථාවේදී ඔහු මලයිකාවරුන්ට භූමියහිද අහස්හිද ඔබට සඟවා ඇති දැය නියත වශයෙන්ම මා හොඳින් දැන සිටින්නෙකු යැයි මා ඔබට පැවසුවේ නැත්ත. එබැවින් ඔබ ආදම් ගැන එලිදරව් කළ දෑද සඟවාගත් දෑද නීත වශයෙන්ම මා හොඳින් දන්නෙමියැයි කීවේය. පසුව අපි මලයිකාවරුන්ට ආදම්ට ඔබ හිස බිම තබා නැවී සුජූත් කරුණුයැයි පැවසූ විට ඔවුන් සියල්ල සුජූත් කළහ. ඉබ්ලිස් හැර ඔහු නම් උඩකු කමින් ඈත්වී අපගේ අන නොතකා ප්‍රතික්ෂේප කර හැරියේය. පසුව අපි ආදාම්ට සහකාරයේ වශයෙන් ඔහුගේ භාර්යාව උත්පාදනය කර ආදම්ට ඕ ආදම් ඔබ ඔබගේ බිරිඳ සමඟ මෙම උයනෙහි වාසය කරඩු. ඔබ දෙදෙනා මෙහි කැමති ස්ථානයක කැමති දෙයක් ඕනෑ තරම් අනුභව කරනු. නමුත් ඔබ මේ ගසට ලං නොවෙනු ලංවුවහොත් ඔබ දෙදෙනාම ඔබට නපුරක් කරගත් අය බවට පත්වන්නෙහු යැයි කීවේමෝ. නමුත් ඉබ්ලිස් වන ශේතාන් ඒ දෙදෙනාවම වලක්වන ලද ගසට ලංවී වරද කරන්නට සලස්වා එතැනින් ඒ දෙදෙනාම සිටි උසස්තත්වයෙන්ද ඔවුන්ව පිටමං කරනු ලැබීමට සලස්වා දැමුවේය. එබැවින් ඔවුන්ට ඔබගෙන් කෙනෙකෝ අනිත් කෙනාට සතුරු වී ඇති බැවින් මෙම උයනෙන් ඔබ බැස යනු. ඔබට භූමිය හිම වාසය කිරීමට වාසස්ථානයක් ඇත. එහි සුළු කාලයක් දක්වා සැප පහසුවද විඳිය හැකියයි අපි කීවෙමු. පසුව ආදම් වචන සමහරක් තම දෙවියන්ගෙන් ලබාගෙන ඉගෙනගත්තේය. එමකින් ඔහු ප්‍රාර්ථනා කරමින්ම සිටියේය. එබැවින් ඔහුව අල්ලා ක්ෂමා කර හැරියේය. නියත වශයෙන්ම ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද. අසම සම අනුකම්පාවෙන් යුතු කෙනෙකු වශයෙන්ද සිටින්නේය. පසුව අපි මෙසේ කීවෙමු. ඔබ සියල්ලන්ම මෙයින් බැස යනු. මගෙන් ඔබට මගේ දූතයන් මගින් නීත වශයෙන්ම රිජු මාර්ගය පැමිණෙනු ඇත. ඔබගෙන් කවුරුන් මගේ එම රිජු මාර්ගය අනුගමනය කරන්නෝද ඔවුන්ට කිසිම බියක් නැත. ඔවුන් දුක්වන්නේද නැත. තවද කවුරුන් රජු මාර්ගය ප්‍රතික්ෂේප කර අපගේ ආයාවන් බොරු කරන්නෝද. ඔවුන් නිරාවාසීන්ම වන්නාහ. ඔවුන් එහි සදාකල් රැඳී සිටිනු ඇත. ඉස්රයිල පරම්පරා දරුවනේ. ඔබට මා ලබාදුන් මගේ යස ඉසුරු ගැන ඔබ පොඩියක් සිතා බලනෝ. ඔබ මා වෙත ලබාදුන් පොරුන්දුව ඉටු කරනු. මමද ඔබගේ පොරුන්දුව ඉටු කරන්නෙමි. මටම ඔබ බියවනු මැනව. මා පහල කළ මෙම ධර්මය ඔබ විශ්වාස කරනු. මෙය ඔබ වෙත ඇති දෑද. තවුරාත් නැමති ධර්මයද සත්‍යය කර තබන්නේය. මේ ප්‍රතික්ෂප කරන්නන්ගෙන් ඔබ පළමුුවන්නන් බවට පත් නොවනු. මෙම ධර්මය ගැන ඔබ වෙත ඇති තවුරාතයෙහි පවසා ඇති. මගේ වදන් වෙනස් කර සුළු මුදලකට විකුණා නොදමනු. ඔබ වෙනත් අයටද බිය නොවේ මටම බියවනු. ඔබ සත්‍යය බොරු සමග අවුල් කරන්න හෝ සත්‍යය හොඳින් දැන දැනම එය සැඟවීම හෝ නොකරනු. ඔබ සලාතය නොවරදවා සලාත් කරනු. සකාද්ද ධර්මෙහි ඇති දුප්පතුන්ගේ බදු ගෙවාගෙන එනු. සලාතයේහි එකට එකතු වී නැවී රුකූ කරන්නන් සමග ඔබත් නැවී රුකූ කරනු. ඔබ තවුරා ධර්මය කියවමින්ම ඔබට කරනමෙන් නියෝග කරනු ලැබ ඇතිදැය අමතක කර අනිත් මිනිසුන්ට දැහැමිදැය කරනමෙන් ඔබ අන කරන්නෙහුද. මෙතරම් දෑක්වත් ඔබ දැනගතයුතු නොවේද. කෙතරම් අමාරුකමකදී වුවද ඔබ ඉවසීමෙන් යුතුව සලාත් කර දෙවියන් වහන්සේ වෙතින් උදව් උපකාර පතනෝ. නමුත් නීත වශයෙන්ම මෙය භයභක්තිකයන්ට මිස අන් අයට ඉතාමත් අමාරුකමක් වශයෙන්ම තිබෙනු ඇත. සිත්තුල භයභක්තිය ඇති ඔවුන් නම් තම දෙවියන්ව නීත වශයෙන්ම හමුුවන්නෙමු යයිද. ඔහු වෙතම නීත වශයෙන්ම යන්නෙමු යයිද ස්ථිර වශයෙන්ම විශ්වාස කරන්නාහ. ඉස්්‍රයිල පරම්පරා දරුවෙනි පෙරකලදී මා ඔබට ලබාදී තිබූ මගේ යස ඉසුරුද. ලෝකවාසී සියල්ලන්ටම වඩා ඔබව මා උසස්කර තැබීමද පොඩියක් සිතා බලනු. ඔබ එක් දිනයක් ගැනද බියවනු. එදින කුමන ආත්මයක් හෝ අනිත් ආත්මයකට කිසිම ප්‍රයෝජනයක් අත්කරදීමට නොහැක. ඒ වෙනුවෙන් ඔහු මැදිහත්වී කතාකිරීමද භාරගනු නොලැබේ. තවද ඔවුන් කිසිවෙකුගෙන් කිසිම උදව්වක් කරනු නොලබන්නාහ. තවද ඔබව නපුරු වේදනා කරමින් සිටි ෆිර් අවුන්ගේ සමූහයෙන් අපි ඔබව බේරාගත්තෙමු. ඔවුන් ඔබගේ පිරිමි දරුවන්ව මරාදමා ඔබගේ ගැහැනු දරුවන්ව පමණක් පණපිටින් ජීවත්වීමට ඉඩහරිමින් සිටියහ. එහි ඔබට ඔබගේ දෙවියන්ගේ ඉමහත් වූ පිරික්සුමට ඇතිවී තිබුණේ. තවද ඔබ වෙනුවෙන් මුහුද දෙබෑ කර අපි ඔබව බේරාගෙන ඔබ පිටුපසින් එලවාගෙන පැමිණේ ෆිර් අවුන්ගේ සමූහය ඔබ බලාගෙන සිටියදීම ගිල්වා දැමුවෙමු. තවද තවුරාත් ධර්මය ලබාදීමට මූසාට අපි රාත්‍රීන් හතලිහක් පොරොන්දු වී තිබුණෙමු. ඒ සඳහා ඔහු ගිය පසු ඔහු ආපසු හැරී ඒමට පෙරම ඔබ සීමාව ඉක්මවා වසු පැටවෙකු දෙවියන් වශයෙන් ගෙන තිබුණෙහුය. ඔබ කෘතඥ වනු ඇතැයි මින් පසුවද අපි ඔබව ක්ෂමා කළෙමු. ඔබ රිජු මාර්ගය ලබාගනු පිණිස මූසාට එක් ධර්මයක්ද වෙන්කර දැනුම්දී හැකි නීති රීතියද අපි එහි ලබා දුන්නෙමු. පසුවත් පොඩ්ඩක් සිතා බලනු. මූසා තම සමූහයට මගේ සමූහේනේ ඔබ වසු පැටවා දෙවියෙකු වශයෙන් ගත්බැවින් බුද්ධිමත් භාවයෙන් පෙරේ ඔබ ලැජ්ජා නැද්ද සතෙකු නැමත ඇත්තෙන්ම ඔබට නපුරම කරගත්තෙහුය. ඔබ සිත්හැවී ඔබව උත්පාදිනය කළ දෙවියන් වෙත නැවතත් ඔබව ඔබගින් සිටින සීමාව ඉක්මමූුවන්ව ඔබම වදදී මරා දමනු. මේම ඔබගේ උත්පාදකයා වන දෙවියන් වෙතින් ඔබට පින් අයිතිවන්නේ යැයි පැවසුවේය. එබැවින් ඒ අන්දමෙන්ම ඔබද කළ බැවින් ඔබව ඔහු ක්ෂමා කරහැරියේය. නියත වශයෙන්ම ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා අසම සම අනුකම්පාවෙන් යුත්තෙකු වශයෙන් සිරින්නේය. තවද ඔබ මූසාට ඕ මූසා අපි අල්ලාව ප්‍රත්‍යක්ෂ වශයෙන් දකිනතුරු ඔබව අපි විශ්වාස නොකරන්නෙමු. යැයි පැවසූ අවස්ථාවේදී ඔබ බලා සිටියදීම ඔබව හෙන හඬ අල්ලා ගත්තේය. ඔබ හොඳින් දැනගැනීම පිණිස ඔබ හෙන හඬින් මරණයට පත් වූ පසුද ඔබට අපි පණදුන්නෙමු. තවද අපි ඔබට ඔබගේ මුතුන්මිත්තන්ට ස්වේත වර්ණ වලාකුළුවලින් සෙවන් ලබාදීමට සලස්වා ඔබ වෙනුවෙන් මන්නු සල්වාද පහළ කර. ඔවුන්ට අපි ඔබට ලබාදිමින් තිබෙන පරිශුද්ධ වූ මේවා අනුභව කරමින් සිටිනු යැයි නියෝග කර සිටියමු. එහෙත් අපගේ අනකඩ කළ ඔවුන් අපට කිසිම හානියක් කර දැමුවේ නැත. එහෙත් ඔවුන් තමන්ට තමන්ම නපුරක් කරගත්හ. තවද ඔබගේ මුතුන්මිත්තන්ට ඔබ මෙම නගරීට ගොස් එහි ඔබට කැමති තැනකින් කැමති දෙයක් ඕනෑ තරන් අනුභව කරනු. එහි දොරටුවෙන් ඇතුළුවන වෙට හිස නවා ඇතුළුවනු. හිත්තතුන් අපගේ පාපයන්ගේ බර පහ කරනු මැනව යයිද පවසනු. ඔබගේ පාපයන් අපි ක්ෂමා කර හරින්නෙමෝ. දැහැමි දෑ කළ අයට එහි පලවිපාක වැඩිකරද දෙන්නෙමෝ යැයි අපි පවසා තිබුණෙමෝ. නමුත් සීමාව ඉක්මවමින් සිටි ඔවුන් තමන්ට පවසනු ලැබූ වදන වෙනස් කර හිත්තතුන් ගෝදම්බු වර්ගයක් යැයි නොපවසන ලද දෙයක් පැවසූහ. ඔවුන් මේ අන්දමින් වෙනස් කර පවසා පාපයන් කළ බැවින් සීමාව ඉක්ම වූ ඔවුන් කෙරෙහි අහසින් දඩුවම් පහල කළෙමු. මූසා තම වාර්ගිකයන් සමඟ තේ නැමති ප්‍රදේශයෙහි ගමන් කරමින් සිටි අවස්ථාවේදේ වතුර නොලැබී පිපාසයෙන් පීඩාවට පත්වී සිටි ඔවුන්ට වතුර සොයමින් සිටි අවස්ථාවේදී. අපි ඔහුට ඔබ ඔබගේ සැරයටියෙන් මෙම ගලට ගසනු යැයි පැවසුවමු. ඔහු එසේ ගැසූ විට එවිලේම එයින් උල්පත් දොල්හකින් ජලිය වැහෙන්නට විය. ඔහුගේ සමූහයේ කොටස් දොළහක මිනිසුන් සියල්ල තමන් පානය කළයුතු ජලතටාකය පැහැදිලිව දැනගත්හ. ඒ අවස්ථාවේදී අපි ඔවුන්ට ඔබට අල්ලා ලබාදුන් මන්නු සල්වා නැමති ආහාර දැයෙන් අනුභව කරනෝ. ගලින් උතුරා වෑහෙන මෙම වතුර පානය කරනෝ. නමුත් භූමිහි නපුර කරමින් ඒ මේ අත නොහැසිරෙනු යැයි පැවසුවමු. නමුත් ඔබ මූසාට ඕ මූසා එකම විදිහේ ආහාර අනුභව කරමින් සිටීමට අපට නොහැක. භූමිහි වැඩෙන්න්නට හැකි පලාවර්ග තියඹරා ගොදම්බු පරිප්පු ලූුණු ආදිය සොයාදන මෙෙන් ඔබගේ දෙවියන්ට අප වෙනුවෙන් ඔබ ඉල්ලා සිටිනු යැයි ඔහු වෙතින් ඉල්ලා සිටියහ. එයට මූසා උසස් දැය වෙනුවට බාලදෑ මාරුකර ගැනීමට අදහස් කරන්නෙහුද. එසේනම් ඔබ කුමක් හෝ නගරයක බැසගනු. ඔබ ඉල්ලා සිටින දෑ නීත වශයෙන්ම එහිම ඔබට ලැබෙනු ඇතයැයි පැවසුවේය. එබැවින් පහත වැටීමද අවමානයේද ඔවුන් කෙරෙහි නියමවීගේය. අල්ලා කෝපයහිද ඔවුන් සේන්දුවීගේය. ඇත්තෙන්ම ඔවුන් අල්ලාගේ ආයාවන් ප්‍රතික්ෂේප කරමින්ද. අසාධාරණයේ නබිවරුන්ව ඝාතනය කරබින්ද සිටීමම මේට හේතුවවේ. මේට මෙතරම් විශාල පාපයන් කරනමෙන් පත්වීමට හේතුව වූයේ. ඔවුන් අල්ලාගේ නියෝකයන් විටින් විට කඩකර පාපයන් කරමින් සිටීමය. විශ්වාසවන්තයින් වුවද යුදෙව්වන් වුවද ක්‍රිස්තියානුවන් වුවද සබීයෙන්වරුන් වුවද ඔවුන් අල්ලාවද අවසාන දිනේද ඇත්ත වශයෙන්ම විශ්වාස කර දැහැමි ක්‍රියාවන් කළෝද ඔවුන්ට ඔවුන්ගේ පලවිපාක ඔවුන්ගේ දෙවියන් වෙත නියත වශයෙන්ම ඇත. තවද ඔවුන්ට කිසිම බියක්ද නැත. ඔවුන් දුක්වන්නේද නැත. අපි ඔබ කෙරෙහි තූර් නැමති කන්ද ඔසවා ඔබ වෙතින් පොරුන්දු ලබාගත් අවස්ථාවේදී. අපි ඔබට ලබාදුන් තවරාත් නැමති ධර්මය ස්ථීරවශෙඩ් ඉටු කරනු. සෑමවිටම ඒ ඇති දැය මතකේ තබා ගනු. එමගින් ඔබ පරිශුද්ධ ඌන් බවට පත්වන්නෙහුය යැයි පැවසුවමු. මින් පසුවද ඔබ පොරොන්දුවලින් වෙනස් වූවෙහිවය. නමුත් ඔබ කෙරෙහි අල්ලාගේ ආදරේද. කරුණාවද නොතිබුණි නම් ඔබ සම්පූර්ණයෙන්ම අලාභ වූවන් පවට පත්ව සිටින්නෙහුය. තවද විවේක දිනය වන සෙනසුරාදා දිනයක්නේ මාළු ඇල්ලීම තහනම් යැයි තිබුණු සීමාව ඔබගෙන් කවුරුන් කඩ කළෙහුද යන්නද. ඒ වෙනුවෙන් අපි ඔවුන්ට ඔබ දීන වූ වතුරන් බවට පත්වනු යැයි පැවසීම යන්නද. ඔබ පැහැදිලිවම දැනගෙනම සිටින්නෙහුය. මෙය ඒ කාලයේදී ඔවුන් ඉදිරියේ සිටින්නන්ටද ඔවුන්ට පසු කාලයේදී පැමිණෙන්නන්ටද පාඩමක් වශයෙන්ද භයභක්තිකයන්ට හොඳ ඕදනක් වශයෙන්ද අපි පත් කළෙමු. තවද ඔබ ගවයකුගේ බෙල්ල කපා කුර්බාන් කරනමෙන් ඇත්තෙන්ම අල්ලා ඔබට අන්න කරන්නේය යයි මූසා තම ජනතාව වන ඔබගේ මුතුන්මිත්තන් වෙත පැවසූ විට ඔවුන් ඕ මූසා ඔබ අපට සමච්චල් කරන්නෙහිදැයි විමසෝහ. එයට ඔහුමා සමච්චල් කරන අඥ්ඥානයන්ගෙන් ඈත්කර තබනමෙන් අල්ලා වෙතින් ආරක්ෂාව පතන්නෙමි යැයි කීවේය. උගේ වයස කොපමන දැයි අපට දැනුම් දෙනමෙන් අප වෙනුවෙන් ඔබගේ දෙවියන්ගෙන් ඔබ විමසනු යැයි පැවසූහ. ඒට මූසා නියත වශයෙන්ම එක් ගවයකි. වයස්ගත එකකුත් නොව කුඩා පැටවෙකුත් නොව මේ අතර නාබර ගවයකු යැයි ඔහු පවසන්නේ යැයි පවසා ඔබට දෙනු ලැබූ නියෝගය ඔබ ඉටු කරනු යැයි පැවසුවේය. එයට ඔවුන් උගේ පාටකුමක් දැයි දැනුම් දෙනමෙන් අප වෙනුවෙන් ඔබ ඔබගේ දෙවියන්ගෙන් විමසුණු යැයි පැවසූහ. ඒට මූසා ඌ බලන්නෙකුගේ සිත් ඇදගන්නා සොලු කලවම් නොවූ කහ පැහැති ගවයකු යැයි ඔහු පවසන්නේ යැයි කීවේය. එයට ඔවුන් එම ගවයා අපව සැකෙහි ගිල්වා දමන්නේය ඌ කිමෙක්ද වැඩට හුරු එකෙක්ද නැද්දැයි අපට විස්තර කර දැනුම් දෙනමෙන් ඔබගේ දෙවියන්ගෙන් ඔබ අප වෙනුවෙන් විමසනු අල්ලා අදහස් කළහොත්. මින් පසු නීත වශයෙන්ම අපි මෙම කාරණාවෙහි රිජු මාර්ගය අත්කර ගන්නෙමු යැයි පැවසූහ. එයට මූසා ඌ භූමිහි සීසා හෝ ගොයමට වතුර ඇද හෝ විය කරතබා හෝ නොමැති හොඳ තත්වේ එකකි. කිසිම අඩුපාඩුවක් නැති පරිපූර්ණ ගවයකි යැයි ඔහු පවසන්නේ යැයි කීවේය. එයට ඔවුන් දැනුයි ඔබ නිවැරදි විස්තරයක් ගෙන ආවේ යැයි පැවසීමෙන් අනතුරුව. එතරම් කැමැත්තක් නොදක්වමින්ම ඔවුන් උගේ බෙල්ල කපා කුර්බාන් කළහ. ඔබ කෙනෙකුව ඝාතනය කිරීමෙන් අනතුරුව එයින් බේරීමට ඒ ගැන ඔබ තර්ක කරමින් සිටි අවස්ථාවේදී එම ගවයා කුර්බාන් කරනමෙන් අන කරන ලදේ. ඝාතනය සම්බන්ධයෙන් ඔබ සඟවා ගැනීමට අදහස් කළ දැය අල්ලා එළිදරව් කරන්නේය එබැවින් ඔවුන්ට ඔබ ඌව කුර්බාන් කර එයින් එක් කොටසක් ගෙන ඝාතනය කරනු ලැබූ ඔහුට ගසනු යැයි අපි කීවෙමෝ. එසේ ගැසූ සැනින් මරණයට පත් වූ අය පණලැබී නැගිට මිනිමරුවා කවුරුන්දැයි දැනුන්දුන්නේය. ඔහු පණලැබූ මේ ආකාරයටම මරණයට පත් වූුවන්ව අල්ලා පණදින්නේ යන ඔබ දැනගැනීම පිණිස. ඔහු තමන්ගේ බලමහිමය දැනුම් දෙනසේ සාධකයන් ඔබට පෙන්වූවේය. මින් පසුවද ඔබගේ සිත් දැඩිවීගේය. ඒවා ගල්පරයන් මෙන් නැතහොත් ඒවාටත් වඩා දැඩි ඒවා වශයෙන් ඇත්තේය. මන්දයත් ගල්පරයන්ගෙන්ද සදාකල් සොයංව උල්පත් ඇතිවී ජලය වෑහෙමින් තිබෙනු නීත වශයෙන්ම ඇත. පැලී ගියහොත් ඒවායෙන් ජලය ඉකුත් වී වෑහෙන ඒවාද ඒවායේ ඇත. අල්ලාගේ බියෙන් කඳුමත තිබී වැටී පෙරලී යන දෑයත ඒවායේ ඇත. නමුත් යුදෙව්වනි ඔබ තමන් විසින්ම නිවැරදි වූවේද නැත. නබිවරුන්ගේ දේශනාවන්ට සවන්දුන්නේද නැත. අල්ලාට බිය වූයේද නැත. ඔබගේ වැඩකටයුතු ගැන අල්ලා නොසැලිකිලිමත්ව සිටින්නේ නැත. විශ්වාසවන්තේනේ. අල්ලාගේ ආයාවන්ට සවන්දී. එය හොඳින් දැනගැනීමෙන් පසුවද. ඌමනාවෙන්ම ඒ පෙරලා දමන එක් කොටසක්ද ඔවුන්ගෙන් සිටියදී. ඔබ වෙනුවෙන් ඔබගේ වදන ඔවුන් විශ්වාස කරනු ඇතැයි ඔබ අපේක්ෂා කරන්නෙහුද. තවද ඔවුන් විශ්වාසවන්තයින්ව මුණගැසුනොහොත් තවරාතයෙහි ඔබගේ නබිවරයා ගැන සඳහන් කරනු ලැබ ඇත්තේය. එබැවින් අපිද ඔහුව විශ්වාස කරන්නෙමු යැයි පවසන්නාහ. නමුත් ඔවුන්ගෙන් සමහරෙක් තවත් සමහරෙකු සමඟ තනයෝ වෙට. ඔබගේ ධර්මයෙහි අල්ලා ඔබට දැනුන්දී ඇති දැය ඔවුන්ට ඔබ දැනුන් දුන්නෙහුද. ඔබගේ දෙවියන් කලින් පවසා තිබීම මගින් ඔවුන් ඔබත් සමඟ තර්ක කිරීම සඳහාද. ඔවුන්ට ඒ ගැන පවසමින් සිටින්නේ මෙතරම් දෙයක්වත් ඔබ දැනගතයුතු නොවේදයයි පවසන්නාහ. නමුත් ඔවුන් සඟවාගන්නා දෑද එළිදරව් කරන දෑද අල්ලා හොදින් දැනසිටින්නේ යන්න ඔවුන් දැනගතයුතු නොවේද. තවද අධ්‍යාපන දැනුම නැති අයද ඔවුන්ගෙන් ඇත. ධර්මය ගැන ආරංචිවී ඇති පුහු විශ්වාසයන් මිස සත්‍යය ඔවුන් දැනගන්නේ නැත. ඔවුන් පුහු සැකෙහි ගැලී සිටින්නන් හැර වෙන කිසිවක් නැත. ඔවුන් තමන්ගේ අත්වලෙන් මනක්කල්පිතව ලේන ලද පුස්තකය එක් සුළු මුදලක් ලබාගැනීම සඳහා මේ අල්ලාගේ සංනිධානයෙන් පහළ වූවෙ කියයි පවසන්නෝද. ඔවුන්ට විනාශයයි. එය ඔවුන්ගේ අත්වලින් ලියූ බැවින්ද ඔවුන්ට විනාශයයි. ඔවුන් එමකින් මුදල් හම්බ කිරීම නිසාද ඔවුන්ට විනාශයයි. සමහර දින කිහිපයක් හැර ගින්න අපව ස්පර්ශ කරන්නේම නැතයයි ඔවුන් පවසන්නාහ. ඒට නබියේ ඔවුන්ගෙන් ඔබ මෙසේ විමසනු. අල්ලා වෙතින් එසේ යම්කිසි පුරුන්දුවක් ඔබ ලබා ඇත්තෙහුද. එසේ නම් නීත වශයෙන්ම අල්ලා තමන්ගේ පොරුන්දුව කඩ නොකරන්නෙහිය. නැතහොත් ඔබ නොදනුවත් දැය අල්ලා මත බොරු ගොතා පවසන්නෙහුද. නොයිසේය ඔවුන් පාපේම හම්බ කරමින් සිට ඔවුන්ගේ පාපයන් ඔවුන්ව වටකරගත්තේද. ඔවුන් කවුරුන් වුවද නිරාවාසේන්‍ය ඔවුන් එහි සදාකල් රැඳී සිටිනු ඇත. නමුත් ඔවුන් මෙම ධර්මය ඇත්තින්ම විශ්වාස කර දැහැමි ක්‍රියාවන් කරන්නෝද. ඔවුන් ස්වර්ගවාසේන්‍ය ඔවුන් එහි සදාකල් රැඳී සිටිනු ඇත. තවද පොඩ්ඩක් සිතා බලනු. ඊස්ට්‍රයිල්ල පරම්පරා දරුවන් වෙත ඔබ අල්ලා හැර වෙන කිසිවක් නොනමදිනු. දෙමවපියන්ටද ඥාතීන්ටද අනාතයින්ටද දුප්පතුන්ටද හොඳක්ම කරනු. සෑම මිනිසුන්ටම හොඳ වදනම පවසනු. සලාතය නොවරදවා ඉටු කරනු. සකා ධර්මෙහි වූ දුප්පතුන්ගේ බදුගෙවමින් සිටිනු යැයි අපි පොරොන්දු ලබාගත් අවස්ථාවේදී. ඔබගෙන් සමහරෙකු හැර අන්සිියල්ලන්ම ප්‍රදික්ෂේප කර මාරු වූවෙහුය. සෑමවිටම මේ ආකාරයටම ඔබ ප්‍රතික්ෂේප කරබින්ම සිටියෙහුය. තවද ඔබ ඔබගේ මිනිසුන්ගේ ලේ නොමගුරවනු. ඔබගේ නිවිස්වලෙන් ඔබගේ මිනිසුන්ව පිටමන් නොකරනු යයිද. ඔබගේ මුතුන්මිත්තන්ගෙන් අපි පොරුන්දු ලබා ගැනීම ඔබත් සිත ඇතිවම එකඟවේ ස්තීර කරමින් සිටින්නෙහුය. මෙසේ ස්තීර කරනු ලැබීබෙන් පසුවද ඔබ ඔබගේ මිනිසුන්ව ඝාතනය කර දමන්නෙහුය. ඔබගින් බොහොමයක් දෙනාව ඔවුන් නිවිස්වලින්ද පිටමංකර දමන්නෙහොය. ඔවුන්ට විරුද්ධකම් කිරීමට පාපයද අපරාධය යන කාරණාවන්හේ ඔවුන්ගේ විරුද්ධවාදයෙන්ට ඔබ උදව් උපකාරීද කරන්නෙහුය. නමුත් ඔබ පිටමං කළ ඔවුන්ගේ සතුරන්ගේ අතට කොටුවේ සිරකරුවන් බවට පත්වේ ඔබ වෙත උදව් බලාපොරොත්තුවෙන් පැමිණියහොත් ඔවුන් වෙනුවෙන් ඔබ වස්තුව වන්දිවශයෙන් ලබාදේ ඔවුන්ව බේරා හරින්නෙහුය. එහෙත් ඔවුන්ව ඔවුන්ගේ නිවිස්වලින් පිටමං කිරීමම ඔබට තහනම් කරනු ලැබැත්තේය. මෙසේ කරන ඔබ ධර්මයෙහි ඇති සමහර නියෝගයන් විශ්වාස කර සමහර නියෝගයන් ප්‍රතික්ෂේප කරන්නෙහුද. ඔබකෙන් කවුරුන් මෙසේ කරන්නෝද ඔවුන්ට මෙලොව ජීවිතෙහි අවමානය මිස වෙන කිසිවක් පලවිපාක වශයෙන් ලැබින්නේ නැත. විනිශ්්‍යය දිනදී ඔවුන් දරුණු දඩුවම දෙසට එළවා දමනු ලබන්නාහ. ඔබ කරන දෑ ගැන අල්ලා නොසැලිකිලිමත්ව සිටින්නේ නැත. මෙවැන්නන්ම පරලොව අතීත ජීවිතය වෙනුවට මෙලොව ජීවිතය බිලට ගත් අය වන්නාහ. එබැවින් ඔවුන්ට දෙනු ලබන දඩුවම පොඩ්ඩක් හෝ පහසු කරනු ලබන්නේ නැත. ඔවුන් කිසිම උදව්වක් ලබන්නේද නැත. තවද යුදෙව්වනේ නීත වශයෙන්ම අපි මූසාට එක් ධර්මයක් ලබා දුන්නෙමු. ඔහුගෙන් පසු දිගටම දූතයන් බොහොමයක් දෙනාද අපි යැව්වෙමු. මර්යම්ගේ පුත් ඊසාට පැහැදිලි සාධකයන් ලබාදී. ජිබ්‍රීල් නැමති පරිශුද්ධ ආත්මය මකින්ද ඔහුව ශක්තිමත් කර තැබුවමු. නමුත් ඔබගේ සිත් අකමැති කිසිවක් අපගේ කුබන රසූල්වරයෙකු ඔබ වෙත ගෙනා ආවා වුවත ඔබ ගර්විතව ඈත්වී නොගිහිවුද. තවද එබ නබිවරුන්ගෙන් සමහරෙකුව ඔබ බොරු කර සමහරෙකුව ඝාතනය කරද හැරියෙ හොය. අපගේ හෘදයන් මත තිරදමනු ලැබ ඇත්තේ යැයි ඔවුන් සමච්චලයෙන් පවසන්නාහ. එපමනක් නොව ඔවුන්ගේ ප්‍රතික්ෂේපයේ හේතුවෙන් අල්ලා ඔවුන් ශාප කර හැරියේය. එබැවින් ඔවුන් විශ්වාස කිරීම ඉතාමත් අල්පය. අල්ලා වෙතින්. ඔවුන්ට එක් ධර්මයක් පහළවිය. එය ඔවුන් වෙත ඇති ධර්මය සත්‍යය කරද තබන්නේය. මීට පෙරනම් ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් මත තමන්ට ජයග්‍රහණය ලබා දෙනබෙන් මෙම ධර්මයේ මහිමිය මගින් දෙවියන් වහන්සේ විත ප්‍රාර්ථනා කරවෙන් සිටියහ. නමුත් ඔවුන් හොඳින් දැන පැමිණෙවී යැයි බලා සිටිමම ධර්මය ඔවුන් වෙත පැමිණි අවස්ථාවේදී මේ ඔවුන් ප්‍රතික්ෂේප කරන්නාහ. එබැවින් එම ප්‍රතික්ෂේප කරන්නන් මත අල්ලාගේ ශාපේ අත්වේවා. මෙම ශුද්ධ වූ කුරාණය තමන් වෙත පහළ නොකර අල්ලා තමන්ගේ වහලුන්ගෙන් තමන් කැමැත්තන් වෙත තමන්ගේ දයාව මගෙන් පහළ කිරීම ගැන ඊර්ෂ්‍යා කර. අල්ලා පහළ කළ මේම ප්‍රතික්ෂේප කිරීම මගෙන් ඔවුන් තමන්ව විකුණා කුමක් මෙලදී ගත්තෝද. ඒ ඉතාමත් නපුරේ කුරාණය තමන් වෙත පහළ කළේ නැතැයි කෝපයෙන් මෙම ධර්මය ප්‍රතික්ෂේප කර අල්ලාගේ කෝපයෙහි ඔවුන් සේන්දූහ. එබැවින් එබ ප්‍රතික්ෂේප කරන්නන්ට අවමන්ගෙන දෙන දඩුවම්ද ඇත. අල්ලා පහල කළ මෙය ඔබ විශ්වාස කරනු යැයි ඔවුන්ට කියනු ලැබූහොත්. අපගේ නබිවරුන් වෙත පහල කරනු ලැබූ දැය පමණක් විශ්වාස කරමු යැයි පවසා. ඒවාමිස මෙය මෙම ධර්මය ප්‍රතික්ෂිප කර හරින්නාහ. නමුත් මේ නම් ඔවුන් වෙත ඇති දැය තවරාතය සත්‍යය කර තබන සත්‍ය ධර්මය වශයෙන් නැත්තේය. නබේ ඔවුන්ට ඔබ මෙසේ කියනු. ඔබගේ ධර්මයම ඇත්තෙන්ම ඔබ විශ්වාස කළුන් වශයෙන් සිටින්නේ නම් ඔබගින් ඉකුත් වූ අල්ලාගේ නබිවරුන්ව මීට පෙර ඔබ කුමක් නිසා ඝාතනය කළෙහුද. ඊස්ට්‍රයිල පරම්පරා දරුවනේ නියත වශයෙන්ම මූසා ඔබ වෙත පැහැදිලි සාධකයන්ම ගෙනවිත් තිබුණේය. නමුත් ඔබ නම් ඉන් පසුවද වසු පැටවෙකු දෙවියෙකු වශයෙන් ගත්තෙහුය. මෙසේ සෑම කාරණාවන්හිම ඔබ සීමාව ඉක්ම වූුවන් වශයෙන්ම සිටින්නෙහුය. ඔබ ඔබගේ මුතුන්මිත්තන් වෙතින් අපි පොරොන්දු ලබාගත් අවස්ථාවේදී ඔබ කෙරෙහි තූර් නැමති කන්ද ඔසවා ඔබට අපි ලබාදුන් තවුරාතය ස්ථීර වශයෙන් ඉටු කරනු. ඊට සවන් දෙනු යයි පැවසීමට ඔවුන් ඔබ පැවසූ දැය සවන් දුන්නෙමු. නමුත් ඒට වෙනස්කම් කරමු යයි පැවසූහ. එබැවින් ඔවුන් අපගේ නියෝගයන් ප්‍රතික්ෂේප කර වෙනස්කම් කිරීම් හේතුවෙන් ඔවුන්ගේ හෘදයන්හි වසු පැටවකුගේ කැමැත්ත ඇතුළු කරනු ලැබීය. මෙසේ තිබියදී ඔබ තවරාතය විශ්වාස කළුන් යැයි ඔබම පවසා ගන්නෙහු නම් මෙසේ කරනවෙන් ඔබව පොළඹවන ඔබගේ විශ්වාසය ඉතාමත් නපුරුය යැයි නබයේ ඔබ පවසනු මැනව. යුදෙව්වනි අල්ලාවිත ඇති පරලුව ස්වර්ග නිවස අන් මිනිසුන්ට නොව ඔබටම අයත්‍යැයි පවසන ඔබ සත්‍යය ප්‍රකාශ කරන්නන් බවට සිටින්නෙහු නම් ඔබට අයත් එම නිවසට යාම සඳහා ඔබ මරණයට කැමතිවනු යැයි නබයේ ඔබ පවසනු මැනව. නමුත් ඔවුන්ගේ අත්වලින් කර එවන ලද පාපයන්ගේ හේතුවෙන් ඔවුන් එය කිසි කලෙකත් කැමති වන්නේම නැත. මෙම අපරාධකරුවන්ව අල්ලා හොඳින් දන්නේය. තවද නබී යුදෙව්වන් වඩ ඔවුන් අන් මිනිසුන්ට වඩා උසස් වශයෙන් සමානයන් තබා නමදින මුස්ශ්‍රික්වරුන්ට වඩාද අධික කාලයක් පණපිටින් ජීවත්වී සිටීමෙහි ඉතාමත් ආශාවක් ඇත්තන් වශයෙන් සිටිනු නීත වශයෙන්ම ඔබ දකින්නෙහිය. ඔවුන්ගෙන් සෑම කෙනෙකුම තමන් අවුරුදු දහසක් ජීවත්වී සිටිය යුතු නොවී දැයි කැමති වන්නාහ. එසේ අධික කාලයක් ඔහු ජීවත්ව සිටියත් එය දඩුවමෙන් පොඩ්ඩක් හෝ ඔහුව බේරාගැනීමට නොහැකිය. අල්ලා ඔවුන් කරන දැය ඉතා අවධානින් යුතුව බලන්නික වශයෙන් සිටින්නේය. ඔබගෙන් කවුරුන් ජිබ්‍රීල්ට සතුරෙකු දැයි නබියේ ඔබ යුදෙව්වන්ගෙන් විමසනු. නේත වශයෙන්ම ඕ අල්ලාගේ නියෝකයන් අනුවම ඔබගේ සිත්හි මේ දැඩි ලෙස තැබුවේය. මෙය තමන්ට පෙර ඇති ධර්මයන් සත්‍යය කරන්නක් වශයෙන්ද. රජු මාර්ගය දැනුම් දෙන්නක් වශයෙන්ද. විශ්වාසවන්තයින්ට සුභාරංචයක් වශයෙන්ද ඇත්තේය. ඔබගෙන් කවුරුන් හෝ අල්ලාට ඔහුගේ මලායික්කාවරුන්ටද ඔහුගේ රසූල්වරුන්ටද ජිබ්‍රීල්ටද මීකායිල්ටද සතුරෙකු වශයෙන් සිටිමෙන් ඔවුන්ව ප්‍රතික්ෂේප කර හැරියොහොත් එම ප්‍රතික්ෂේප කරන්නන්ට නියත වශයෙන්ම අල්ලාද සතුරෙකු වශයෙන්ම සිටිනු ඇත. නබේ නියත වශයෙන්ම ඉතාමත් පැහැදිලි ආයාවන්ම අපි ඔබ වෙත පහල කර ඇත්තෙමු. එබැවින් පාපතරයන් මිස වෙන කිසිවෙකුත් ඒවා ප්‍රතික්ෂිප කරන්නේ නැත. ඔවුන් තමන්ගේ නබිවරයා වෙත කුමන ගිවසුමක් ඇතිකරගත් හද. ඔවුන්ගෙන් එක් කොටසක් ඒ ඉටු නොකර අරන් වේසකරදමුවේ නැත්ත. එබැවින් ඔවුන්ගෙන් වැඩි දෙෙනකු මේද විශ්වාස කරන්නේ නැත. අල්ලා වෙතින් අපගේ දූතයාාවන ඔබ ඔවුන් වෙත පැමිණ ඔවුන් වෙත ඇති ධර්මය සත්‍යය කරනු ලැබූ අද පෙරතිබූ ධර්මයට අයත් ඔවුන්ගෙන් එක් කොටසක් අල්ලාගේ මෙම අලුත් ධර්මයම තමන් නොදන්නාක් මෙෙන් තමන්ගේ පිටුපසින් වේසිකර දමන්නාහ. තවද යුදෙව්වන් වන ඔවුන් සුලීමාන්ගේ රාජ්‍යය ගැන ඔවුන්ට ශීතාන්වරුන් කියවා උකන්වාදී තිබුණු සූනියම්මාදී දැය අනුගමනය කළහ. නමුත් සුලීමාන් නම් කාෆිර් කෙනෙකු වශයෙන් සිටියේ නැත. ඇත්තෙන්ම එම ශීතාන්වරුන්ම කාෆීරුවරුන් වශයෙන් සිටියහ. මන්තයත් ඔවුන් මිනිසුන්ට සූනියමද බැබිලෝනිියාව නැමති නගරෙන් හාරුත් මාරුත් නැමැති මලයිකාවරුන් දෙදිනාට පහල කරනු ලැබ තිබුණේ යැයි පවසා බොහොමයක් දෑද උගන්වා දෙවෙන් සිටියහ. තවද ඔවුන් මෙසේ පැවසූහ. ඒ දෙදිනා නම් ඔවුන්ගෙන් සූනියම් ඉගෙනගෙන ගිය මිනිසුන්ට අපි පිරික්සුමක් බවට සිටින්නෙමු. මෙය ඉගෙන ගතහොත් ඔබ කාෆිර්වරුන් බවට පත්වන්නෙහුය. එබැවින් මේ ඉගෙනගෙන ඔබ කාෆිර්වරුන් බවට පත් නොවනු යැයි පවසනතෙක් ඔවුන් එය කිසිවෙකුටත් උගන්වා දෙන්නේම නැතයයිද මිසේ පැවසීමෙන් පසුවද මේ ඉගෙන ගැනීමට කැමැත්තන් ස්වාමිපුරුෂයාටත් බිරිදටත් අතරේ වෙන්වීමක් ඇතිකිරීමට සමත් උපායමාර්ගය මෙම දෙදිනාගෙන් ඉගෙන ගන්නාහ යැයිද පවසමින් සිටියහ. අල්ලාගේ නියෝකයන් නොමැතිව එමකින් ඔවුන් කිසිවෙකුටත් නපුරක් කළ නොහැකිය. තවද ඔවුන්ට කිසිම ප්‍රෝජනයක් ගෙන නොදී නපුරක් කළ හැක්කේ කුමක්ද. ඒම ඔවුන් ඉගෙන ගන්නාහ. තවද විශ්වාසය වෙනුවට එය එම සූනියම කවුරුන් මිලට ගත්තේද. ඔහුට පරලොවදී කිසිම භාග්‍යයක් නැතයන්න පැහැදිලිව සැකීර් තොර දැනගෙන සිටින්නාහ. තවද තමන්වම විකුණා ඔවුන් කුමක් මිලදීගත්තෝද. එය ඉතාමත් නපුරය. ඔවුන් මෙය දැනගතයුතු නොවේද. එබැවින් ඔවුන් මෙම ධර්මය විශ්වාස කර එම සූනියම් අතහැර ඇත් ඕහොත් ඔවුන්ට අල්ලා වෙතින් ලැබෙන ත්‍යයාග නීත වශයෙන්ම ඉතාමත් උසස් වශයෙන් ඇත. මේ ඔවුන් දැනගතයුතු නොවේද. විශ්වාසවන්තේනේ. ඔබ නබිවරයාට රායිනායයි නොකියනු. ඒ වෙනුවට ආදරෙන් බලනු මැනවයයි අර්ථයගෙන දෙන වචනය වන. උල් ලුර්නායයි පවසා නබිවරයාට ඔබ සවන් දෙනු. මේට වෙනස් වශයෙන් පවසර ප්‍රතික්ෂේප කරන්නන්ට එමහත් වේදනාගෙන දෙන දඩුවම් ද ඇත. විශ්වාසවන්තේනේ. ධර්මය අයත් අයකෙන් මෙම ධර්මය ප්‍රතික්ෂීප කරන්නන්ට සමානයන් තබා නමදින්නන්ද තමන් අත ඇති දැයට වඩා උසස් දයක් ඔබගේ දෙවියන් ඔබ වෙත පහල කිරීම ගැන කැමති වන්නේ නැත. නමුත් අල්ලා තමන් කැමති අයට තම වරප්‍රසාදය අත්කර දෙන්නේය. අල්ලා ඉමහත් වූ දයාලුය. නබී පෙර ධර්මයන්හි තිබූ යම්කිසි වදනක් අපි වෙනස් කර හරින්නෙමු නම් හෝ නැතහොත් ඒ අමතක කර දමන්නෙමු නම් හෝ එයට සැසදෙන නැතහොත් ඊටත් වඩා උසස් දෙයක් මෙම ධර්මය මගින් අපි ගෙන එන්නෙමු. අල්ලා සියල්ලට නීත වශයෙන්ම බල සම්පන්නේකු යන්න ඔබ දැනගත්තේ නැත්ද. භූමිය හා අහස්සේ පාලනය අල්ලාට අයිතිය යන්න ඔබ දැනගත්තේ නැත්ද. විශ්වාසවන්තේනි. අල්ලා හැර ඔබට ආරක්ෂිකයකු නැත උදව් කරන්නෙකුද නැත. විශ්වාසවන්තේනි. මීට පෙර මූසාවෙතෙන් ඔහුගේ ජනතාව පුහු ප්‍රශ්න ඇසුවාක් මෙෙන් ඔබත් ඔබගේ රසූල්වරයාගෙන් විමසන්නට කැමති වන්නේ හොද. කවුරුන් මෙවැනි ප්‍රශ්න අසා තමන්ගේ විශ්වාසය ප්‍රතික්ෂීපී මගින් වෙනස් කරගන්නේද. ඔහු රජු මාර්ගයෙන් නීත වශයෙන්ම වැරදිගේය. ධර්මය අයත් අයගින් වැඩි දෙනෙකෝ ඔබගේ විශ්වාසයෙන් පසු ඔබව ප්‍රතික්ෂේප කරන්නන් බවට වෙනස් කර නොහරින්නෙමු දැයි කැමතිවන්නාහ. ඔවුන්ට ඇත්ත කුමක්ද යන්න ගැන පැහැදිලිව දැනගැනීමෙන් පසොත් ඔවුන්ට ඔබ මත ඇති ඊර්ෂාවේ හේතුවෙන්ම මෙසේ ඔවුන් කැමතිවන්නාහ. එබෙවෙන් අල්ලාගේ වෙනත් නියෝගයක් ලැබෙනතුරු ඔවුන්ට ඔබ සමාවදී ප්‍රතික්ෂේප කරමින් සිටිනෝ. නීත වශයෙන්ම අල්ලා සෑම දෙයක් කෙරෙහිම ඉතාමත් බලසම්පන්නයකි. තවද ඔබ සලාතයේ නොවරදවා ඉටු කරද සකාතයේ ගෙවමින්ද සිටිනු මන්දයත් මරණයට පෙර ඔබ වෙනුවෙන් ඔබ කුමන පිනක් කර යවන්නෙහුද ඒම අල්ලා වෙත විනිශ්්‍යයතිනදී අත්කරගන්නෙහුය. එබෙවින් මියයාමට පෙරම හැකි පමණ දැහැමි දෑය කරගනු. නීත වශයෙන්ම අල්ලා. ඔබ කරන දෑ ඉතා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිරින්නේය. නබී ක්‍රිස්තියානුවෙකු වශයෙන් හෝ යුදෙව්වෙකු වශයෙන් හෝ සිටින්නන් හැර වෙන කිසිවෙකුත් ස්වර්ගේට ඇතුළු වන්නේම නැතයැයි ඔවුන් ඔවුනොවුන්ට පවසන්නාහ. මේ ඔවුන්ගේ පුහු විශ්වාසයක් මිස ඇත්තක් නොව. එබැවින් ඔවුන්ට නබී ඔබ මෙසේ කියනෝ. ඔබ ඇත්ත පවසන්නන් බවට සිටින්නෙහු නම් ඔබගේ මෙම වදනට වූ සාධකයන්ගෙන් එනු. සත්‍යය එසේ නොව කවුරුන් අල්ලා වෙනුවෙන් දැහැමික්‍රියාවන් කර තමන්ව සම්පූර්ණයෙන්ම අල්ලා වෙනුවෙන් කැප කරන්නේද. ඔහුටම ඔහුගේ හොඳ පලවිපාක දෙවියන්ගේ සංවිධානයෙන් ඇත. තවද මෙවැන්නන්ට කිසිම බියක්ද නැත. ඔවුන් දුක්වන්නේද නැත. තවද ක්‍රිස්තියානුවන් කිසිම ධර්මයක නැතැයි යුදෙව්වන් පවසන්නාහ. එසේම යුදෙව්වන් කිසිම ධර්මයක නැතැයි ක්‍රිස්තියානුවන් පවසන්නාහ. නමුත් මොවුන් තමන්ගේ මෙම කියමනට සාධකයන් වශයෙන් බයිබලයේ පැරණි තෙස්තමේන්තුව නම් වූ තවරාත් නැමති එකම ධර්මයම කියවන්නාහ. මොවුන් පවසාගන්නා ආකාරයටම ධර්මය දැන නොගත් අය සමානයන් තබා නමදින්නන් යුදෙව්වන්ද ක්‍රිස්තියානුවන්ද කිසිම ධර්මයකට අයත් අය නොවන්නාහයැයි පවසන්නාහ. නමුත් මොවුන් තර්ක කරමින් සිටින මෙම කාරණාවන් මේ ගැන විනිශ්්‍යයදිනදී අල්ලා මොවුන් අතරේ තීන්දුවක් දෙනු ඇත. තවද අල්ලාගේ මස්ජිද්වල ඔහුගේ ශුද්ධ වූ නාමය ස්විශුද්ධ කිරීම වලක්වා ඒවා අපතේ හැරීමට උත්සාහ කරන්නන්ට වඩා ඉමහත් අපරාධකරුවන් කවරෙක්ද බිය බැතිබත් භාවයෙන් මිස ඒවායේ ඇතුළුවීමට ඔවුන්ට අයිතියක්ම නැත. එසේ තිබියදී ඒට විරුද්ධව කටයුතු කරන ඔවුන්ට මෙලොවෙහි අවමානයයි. තවද පරලොවදීද ඔවුන්ට ඉමහත් වූ දඩුවම් ඇත. නැගෙනහිරද බස්නාහිරද අල්ලාටම අයිතිය. එබෙවෙන් ඔබ සලාත් කරන විට කුමන දිශාවකට මුහුණලා සිටියද එය අල්ලාගේ දිශාවයි. නීත වශයෙන්ම අල්ලා අති විශාලවන්තයකි. ඉතාමත් හොඳින් දන්නෙකි. අල්ලා තමන්ට දරුවන් ඇතිකරගත්තේ යැයි ඔවුන් පවසන්නාහ. ඔහු නම් මෙම කියමනෙන් ඉතාමත් පරිශුද්ධවන්තයකි. තවද අහස්හිද භූමිහිද ඇති සියල්ල ඔහුට අයිතිදෑයි. මේ සියල්ල ඔහුට යටහත් පහත්වී කටයුතු කරනවා මිස දරුවන් බවට පත්කරගන්නා තරම් සුදුසු කිසිවක් නැත. තවද ඔහුම අහස්ද භූමියද පෙර නිදසුනක් නොමැතිව උත්පාදිනය කළ කෙනෙකි. ඔහු කුමක් හෝ උත්පාදනය කිරීමට අදහස් කර තීරණයක් කළහොත් වනු යැයිකීම පමණකින්ම එවලේම එය සිදුවන්නේය. තවද අධ්‍යාපන දැනුම නැති අය අල්ලා අප සමඟ කෙලින් කතා කළ යුතු නොවේද නැතහොත් ලියන ලද වදනක් කෙලින්ම අපට පැමිණිය යුතු නොවේදයයි විමසන්නාහ. මොවුන් ඉල්ලන ආකාරයටම මොවුන්ට පෙර සිටියෝන්ද මූසා නබිවිතින් විමසෝහ. ඔවුන්ගේ හෘදයන් මොවුන්ගේ හෘදයන්ට සමවන්නේය. සත්‍යය ස්තීර කරන ජනතාවට අපගේ සාධකයන් නීත වශයෙන්ම අප පැහැදිලි කර ඇත්තෙමු. නබී දැහැමි දැය කරන්නන්ට මෙම සත්‍යය මගින් ඔබ සුභහරංචි දෙන ලෙසටද. පාපතරයන්ට බියගන්වා අනතුරු අඟවන ලෙසටද පමණක්ම අපි ඔබව යවා ඇත්තෙමෝ. එබැවෙන් ඔවුන් ඔබගේ වදන ප්‍රතික්ෂේප කර නිරයට ගියහොත් එම නිරාවාසීන් ගැන ඔබගින් විමසුණු නොලබන්නෙහිය. නබයේ යුදෙව්වන් වුවද කම් නැත ක්‍රිස්තියානුවන් වුවද කම් නැත ඔබ ඔවුන්ගේ ධර්මය අනුගමනය නොකර සිටින තුරු ඔබ ගැන ඔවුන් සෑහීමකට පත් වන්නේීම නැත. එබෙවින් ඔවුන්ට අල්ලාගේ මාර්ගයම වන ස්ලාමය නීත වශයෙන්ම රිජු මාර්ගය වේ. මේම අනුගමනය කරන්නෙම යැයි පවසනු. තවද ඔබට සත්‍ය ඥානය පැමිණි පසුද උන්ගේ කැමැත්ත අනුගමනය කරන්නෙහි නම් අල්ලා වෙතින් ඒ සඳහා විනිශ්්‍යය කරනු ලබන දිනදී ඔබව බේරාගන්නෙකුද නැත. ඔබට උදව් කරන්නෙකුද නැත. නබී. අපගේ ධර්මයන් ලබාතුන් අයගෙන් කවුරුන් එය සමුදීරණය කළයුතු ආකාරයට සමුදීරණය කර දැනගෙන අනුගමනය කරන්නෝද. ඔවුන් ශුද්ධ වූ කුරාණය වන මේද අනිවාරයෙන්ම විශ්වාස කරන්නාහ. නමුත් ඔවුන්ගෙන් කවුරුන් හෝ මේ ප්‍රතික්ෂිප කළහොත් ඔවුන් නීත වශයෙන්ම පරාජිතයන්ම වන්නාහ. ඉස්ට්‍රයිල පරම්පරා දරුවනේ මා ඔබට ලබාදී තිබුණු මගේ සැපසම්පද්ද. උත්පාදනයන්ගෙන් ඔබවමා ඉතාමත් ශ්‍රේෂ්ඨ බවට පත්කර තිබීම ගැනද ඔබ සිතා බලනු. තවද එක් දිනයක් ගැනද බියවනු. එදින කුමන හෝ ආත්මයක් තවත් ආත්මයකට කිසිම ප්‍රයෝජනයක් ලබා දෙන්නේ නැත. එන් කිසිම වන්දයක් භාරගන්නේද නැත. ඒ වෙනුවෙන් කිසිවෙකු මැදිහත්වී කතා කිරීම ප්‍රයෝජනයක් අත්කර දෙන්නේද නැත. තවද ඔවුන්ට කවුරුන්ගෙන්වත් කිසිම උදව්වක් කරනු ලබන්නේද නැත. තවද ඉබ්‍රාහීම්ව ඔහුගේ දෙවියන් ඉමහත් පිරික්සුම් වන විවිධ නියෝකයන් නිකුත් කර පිරික්සුමට ලක්කර අවස්ථාවේදී ඔහු ඒ සියල්ල පූර්ණ වශයෙන්ම ඉටු කළේය. එබැවින් දෙවියන් වහන්සේ ඔහුට නීත වශයෙන්ම මා ඔබව මිනිසුන්ට රිජුමාර්ගය පෙන්වීමට හැකි ප්‍රධානීකු බවට පත් කරන්නෙමේ යැයි පැවසුවේය. එයට ඉබ්‍රාහිම් මගේ පරම්පරාවේ දරුවන්වත් ප්‍රධානින් බවට පත් කරන්නෙහුදැයි විමසුවේය. එයට ඔබගේ දරුවන්ගෙන් වූ අපරාධකරුවන්ට මගේ මෙම පුරුන්දුව අත්වන්නේ නැතයැයි පැවසුවේය. මක්කාවෙහි ඉබ්‍රහිම් ඉදි කළ කම්බා නැමති නිවස මිනිසුන් සේදුවන ස්ථානයක් වශයෙන්ද. ඔවුන්ට ආරක්ෂාව සපයා දෙන ස්ථානයක් බවටද අපි පත් කළ අවස්ථාවේදී. විශ්වාසවන්තේනි එහි ඉබ්‍රහිම් සිටගෙන සිරි ස්ථානය ඔබ නමදින ස්ථානය බවට තබා ගනු යැයි නියෝග කළෙමු. තවද හජ්කිරීමට එහි පැමිණ ඒ වටා ගමන් තවාෆ් කරන්නන්ටද දෙවියන්ව සිහිකිරීමට එහි රැඳී සිටින්නන්ටද නැවී හිසනවා එහි නමදින්නන්ටද මගේ එම නිවස පරිශුද්ධ ස්ථානයක් බවට පත්කර තබනු යැයි ඊබ්‍රාහිම් වෙතින්ද ස්මායිල් වෙතින්ද අපි පොරුන්දු ලබා ගත්තෙමු. තවද ඉබ්‍රාහිම් දෙවියන් වහන්සේට මගේ දෙවියනේ මක්කව වන මෙය ආරක්ෂාව ලබා දෙන නගරයක් බවට පත්කර මෙහි ජීවත්වන අයකින් කවුරුන් අල්හාවද අවසාන දිනේද විශ්වාස කරන්නේද. ඔහුට ආහාර වශයෙන් විවිධ වර්ගේ පළතුරු ලබා දෙනු මැනවයයි පැවසීමට. දෙවියන් මාව විශ්වාස කරන්නාට ආහාර ලබාදින සේම මාව ප්‍රතික්ෂිප කරන්නාටද ආහාර ලබාදී. ඔහුවද ටික කාලයක් එහි සුවේවිදීමට අත්හැර දමන්නෙමේ. පසුව නිරා දඩුවම දෙසට යන ලෙසට ඔහුට බල කරන්නෙමේ. ඔහු යන එම ස්ථානය ඉතාමත් නපුරුවයයි පැවසුවේය. ඉබ්‍රාහීම්ද ස්මයිල්ද එම නිවසේ අත්තිවාරම ගොඩනැගූ අවස්ථාවේදී අපගේ දෙවියනේ ඔබව නැමදීම සඳහා අප ඉදි කළ මෙම නිවස අපගෙන් භාරගනු මැනව නියත වශයෙන්ම ඔබම අපගේ මෙම ප්‍රාර්ථනාව සවන් දෙන්නෙකු වශයෙන්ද. හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නෙහුය යයිද අපගේ දෙවියනේ. අප දෙදෙනාවම ඔබව සම්පූර්ණයෙන්ම නමදින මුස්ලීම්වරුන් වශයෙන්ද අපගේ පරම්පරාවෙන්ද එක් සමූහයක් මුස්ලිම්වරුන් බවට පත්කර තබනු මැනව. හජ්කාලයෙහි අප කළයුතු ඔබගේ නැමදුම්ද දැනුම් දෙනු මැනව. අපි වැරදි කළද අපට ඔබ සමාව දෙනු මැනව. නීත වශයෙන් ඔබම ඉතාමත් සමාව දෙන්නෙකු හා අසම සම අනුකම්පාවෙන් යුත්තෙකු වශයෙන් සිටින්නෙහිය. යයිද අපගේ දෙවියනේ. අපගේ පරම්පරාවෙන් වූ ඔවුන්ට ඔබගේ ආයාවන් සමුදීරණය කර පෙන්වා. ධර්මයද ඥානයද ඔවුන්ට උගන්වාදේ ඔවුන්ව පරිශුද්ධ කර තැබී හැකි රසූල්වරයකෝ ඔවුන්ගෙන්ම ඔවුන් අතරේ ඉකුත්වීමට සලස්වනු මැනව. නීත වශයෙන්ම ඔබම ඉමහත් බල සම්පන්නේකු හා ඉතාමත් නුවනැත්තෙකුද වශයෙන් සිටින්නෙහිය යැයිද ප්‍රාර්ථනා කළහ. තමන්ව තමන් විසින්ම මෝඩයෙකු බවට පත්කරගත්තෙකු හැර ඉබ්‍රහීම්ගේ ස්ලාම් ධර්මය ප්‍රතික්ෂිප කරන්නා කවරෙක්ද නීත වශයෙන්ම අපි ඔහුව මෙලොවෙහි තෝරාගත්තෙබෝ. පරලොවෙහිද නීත වශයෙන්ම ඔහු හොඳ වහලුන් සමඟ සිටිනු ඇත. තවද ඔහුට ඔහුගේ දෙවියන් ඔබ මට අවනත වනු යැයි පැවසූ අවස්ථාවේදී. ඔහු කිසිම පැකිලීමක් නොමැතිව සකල ලෝකයන්හෙම රබ්බූ වන ඔබට මෙන්න මා අවනත උනෙමු යැයි පැවසුවේය. මෙයම ඉබ්‍රහිම් තමන්ගේ පරම්පරාවේ අයටද නියම කළේය. තවද යාකූප්ද මේ ආකාරයටම නියම කළ අතර තමන්ගේ පරම්පරාවේ අයට මාගේ පරම්පරාවේ දරුවනේ ඔබ වෙනුවෙන් අල්හා මෙම ධර්මය ස්ලාමයම තූරාගෙන ඇත්තේය. එබෙවෙන් ඔබ සත්‍යය මුස්ලිම්වරුන් වශයෙන් මිස මරණයට පත් නොවනු යැයි පැවසුවේය. යුදෙව්වඩේ යාකූබ්ට මරණ මංචිකය ළඟා වූ අවස්ථාවේදී ඔහු සමීපිහේ ඔබ සිටියහුද. ඔහු තම දරුවන්ට මගින් පසු ඔබ කුමක් නම් නමදින්නෙහු දැයි විමසෝ විට ඔබගේ දෙවියන්ත ඔබගේ මුතුන්මිත්තන් වන ඉබ්‍රාහිම් ස්මයිල් ඉස්හාක් ආදින්ගේ දෙවියන්ත වන එකම දෙවියන්ව අප නමදින්නෙමු. ඔහුට සම්පූර්ණයෙන්ම අවනත වූ මුස්ලිම්වරුන් වශයෙන්ම සිටින්නෙමු යයිද පැවසූහ. ඉහත සඳහන් නබිවරුන් වන ඔවුන් ඉකුත්වියගිය එක් දැහැමි සමූහයකි. ඔවුන් කළ දැහැමි ක්‍රියාවන් ඔවුන්ටද ඔබ කළ දැහැමි ක්‍රියාවන් ඔබටද හොඳ පලවිපාක ලබා දෙන්නේය. ඔවුන් කුමක් කරමින් සිටියෝ දැයි ඔබව විමසනු නොලබන්නෙහුය. විශ්වාසවන්තයින්ට ඔවුන් ඔබ යුදෙව්වන් නැතහොත් ක්‍රිස්තියානුවන් බවට පත්වනු. එවිට ඔබ රජු මාර්ගය අත්කරගනු ලබන්නෙහු යැයි පවසන්නාහ. එයට එසේ නොව රිජුමාර්ගයට අයත් ඉබ්‍රහිම්ගේ ධර්මයම අනුගමනය කරන්නෙමු. ඔහු ඔබ මෙන් සමානයන් තබා නැමදූ අයකු නොවයයි පවසනමෙන් විශ්වාසවන්තීන්ට නබියේ ඔබ පවසනු මැනව. විශ්වාසවන්තේනේ ඔබත් මෙසේ පවසනු අල්ලාවද අපට පහළ කරන ලද මෙම ධර්මයද ඊබ්‍රහිම් ස්මයිල් ඉස්හාක් යාකෝබ් ආදීන්ටද මූන්ගේ පරම්පරාවටද පහළ කරන ලද සියල්ලද මූසාටද ඊසාටද ලබා දෙනු ලැබූ දැයද අනිත් නබිවරුන්ට ඔවුන් දෙවියන් විතින් ලබා දෙනු ලැබූ දැයද අපි විශ්වාස කරන්නෙමු. ඔවුන්ගෙන් කිසිවෙකුත් නබිවරුන් නොවයයි අපි වෙන් කර නොහරින්නෙමු. තවද ඔහුටම අපි සම්පූර්ණයෙන්ම අවනත වෙමු. විශ්වාසවන්තේනි ඔබ කුමක් කෙරෙහි විශ්වාසය තැබූවෙහුද. ඒ ආකාරයටම ඔවුන්ද විශ්වාස කළහොත් නීත වශයෙන්ම ඔවුන් රෙජු මාර්ගය අත්කර ගන්නෙහුය. ඔවුන් ප්‍රතික්ෂප කර හැරියහොත් නීත වශයෙන්ම පුහු මුරණ්ඩුකමෙහිම සිටින්නාහ. ඔවුන් ගැන ඔබට කිසි බියක් අවශ්‍ය නැත. අල්ලා ප්‍රමාණවත්ය. තවද ඔහු ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වදන් සවන් දෙන්නෙකු හා ඔවුන්ගේ වංචනික භාවය හොඳින් දන්නෙකු වශයෙන්ද සිරින්නේය. අල්ලාගේ වර්ණයන් මගින් ඥාන ස්නානය අත්කරගන්නෙමු. අල්ලාට වඩා අලංකාරවත් වර්ණයන්ගෙන් යුක්තා කවරෙක්ද. අපි ඔහුවම නමදින්නෙමු යයිද පවසනු මැනව. ඔබ අල්ලා ගැන අප වෙත තර්ක කරන්නෙහුද. අපව පෝෂණය කරන්නාද ඔබව පෝෂණය කරන්නාද ඔහුමය අපගේ කළකම් අපටය ඔබගේ කළකම් ඔබටය අපි ඔහුට සමානයන් නොතබා සම්පූර්ණයෙන්ම ඔහුටම අයත් අය වශයෙන් සිටින්නෙමු යයිද පවසනු මැනව. ඉබ්‍රාහිම් ස්මයිල් ස්හාක් යාකුබ්ද ඔවුනොවුන්ගේ පරම්පරාවද යුදෙව්වන් නැතහොත් ක්‍රස්තියානුවන් වශයෙන් සිටිහු යැයි නීත වශයෙන්ම පවසන්නෙහුද. මෙය හොඳින් දැනසිරින්නා ඔබද නැතහොත් අල්ලාදයයි නබී ඔබ විමසනු මැනව. තවද මේ ගැන තමන් වෙත ඇති අල්ලාගේ සාක්ෂිය සඟවන්නාට වඩා. ඉමහත් අපරාධකරුවා කවරෙක්ද. ඔබ කරනදෑ ගැන අල්ලා නොසැලිකිලිමත්ව සිරින්නේ නැත යයිද පවසනු මැනව. එහෙත සඳහන් නබිවරුන් වන ඔවුන් ඉකුත්වී ගිය එක් දැහැමි සමූහයකි. ඔවුන් කළ දැහැමික්‍රියාවන් ඔවුන්ටද ඔබ කරනා දැහැමික්‍රියාවන් ඔබටද ප්‍රයෝජනවත් වනු ඇත. ඔවුන් කුමක් කරමින් සිටියෙහුදැයි ඔබව විමසනු නොලබන්නෙහුය. නබී මුස්ලිම්වරුන් කලින් බලමින් සිටි කිබ්ලාවෙන් ඔවුන්ව හරවාදැමුවේ කුමක් දැයි මිනිසුන්ගෙන් අඥ්ඥානයෙන් සමහරෙකු විමසන්නට පටන් ගන්නාහ. ඒට ඔබ මෙසේ කියනු. නැගෙනහිරද බස්නාහිරද අල්ලාටම අයිතිය. ඔහු කැමැත්තන්ව උසස් වූ රජු මාර්ගෙහි ඇතුළු කරනු ඇත. විශ්වාසවන්තේනි එසේම උස් පහත් බේදයක් නැති මධ්‍යස්ථ සමූහයක් වශයෙන්ද අපි ඔබව පත් කළෙමු. එබැවින් ඔබ අන් මිනිසුන්ට රෙජු මාර්ගයේ පෙන්විය හැකි සාක්ෂයක් වශයෙන් සිටිනු. අපගේ රසූල් ඔබට මඟ පෙන්විය හැකි සාක්ෂයක් වශයෙන් සිටිනු ඇත. නබී ඔබ මෙතෙක් දිශාවක් බලා සලාත් කරමින් සිටි බයිතුල් මක්දිසේ දිශාව වෙනස් නොකර ඔබ ඒ දෙසම බලා සලාත් කරමින් සිටින් ලෙසට මෙතෙක් අපි නියම කර තිබූ දැයනම්. එය වෙනස් කළ පසු අපගේ රසූල්වරයා අනුගමනය කරන්නාව අනුගමනය නොකර තමන්ගේ විලුබ දෙසට ආපසු හැරේ යන්නන්ගෙන් අපි වෙන් කර හඳුනා ගැනීමටය. නමුත් කවුරුන්ව අල්ලා රජු මාර්ගෙහි ඇතුළු කරන්නේද ඔවුන් හැරය අන් අයට එය කිබ්ලාව වෙන් කිරීම නියත වශයෙන්ම ඉතාමත් බරපතල දෑයකි. තවද විශ්වාසවන්තේනේ. මේට පෙර ඔබ බයිතුල් මක්දිසය දෙස බලා සලාත් කරමෙන් සිටීමේ ඔබගේ විශ්වාසේද අල්හා අපතේ හරින්නේ නැත. නීත වශයෙන්ම අල්ලා මිනිසුන් වෙත ඉමහත් කරුණාවෙන්ද අපරිමිත ආදරයෙන්ද යුක්තකි. නබී ඔබගේ මුහුණ ප්‍රාර්ථනා කරමින් විටින් විට අහස දෙසට බැල්මහෙලීම අපි දකින්නෙමු. එබැවින් ඔබ කැමතිවන කිබ්ලාව වන මක්කාව දෙසටම අපි ඔබව නීත වශයෙන්ම හරවන්නෙමු. එබැවින් ඔබ සලාත් කරන විට මක්කාවේ ඇති මස්ජිදුල් හරාම් දෙසටම ඔබගේ මුහුණ හරවනු මැනව. විශ්වාසවන්තේනේ. ඔබත් කොහි සිටියද සලාතෙහිදී ඒ දෙසටම ඔබගේ මුහුණු හරවනු මැනව. ධර්මය ලබා දෙනු ලැබූ යුදෙව්වන්ද ක්‍රිස්තියානුවන්ත යන අය ඔබ මක්කාව දෙසට හැරූ මෙය තමන්ගේ දෙවියන් වෙතින් පැමිණි සත්‍ය වූ දෑකි නියෝකය කියයි නීත වශයෙන්ම දැනගන්නාහ. මන්තයත් ඒ ආකාරයටම ඔවුන්ගේ ධර්මයහි සඳහන් වැත්තේ. එබැවින් සත්‍ය වසන් කරන ඔවුන් කරන දෑගැන අල්ලා නොසැලිකිලිමත්ව සිරින්නේ නැත. එබැවින් නබයේ ධර්මය ලබා දෙනු ලැබූ ඔවුන්ට තෘප්තිය ලබාදීම පිණිස සෑම වර්ගේ සාධකයන්ම ඔබ ගෙන ආවද. ඔවුන් ඔබගේ කිබ්ලාව අනුගමනය කරන්නට යන්නේ නැත. ඔබත් ඔවුන්ගේ කිබ්ලාව අනුගමනය කරන්නට යන්නේද නැත. තවද ධර්මය ලබාදිනු ලැබෝ ඔවුන්ගෙන්ද සමහරෙකු තවත් සමහරෙකුගේ කිබ්ලාව අනුගමනය කරන්නට යන්නේද නැත. එබැවින් මක්කාව බලා සලාත් කරනබෙන් ඔබට වහී මගින් ඥානය පැමිණි පසුද ඔවුන්ගේ කැමැත්ත ඔබ අනුගමනය කරන්නෙහි නම් නීත වශයෙන්ම ඔබ සීමාව ඉක්ම වූ අයගෙන් කෙනෙකු බවට අදහස් කරනු ලබන්නෙහිය. කවුරුන් හට අපි ධර්මය ලබාදී ඇත්තෙමුද. ඔවුන් තමන්ගේ ජනතාව සැකීන් තොරව හඳුනාගන්නාක් මෙෙන් එය එම මක්කාවෙහි දිසාවට මුහුණලා ඔබ සලාත් කරන්නෙහි යන්න දැනගන්නාහ. නමුත් ඔවුන්ගෙන් එක් කොටසක් නීත වශයෙන්ම හොඳින් දැනගෙනම මෙම සත්‍යය වසන් කරන්නාහ. නබී කිබ්ලාව ගැන වූ මෙම සත්‍යය ඔබගේ දෙවියන්ගෙන්ම පැමිණෙන්නේය. එබෙවින් සැක සිතන්මන්ගෙන් කෙනෙකු බවට ඔබ පත් නොවනු. විශ්වාසවන්තේනේ. සෑම සමූහයකට අයත් අයටම ඔවුනෝන් නැමතුම් කිරීම සඳහා මුහුණලා සිටීමට එක් දිසාවක් ඇත. එබැවින් ඒවායින් උසස් දෑයට ඉක්මන් වනු. ඔබ කොහි සිටියද මෙමකින් ඔබ සියල්ලන්වම අල්ලා එකට එක්කාසු කරනු ඇත. නිත වශයෙන්ම අල්ලා සියල්ල කෙරෙහිද බල සම්පන්නේකු වන්නේය. එබැවින් නපී ඔබ කොහි සිට පිටත් වුවද සලාත් කරන විට මක්කාවෙහි ඇති මස්ජිදුල් හරාම් දෙසටම ඔබගේ මුහුණ හරවනු මැනව. නීත වශයෙන්ම මේ ඔබ දෙවියන්ගේ සත්‍ය වූ නියෝකයක් වන්නේය. එබැවින් මේ ගැන පුහු තර්කයන් කරමින් සිටින්නේෙනි. ඔබ කරන දෑ ගැන අල්ලා නොසැලකිලිමත්ව සිටින්නේ නොවේ. තවද නබී ඔබ කොහි සිට පිටත් වුවද සලාත් කරන විට මස්ජිදුල් හරාම් දෙසටම ඔබගේ මුහුණ හරවනු මැනව. විශ්වාසවන්තේනේ. ඔවුන්ගෙන් සීමාව ඉක්ම වූුවන් හැර. අන් මිනිසුන් ඔබ සමග පුහු තර්ක කිරීමට ඉඩ ලබා නොදෙනු පිටිස. ඔබ කොහි සිටියත් ඒ දෙසටම ඔබගේ මුහුණු හරවනු මැනව. තවද ඔවුන්ට ඔබ බිය නොවනු මටම ඔබ බියවනු. කිබ්ලාව ගැන මෙම නියෝගිය මගින් මගේ වරප්‍රසාධයන් මා ඔබ කෙරෙහි පූර්ණය කර තබන්නෙමි. එබැවින් ඔබ රෙජු මාර්ගය අත්කරගත හැකිය. එසේම ඔබට අපගේ ආයාවන් සමුදීරණය කර පෙන්වා ඔබව පරිශුද්ධ කර තැබීමටද ඔබට ධර්මයන්ද ඒවායේ ඇති ඥානේද උගන්වාදී ඔබ නොදත් අන්දෑද ඔබට උගන්වාදීමට හැකි එක් දූතයකු ඔබකින්ම ඔබ අතරේ අපි යවා ඇත්තෙමෝ. ඔබ මාව සිතමින් භාවනා කරනු. මම ඔබව සිතා දයාව පහළ කරමින් සිටින්නෙමු. ඔබ මාහන්ට කෘතඥ්ඥ වෙමින් සිටිනු මාහට ස්තුති නොකරන ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් නොවනු. විශ්වාසවන්තේනේ ඔබ ඔබගේ උත්සායන්හි ජයග්‍රහණය කිරීම පිණිස ඉවසීම මගින්ද සලාතිය මගින්ද උදව් උපකාර පතනු. නීත වශයෙන්ම අල්ලා ඉවසිලිවන්තයෙන් සමඟ සිටින්නේය. තවද අල්ලාගේ මාර්ගෙහි යුද්ධ කර සතුරන් විසින් ඝාතනය කරනු ලැබූවන්ව මරණයට පත් වූවන් යැයි නොකියඩු. එසේ නොව ඔවුන් පණපිටින් සිටින්නාහ. නමුත් මේ ඔබ වටහා නොගන්නෙහුය. විශ්වාසවන්තේනි තරමක බියෙන්ද කුසගින්නෙන්ද. වස්තුූන් ජීවිත අස්වෙන්න ආදයෙහි පාඩුවෙන්ද. නේත වශයෙන්ම අපි ඔබව පිරික්සුමට ලක් කරන්නෙබෝ. ඒත් නබයේ මෙම පිරික්සුම්වලින් ඇතිවන අමාරුකම් විඳදරාගෙන සිටින්නන්ට ඔබ සුභාරංචි දෙනු මැනව. පිරික්සුමට ලක්වන ඔවුන් තමන්ට මොනතරම් අමාරුකම් සිදුවත් නීත වශයෙන්ම අපි අල්හා වෙනුවෙන්ම සිටින්නෙමු. නීත වශයෙන්ම අපි ඔහු වෙතම යළි පැමිණෙන්නුමු යැයි පවසන්නාහ. මෙවන්නන් කෙරෙහිම ඔවුන්ගේ දෙවියන්ගේ ආශුර්වාතයද දයාවද ඇතිවන්නේය. තවද මෝඩ්ම රජු මාර්ගෙද අත් වූුවන් වන්නාහ. ඇත්තෙන්ම සෆා කන්දද මර්වා කන්දද අල්හාගේ ධර්ම සලකුළුවලින් වූ දැයවන්නේය. එබැවින් ඔවුන් කප්භාව නැමති එම නිවස හජ් නැතහොත් උම්රා කරන්නෝද ඔවුන් ඒ දෙක වටා ගමන් කිරීමෙහි වරදක් නැත. එබැවින් කවුරුන් හෝ තමන් විසින්ම දැහැමි ක්‍රියාවන් කළහොත් නීත වශයෙන්ම අල්ලා කළගුණ දන්නෙකු වශයෙන්ද ඔවුන්ගේ ක්‍රියාවන් හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය. රජුමාර්ගයේද පැහැදිලි සාධකයන්ද අපි පහළ කර ඒවා මිනිසුන් විඩුවෙන් ධර්මයෙහි පැහැදිලි කර පැවසූ පසුවද කවුරුන් ඒවා සඟවන්නෝද ඔවුන්ව නීත වශයෙන්ම අල්ලාද ශාප කරන්නේය. තවද ශාප කරන්නන්ද ඔවුන්ට ශාප කරන්නාහ. එහෙත් ඔවුන්ගෙන් කවුරුන් පසුතැවිලිවේ තමන්ගේ ධර්මයන්හි සඟවා තබා ඇතිදැය ප්‍රතිසංස්කරණය කර ඒවා මිනිසුන්ට පැහැදිලිව ගෙනහැර දක්වන්නෝද. ඔවුන්ව මා ක්ෂමා කර හරින්නෙමි. මමද ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා අසීමිත දෑබරවන්තයකි. තවද ඔවුන් තමන්ගේ ධර්මයෙහි ඇති සත්‍යය සඟවා ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ප්‍රතික්ෂේප කරමින්ම මරණීටද පත්වන්නෝද ඔවුන් කෙරෙහි අල්ලා මලයිකාවරුන් මිනිසුන් ආදී සියල්ලන්ගේ ශාපය නීත වශයෙන්ම අත්වන්නේය. තවද ඔවුන් එම ශාපයෙහි සැමදා රැඳී සිටින්නාහ. පරලොවදේ ඔවුන් වෙනුවෙන් දඩුවම් ලිහිල් කරනු ලබන්නේද නැත. ඔවුන්ට විවේකයක් දෙනු ලබන්නේද නැත. මිනිසුනේ ඔබගේ නැමදුමට යුත්තා නැමදුමට අයත් අල්ලා එක් කෙනෙකි. අසීමිත දයාවද අසමසම ආදරේදහිමි ඔහු හැර නැමදුමට අයත් වෙන කිසිවෙකුත් නැත. ඔහු අහස්ද භූමියද උත්පාදිනය කර තිබීමෙහිද. රාත්‍රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණීමෙහිද. මිනිසුන්ට ප්‍රයෝජනයක් අත්කරදීම මගින්. සාගරයන්නේ යාත්‍රා කරන නැවහිද. කර්කශවී මැරීගේ බොහොමියට පනදීමට සස්ත්‍රේක කිරීමට. අල්ලා අහසින් වැසීමට සලස්වන වර්ෂාවද. සිලු වර්ගේ සතුන්ද භූමයෙහි විසිර සිටීමද සුළඟ විවිධ දිශාවන්ට හරව හරවා යැවීමිහිද අහසට හා භූමියට අතර පාලනය කරනු ලැබ ඇති ගණ වලාකුලෙහිද. මිනිසුන්ට ඇති පලප්‍රෝජන ගැන පර්යේෂණ කර සිතන ජනතාවට ඔහුගේ දයාවද ආදරයේද දැනුම් දෙනු ලබන අනේක සාධකයන් නියත වශයෙන්ම ඇත්තේය. එසේ තිබියදී අල්ලා නොවන දැය ඔහුට සමානයන් වශයෙන් ගනිමින් අල්ලාව ප්‍රියකරන්නාක් මෙෙන් ඒවාද ප්‍රියකරන්නන් මිනිසුන්ගෙන් බොහොමයක් දෙනා ඇත්තාහ. එහෙත් විශ්වාසවන්තයෙන් නම් අල්ලාව අධිකවශයෙන් ප්‍රිය කරන්නාහ. තවද මෙම අපරාධකරුවන් පොඩ්ඩක් සිතා පැළියුතු නොවේද. මොවුන් තම දඩුවම් තම දෑසින් දකින විට දඩුවම් කිරීමෙහි අල්ලා ඉතාමත් දැඩි වශයෙන් සිටින අතර සියලුම බලපුළුවන් කාරකමද තමන් කැමැත්තක් දක්වර දැයට හැර නීත වශයෙන් අල්ලාට ඇත්තේ ඇයිද දැනගන්නාහ. මොවුන්ව වැරද යන මෙම මාර්ගය පෙන්වූ අයද. පරලොවදී දඩුවම දෑසින්දුට වහාම තමන්ව අනුගමනය කළ මූන්ව සම්පූර්ණයෙන්ම අතහැරදමා ඈත්වන්නාහ. ඔවුන්ටද ඔවුන් අනුගමනය කළ මොවුන්ටද අතරේ තිබුණු සම්බන්ධකම් සියල්ල බිඳී යනු ඇත. තවද ඔවුන්ව අනුගමනය කළ මොවුන් තවත් වතාවක් අපව ලොවට ආපසු යාමට හැකි වුවහොත් අපට මඟ පෙන් වූ ඔවුන් දැන් සම්පූර්ණයෙන්ම අපව අත්හැර දමා ඈත් වූ ආකාරයටම අපිත් ඔවුන්ගෙන් නියත වශයෙන්ම ඈත් වන්නෙමු යැයි පවසන්නාහ. ඔවුන්ගේ ශරීරයන් වේදනා විදින්නේය. මේ ආකාරයටම ඔවුන්ගේ හෘදයන්ත වේදනාවිඳ ශෝකයට පත්වීම සඳහා ඔවුන්ගේ නපුරු ක්‍රියාවන් අල්ලා ඔවුන්ට ගෙනහැර දක්වනු ඇත. තවද ඔවුන් නිරාගින්නෙන් මිදෙන්නේම නැත. මිනිසුනේ භූමී ඇති දැයින් අනුභව කිරීමට අනුමැති ලබාදී ඇති පරිශුද්ධ වූ දෑම අනුභව කරනු. මේට වෙනස්කම් කරන බෙන් ඔබව පොළඹවන ශේතාන්ගේ පාසටහන් අනුගමනය නොකරනු. නීත වශයෙන්ම ඔහු ඔබට ප්‍රකට සතුරෙකි. ඔහු ඔබව පොළඹවන දෑ නම් පාපයේද අවමන්ගෙන දෙන කාරණාවන්ද කරන මෙන් හා ඔබ නොදන්නාදය මගින් අල්හා මත බොරු ගොතා පවසන මෙන්ය. තවද අල්ලා පාල කරන මෙම ධර්මය අනුකමනය කරනු යැයි ඔවුන්ට කියවුණු ලැබුවහොත් ඔවුන් එසේනොව කුමක් මත අපගේ මුතුන්මිත්තන් සිටිමින් ඔවුන් කුමක් කරමින් සිටිනු අපි දුටුවමුද. ඒම අපි අනුගමනය කරන්නෙමු යැයි පවසන්නාහ. ඔවුන්ගේ මුතුන්මිත්තන් කිසිවක් නොදන්නා අය වශයෙන්ද. රජු මාර්ගයේ අත් නොකරගත් අය වශයෙන්ද සිටියත් වුවද ඔවුන් අනුගමනය කරන්නෙහුද. අන්තයින් බෙන් තමන්ගේ මුතුන්මිත්තන්ව අනුගමනය කරන. එම කාෆිර්වරුන්ගේ උපමාව නම් අර්ථය වටහා නොගෙන කෑකූ ගැසීමද විලාපේද මිස වෙන කිසිවක් වටහා නොගත හැකිදැය ගමේ සතුන්ව කැඳවීමට ශබ්ද නගන කෙනෙකෝ එඩේරකුගේ උපමාවට සමාන වන්නේය. තවද ඔවුන් කිසිවක් ඇසීමට නොහැකි බිහිරන් වශයෙන්ද කිසිවක් කීමට නොහැකි ගොළුවන් වශයෙන්ද කිසිවක් දැකීමට නොහැකි අන්දහින් වශයෙන්ද සිටින්නාහ. එබෙවින් ඔවුන් කිසිවක් දැනගන්නේම නැත. විශ්වාසවන්තේනි අපි ඔබට ලබාතුන් දැයින් පරිශුද්ධ දෑම අනුභව කරනු. ඔබ නැමදුමට යුතු ඔහුවම නමදින්නේ වන්නෙහු නම් අල්ලාට කෘතඥ වෙමින් සිටිනු. විශ්වාසවන්තේනේ අනුභවයට ඔබට වලක්වන ලද දෑනම් ඉබේ මරණයට පත් වූ දෑද ලේද ඌරන්ගේ මස් මාංශද කුර්බාන් කරන විට අල්ලා නොවන වෙනත් නාමයක් කියන ලද දෑද වන්නේය. එබැවින් කවුරුන් හෝ සීමාව ඉක්මවා නොයාද පාපයක් කිරීමේ අදහසක් නොමැතිව සිටියදී මේවා අනුභව කිරීමට බලකරනු ලැබූහොත් එය ඔහු කෙරෙහි වරදක් නැත. නීත වශයෙන්ම අල්ලා ඉතාමත් ශ්‍රමා කරන්නෙකු වශයෙන්ද අසීමිත දයාබරවද සිරින්නේය. කවුරුන් ධර්මයෙහි අල්ලා පාලිකරන ලද දැය සඟවාගෙන. ඒ වෙනුවෙන් සුළුමුදලක් ලබාගන්නෝද. ඔවුන් නීත වශයෙන්ම තම කුසෙහි ගින්දරමිස වෙන කිසිවක් පුරවාගන්නේ නැත. තවද විනිශ්්‍යය දිනදී අල්ලා ඔවුන් සමඟ කතා කරන්නේ ද නැත. ඔවුන්ට සමාවදී පරිශුද්ධ කරහනින්නේ ද නැත. ඔවුන්ට ඉතාමත් වේදනාගෙන දෙන දඩුවම්ද ඇත. මොවුන්ම රජු මාර්ගය වෙනුවට අයහමකද ක්ෂමාව වෙනුවට දඩුවමද මිලට ගත් අය වන්නාහ. නිරාගින්න මෙසේ ඔවුන් විඳතරාගැනීමට සැලසුවී කුමක්ද මෙහි හේතුව නියත වශයෙන්ම අල්ලා සම්පූර්ණයෙන්ම මෙම ධර්මය පහල කරතිබේදී සුළු මුදලක් ලබාගැනීම සඳහා එහි ආයාවන් සැඟවීමම වන්නේය. තවද ධර්මය වෙනස් කරන්නන් නේත වශයෙන්ම රිජු මාර්ගෙන් වෙන්වී ඉතාමත් ඈතින් සිටින්නාහ. බස්නාහිරට හෝ නැගෙනහිරට හෝ ඔබගේ මුහුණ ඔබ හැරවීමෙන් පමණක් දැහැමි දැය කළ බවට පත්වන්නේ නැත. එහෙත් ඔබගෙන් කවුරුන් අල්ලාවද අවසාන දිනියද මලයිකාවරුන්වද ධර්මයන්ද නබිවරුන්ද ඇත්තෙන්ම විශ්වාස කර වස්තුව ඒ කෙතරම් ආශා කලා වුවද ඕගේ කැමැත්ත අත්කර ගැනීම සඳහා ඥාතයින්ටද අනාතයින්ටද දුප්පතුන්ටද මගියන්ටද හිගන්නන්ටද නිදහස කැමතිවන වහලුන් නයකාරයන් ආදී අයටද ලබාදී උදව් උපකාර කර සලාතේද නොකඩවා ඉටුකර සකාතයේද ධර්මයේ නියම කර ඇති දුප්පතුන්ගේ බද්ධ ගෙවමින් සිටින්නේද. හුද පොරුන්දු ලබාතුන් අවස්ථාවේදී තමන්ගේ පොරුන්දුව නියමිත ආකාරයට ඉටු කරන්නන්ත. පරාජයහිද අමාරුකමහිද දරුණු යුද සමයහිද ඉවසීමෙන් විදදරාගත් අයද. ආදී මොවුන්ම ඉතාමත් හොඳ අයයි. තවද මොවුන්ම සත්‍යවන්තයන්නේ භයභක්තිකයන්නේය. විශ්වාසවන්තේනි ඝාතනය සඳහා පලිගැනීම ඔබ කෙරෙහි නියම කරනු ලබ ඇත්තේය. එබෙවින් මිනීමරුවා නිදහස් මිනිසිකු වූහොත් නිදහස් ඔහුවම වහලෙකු වශයෙන් සිටියහොත් එම වහලාවම කාන්තාවක් ඕහොත් එම කාන්තාවම ඔබ ඝාතනය කර දමනු. එහෙත් පලිගන්නා පාර්ශ්වය එක් සුළුවෙන් හෝ එම ඝාතනය කරනු ලැබුවාගේ සහෝදර පාර්ශ්වය මගින් කවුරුන් හෝ සමාව දෙනු ලැබෝහොත්. ඉතාමත් ගෞරවනීය ආකාරයට අනුගමනය කර ඔහුව ඝාතනය නොකර අත්හැරදමිය යුතුය. පලිගැනීම වෙනුවට මිනිමරුවා මුදලක් දෙන බවට භාරගෙන තිබුණහොත් එම වන්දි මුදල කිසිබ පැකිලීමක් නොමැතිව ඉතාමත් ස්තුතිපූර්වකව ඔහු ගෙවාදැමිය යුතුය. මෙය මෙවැනි වන්දි මුදලක් අනුමත කර තිබීම ඔබගේ දෙවියන්ගේ සහය හා දයාවද වන්නේය. මින් පසු මෙසේ වන්දි මුදල ලබාගත් අයින් පසු නැතහොත් වන්දි මුදලක් ලබාදින බවට භාරගැනීමෙන් පසු කවුරුන් හෝ සීමාව ඉක්මවා වන්දිමුදලකි වූ මිනිමරුවාට වේතනාගෙන තුන්නහොත් හෝ නැතහොත් වන්දිමුදල ගෙවීම ප්‍රතික්ෂේප කරන්නේ නම් හෝ. ඔහුට පරලොවදී ඉතාමත් දැඩි වේතනාගෙන දෙන දඩුවම්ද ඇත. ඥානවන්තේනේ. ගහතනී සඳහා පලිගැනීමෙහි ඔබට ජීවිතයක් ඇත. මන්තයත් පලිගන්නවා ඇතැයි යන බියෙන් ගාතනය කිරීමට අදහස් කරන්නාද. ඔහු විසින් ගාතනය කරනු ලැබීමට අදහස් වූ අයද ආදී ඔබ දෙපළම බේරීමට ඉඩ ඇත. විශ්වාසවන්තේනේ. ඔබගින් යම් කිසිවෙකුට මරණය ළඟා වූහොත් ඔහු වස්තුව දීපල අත්හැරදමා මරණීට පත් වන්නෙකු වශයෙන්ද සිටියහොත් ඔහු තමන්ගේ දෙමවපියන්ටද ඥාතීන්ටද සාධාරණ අන්දමින් දේපල සේන්දුවනසේ අන්තිම කැමැත්ත මරණ ශාසනය කීමට නියම කරනු ලැබැත්තේය. මෙය භයභක්තිකින් මත අනිවාර්ය යුතුකමකි. අන්තිම කැමැත්ත ඒ ඇසීමෙන් පසු කවුරුන් හෝ ඒ වෙනස් කර හැරියහොත්. එහි පාපයන් නම් එය වෙනස් කළ අය මතම සිින්දුවන්නේය. නීත වශයෙන්ම අල්ලා මරණයට පත්වන්නා පවසන අන්තිම කැමැත්ත සවන් දෙන්නෙකුද. එය වෙනස් කරන පාපතරයන්ගේ ක්‍රියාව හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය. නමුත් අන්තිම කැමැත්ත මරණ ශාසනය පැවසූ අයගේ කැමැත්ත. පාපය නැතහොත් වැරද්දක් කවුරුන් හෝ දැනකෙන. එයට බියවේ ඔවුන් එම අන්තිම කැමැත්තේ දේපල අත්වන අය අතරේ සමාධානය ඇතිකර ඒ වෙනස් කර හැරියහොත් ඔහු කෙරෙහි වර්තක් නැත. නේද වශයෙන්ම අල්ලා ඉතාමත් ශුමාකරන්නෙකු වශයෙන්ද අසම සම දයාබරවද සිරින්නේය. විශ්වාසවන්තේනි. ඔබට පෙර විසූවන් කෙරෙහි නේම කර තිබූ ආකාරයටම ඔබ කෙරෙහිද උපවාසයේ යෙදීම නියම කරඇත්තේය. එමකින් ඔබට පරිශුද්ධ විය හැකිය. නියමිත දිනයන්හිම උපවාසයේ යෙදීම අනිවාර්ය වන්නේය. එහෙත් ඒ දිනයන්හි ඔබකින් කවුරුන්ට හෝ අසනීපකාරයෙකු වශයෙන් හෝ නැතහොත් සංචාරය හෝ සිටින්නෙහි නම් ඔහු උපවාසයේදීමට අවශ්‍යය නැත. ඒ රමලාන් නොවන වෙනත් දිනයන්හි ගණනය කර උපවාසේ යෙදෙනු. තවද කුමන හෝ හේතුවක් නිසා උපවාසේ යෙදීමට අපහසුතාවක් ඇති වූුවන්ගෙන් ශක්තිවන්තයෙන් ඒට වන්දි වශයෙන් එක් දුප්පතෙකුට ආහාර ලබාදීම අනිවාර්ය වන්නේය. කවුරුන් හෝ පින් ලබාගැනීමේ අදහසින් වන්දිවශයෙන් දියුතු ප්‍රමාණයට වඩා වැඩියෙන් දානමාන කළහොත් එය ඔහුටම පින් අයිතිවන්නේය. එහෙත් කෙතරම් වුවද වන්දි වශයෙන් දානයදීමට වඩා ඔබ උපවාසයේ යෙදීමම ඔබට පින් අයත් වන්නේය යන්න ඔබ නුවනැත්තන් වශයෙන් සිටින්නෙහු නම් දැනගන්නෙහුය. රමලාන් මාසය කොපමන ශ්‍රේෂ්ඨ දෙයක්ත් එහිම මිනිසුන්ට මාර්ගෝපදේශය වශයෙන්ද ඍජු මාර්ගය පැහැදිලි කළ හැකි වන්නක් වශයෙන්ද පින් පව් දෙක වෙන්කර දැනුම්දි හැකි දෙයක් වශයෙන්ද වූ ශුද්ධ වූ කුරාණී නැමැති මෙම ධර්මය පහල කරනු ලැබුවේය. එබෙවින් ඔබගෙන් කවුරුන් එම මාසය අත්කරගන්නේද ඔහු එහි උපවාසේ යෙදෙනු. නමුත් එම කාලයේදී ඔබගෙන් කවුරුන් හෝ රෝගීකු වශයෙන් හෝ නැතහොත් සංචාරයහි යෙදී හෝ සිටියහොත් රමලා නොවන වෙනත් දිනයන්හි අත්හැරුණු දිනයන්හි උපවාසය ගණන් බලා උපවාසයේ යෙදෙනු. අල්ලා ඔබට පහසු නියෝග කිරීමට කැමතිවනවා මිස ඔබට අමාරුකමක් ඇතිකිරීමට කැමතිවන්නේ නැත. තවත වැරදුණු දිනයන් ගන්නේ කරනවෙන් නියෝග කිරීම් නම් ඔබ කෙරෙහි අනිවාර්ය වශයෙන් වූ එක් මාසයක උපවාසයෙන් ගණනය ඔබ පූර්ණය කර අල්ලා ඔබව රිජු මාර්ගෙහි ගමන් කිරීමට සැලැස්වීම වෙනුවෙන් ඔහුව ඔබ ආඩම්පර කිරීම සඳහාද. අසනීප සංචාරය වැනි අවස්ථාවන්හි උපවාසේ නොයදී සිටීමට ඔබට අනුමැති ලබාදීම නම්. ඔබ අල්ලාට කෘතඥවීම සඳහාමය. නබී ඔබ වෙත මගේ වහලුන් මාගෙන විමසෝහොත් ඒට ඔබ මෙසේ කියනු. නියත වශයෙන්ව මා සමීපයහෙම සිටින්නෙමි. කවුරුන් හෝ මාව ආරාධනා කළහොත් එම ආරාධනා කරන්නන්ගේ ආරාධනාවට මා පිළිතුරු දෙන්නෙමි. එබැවින් ඔවුන් මා වෙතම ප්‍රාර්ථනා කළයුතුය. මාව විශ්වාස කළයුතුය. එමගින් ඔවුන් රිජු මාර්ගය අත්කරගන්නාහ. විශ්වාසවන්තේනි. උපවාස දිනියන්හි රාත්‍රයෙන්හි ඔබ ඔබගේ භාර්යාවන් සමඟ එකතුවීමට ඔබට අනුමිතේදී ඇත්තේය. ඔවුන් ඔබට වස්ත්‍රයන් බවටද ඔබ ඔවුන්ට වස්ත්‍රයන් බවටද සිටින්නෙහුය. උපවාස කාලයේහි ඉශාවෙන් පසු ඔබගේ භාර්යාවන් සමඟ එකතු නොවීමද කිසිම වස්තුවක් අනුභව නොකරද සිට ඇත්තෙන්ම ඔබ ඔබව වේදනාවට ලක්කර ගත්තෙහුය යන්න අල්ලා දැනගෙන ඔබ මත ආදර කරුණාව පහළවේ ඔබගේ අමාරුකමෙන් පහ කළේය. එබැවින් මින් පසු ඝන අඳුර දුරුවේ අලුයම් කාලේ අත් වූවේය යැයි ඔබට පැහැදිලි වනතුරු අනුභව කරනු පානය කරනු. නෝම්බියෙහි රාත්‍රී කාලයන්හි ඔබගේ භාර්යාවන් මගින් නියම කර ඇතිදැය සොයාකනු. ඒත් නැගෙනහිරෙන් යාන්තම් එලිය වැටුණු පසු රාත්‍රී ආරම්භ වනතුරු ඉහිත සඳහන්දෑන් මිදී උපවාසයේදී පූර්ණය කරගනු. එහෙත් ඔබ දෙවියන් වහන්සේ සිහිපත් කිරීමට නැමුදුම්පලවල්හි රැඳී ඉන්තිකාෆේ සිටින විට ඔබගේ භාර්යාවන් වන ඔවුන් සමග එකතු නොවනු මේවා අල්හාගේ ස්තිර වූ නීති සීමාවන් වන්නේය. එබැවින් ඒවා කඩකිරීමට ඔබ ලං නොවනු. මිනිසුන් පරිශුද්ධවන්තයෙන් වීම පිරිස අල්ලා තමන්ගේ ආයාවන් ඔවුන්ට මෙසේ පැහැදිලි කරන්නේය. තවද ඔබ ඔබ අතරේ කෙනෙකු අනිත් කෙනාගේ වස්තූන් වැරදි ආකාරයෙන් අනුභව නොකරනෝ. ඔබගේ පාර්ශ්වය බොරු යැයි ඔබ දැන සිටියේදී අනිත් මිනිසුන්ගේ වස්තුවෙන් කිසිවක් පාපතර මාර්ගෙන් ගිලදැමීම් පිණිස අල්ලස්දීමට ඒ සමඟ අධිකාරීවරුන් වෙත නොයනු. නබී මාස්පතා වැඩෙන හා ගෙවීමද උපදින නව සඳ ගැන ඔවුන් ඔබගින් විමසන්නාහ. එයට ඔබ මෙසේ පවසනු. ඒවා මිනිසුන්ට සෑම මාසයක්ම කාලයන්ත හච්ද දැනුන්දී හැකි දෑයයි. තවද විශ්වාසවන්තේනි. ඉශ්රාම් හැඳ සිටින ඔබ ඔබගේ නිවෙස්වලට ඒවායේ පිටුපස පැත්තෙන් යාම මගින් හොඳ අය බවට පත් නොවන්නෙහුය. කවුරුන් අල්ලාට බියවී කටයුතු කරන්නේද. ඔහුම හොඳ අයයයි. එපෙවින් ඔබ ඔබගේ නිවෙස්වලට ඒවායේ ප්‍රධාන දුරටුව මාර්ගයෙන්ම ඇතුළුවනු. අල්ලාට බියවී කටයුතු කරනු. මෙබකින් ඔබට ජයග්‍රහණය අත්කරගත හැකිය. අල්ලාගේ මාර්ගයෙහි ඔබ යාම වලක්වා ඔබට විරුද්ධ වූවන් සමඟ ඔබත් යුද්ධ කරනු. නමුත් ඔබ සීමාව ඉක්මවා නොයනු මන්දයත් නීත වශයෙන්ම අල්ලා සීමාව ඉක්මවන්නන් ආදරය කරන්නේ නැත. එබෙවින් ඔබට විරුද්ධව යුද්ධ කිරීමට ඉදිරිපත් වූ ඔවුන්ව දුටු තැන කපා දමනු. ඔබව ඔබගේ රටෙන් ඔවුන් පිටමං කළ ආකාරයටම ඔබත් ඔවුන්ව පිටමං කර දමනු. ඔවුන් කරන කලබලය ඝාතනයට වඩා ඉතාමත් නපුරුය. නමුත් ඔවුන්ගෙන් කවුරුන් හෝ ආරක්ෂාව පතා මස්ජිදුල් හරාම්හි සිටියහොත්. එහිදී ඔවුන් ඔබට විරුද්ධව යුද්ධ කිරීමට ඉදිරිපත් වනතුරු ඔබ ඔවුන්ව කපා නොදමනෝ. ඒ ස්ථානයේදීද ඔවුන් ඔබට විරුද්ධව යුද කිරීමට පැමිණියහොත් ඔබත් ඔවුන්ව කපා දමනු. එබ ප්‍රතික්ෂේප කරන්නන්ට අයත් පලවිපාකය මෙයයි. පින් පසුවද ඔවුන් ඔබට විරුද්ධව යුද්ධ නොකර ඇත්තුවහොත් ඔබ ඔවුන්ව නොකපනු. නේත වශයෙන්ම අල්ලා ඉතාමත් ශුමා කරන්නෙකු වශයෙන්ද අධික දෑබරවද සිරින්නේය. තවද ඉස්ලාමයට විරුද්ධව කටයුතු කරන ආරවුල සම්පූර්ණයෙන්ම පහවේ ධර්මය අල්ලාට අයත්තයයි ස්තීරවන තුරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කරනු. නමුත් ඔවුන් ආරවුල් නොකර ඈත්තුවහොත් ඔවුන්ගෙන්ද අපරාධ කරන්නන් හැර අන් අයට වේදනා කර සීමාව ඉක්මවා නොයනු. යුද්ධ කිරීම වලක්කුණු ලැබ ඇති රජබ් දුල්කාදා දුල්හජ් මුහර්රම් ආදී මාසයන්හි උසස් කරන ලද මාසයන් සඳහා උසස් කරන ලද මාසයයි. එබැවින් උසස් දෑයට සමවන දෑ ඇත. එබැවින් කවුරුන් හෝ සීමාව ඉක්මවා ඔබ කෙරෙහි එම මාසයන්හි යුද්ධ කිරීමට පැමිණියහොත් ඔහු ඔබ කෙරෙහි සීමාව ඉක්ම වූ ආකාරයටම ඔබත් ඔහු කෙරෙහි සීමාව ඉක්මවා යුද්ධයට යනු. නමුත් ඔබ අල්ලාට බියවී එම මාසයන්හි යුද්ධය ආරම්භ නොකර සිටිනු. අල්ලා භයභක්තිකයන් සමඟ සිටින්නේය යන්නද ස්තිර වශයෙන් ඔබ දැනකනු. ඔබ අල්ලාගේ මාර්ගයෙහි ඕනෑ තරම් වියදම් කරනු. තවද යුද්ධය වැනි අවස්ථාවන්හි වේදම් නොකර ඔබ ඔබවම අනතුරට භාජනය කර නොකනෝ. තවද අන් අයට උදව්ද හොඳ දෑද කරනු. නියත වශයෙන්ම අල්ලා අන් අයට හොඳදැය කරන්නන්ට ආදරය කරන්නේය. අල්ලා වෙනුවෙන් ආරම්භ කරන ලද හජ්ත උම්රාවද ඔබ පූර්ණය කරනු. නමුත් මක්කාවට යාමට නොහැකි ආකාරයට ඔබව වලක්වුණු ලැබ හජ්පූර්ණය කිරීමට නොහැකි ඕහොත් හද්‍යූ නැමති එලු බැටලු ගව ඔටුවන් ආදී දැයෙන් ඔබට සුදුසුදෑක් වන්දි වශයෙන් වන්නේය. තවද එම හදයුන් තමන් යායුතු මක්කාවෙහි ඇති හරම් නැමති ස්ථානයට ළඟාවන තුරු ඔබ ඔබගේ හිසකෙස් බූ නොගානෝ. එහෙත් එහ්රාම් හැඳසිරින ඔබගින් කවුරුන් හෝ අසනීපකාරයෙකු වශයෙන් හෝ නැතහොත් හිසෙහි උකුණෝ තුවාල කැක්කුම ආදී දැන් පීඩිත වී සිටින්ඩිකු වශයෙන් හෝ සිට හිස බූගා ගතහොත් ඊට වන්දි වශයෙන් ඔහු දින දහයක් උපවාසයේදී යුතුය. නැතහොත් දුප්පතුන් හය දෙනකුට ආහාරදාන වශයෙන් දියේතුය. නැතහොත් එක් එළුවෙකු කුර්බාන් කළයුතුය. තවත් ඉහ්රාම් හැඳ සිටින්න ඔබ කිසිම බාධාවක් නොමැතිව හජ්කිරීමට පහසුකම් ඇති කෙනෙකු වශයෙන් සිට මක්කාවට ගිය පසු ඔබකෙන් කවුරුන් හෝ උම්රාව පමණක් කිරීමෙන් අනතුරුව හජ්ජවලට කලින්ම හජ් සමයහි වලක්වන ලද සූයේ විදුනු ලැබූ හොත් ඒට වන්දි වශයෙන් හදයූන් වලින් හැකි දෙයක් දිය යුතුය. නමුත් හදයූන් වලින් කිසිවක් සොයාගත නොහැක්කා හජ් සමයහිදී දින තුනක්ද තම වාසස්ථානයට ආපසු පැමිණි පසු දින හතක්ද වශයෙන් පූර්ණ වශයෙන් දින දහයක් උපවාසයේදී යුතුය. වලක්වන ලද සුවය විදින මෙය මෙම අයිතිය ඇති ඔහුගේ පවුල මස්ජිදුල් හරාම්හි මක්කාවෙහි වාසය නොකරන්නේද ඔහුටය. එබැවින් ඔබ අල්ලාට බියවනු නීත වශයෙන්ම අල්ලා වැරදිකරුවන්ට දඩුවම් කිරීමෙහි ඉතාමත් දරුණුවය යන්නද ස්තීර වශයෙන් දැනගනු. හජ් එයටම යැයි විශිෂ්ෂිත ශව්වාල් දුල්කාදා දුල් හජ් ආදී මාසයන්ය. එබෙවෙන් ඒවායේ කවුරුන් හෝ ඉශ්‍රාම් හැඳ හජ් තමන් වෙත අනිවාර්ය කර ගතහොත්. හජ් මාසයෙහි දහවැනි දින දක්වා අඹු සැමියන්සේ සම්බන්ධවීම පරුෂ වචන භාවිතය ආරවුල් ඇතිකරගැනීම ආදිය නොකළයුතුය. මේවායෙන් වැලකී ඔබ කුමන දැහැමිදයක් කලා වුවද නීත වශයෙන්ම අල්ලා එය දැන ඊට අයත් පලවිපාක දෙනු ඇත. තවද හජ්ජ වන්දනාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍යය කලින් ලකල හැස්ති කරගනු. නමුත් ඔබ ලකල හැස්ති කරගත් දැයි නම් ඉතාමත් උසස් දෑ වන්නේ නීත වශයෙන්ම පරිශුද්ධභාවයයි. එබැවින් බුද්ධිමතුනේ ඔබ විශිෂයෙන් හජ් සමයහෙදී මාහට බියවේ ඉතාමත් භක්තියෙන්ම කටයුතු කරනු. හජ් වන්දනාවේදී ඔබ වෙල හිළිඳාමක් කර. ඔබගේ දෙවියන්ගේ දයාව මගින් ලැබෙන ලාපය සොයා ගැනීම ඔබ කිරෙහි වරතක් නැත. තවද හජ් සඳහාගිය ඔබ අරෆා සිට ආපසු හැරුණහොත් මශ්හරුල් හරාම් නැමති ස්ථානයහි අල්ලාට දිකිර් කරනු. තවද ඔබ මීට පෙර මාර්ගය වැරතිගේ අය වශයෙන් සිටියදී. ඔබට ඔහු රජු මාර්ගය දැනුන්දීම සඳහා පසුවද ඔහුට දිකිර කරනු. පසුව මිනිසුන් ආපසු හැරෙන මුස්තලිෆා නැමති ස්ථානයෙන් ඔබ මිනාවට හැරී ආපසු පැමිණ අල්ලාගේ සමාව ඉල්ලා සිටිනු. නීත වශයෙන්ම අල්ලා ඉතාමත් සමාව දෙන්නෙකු වශයෙන්ද ඉමහත් දාබරවද සිටින්නේය. හජ් සඳහාගිය ඔබ ඔබගේ හජ්ජිහි වත් පිළිවෙත් ඉටු කර හැරියහොත් ඔබ ඉස්ලාමයට පෙර ඔබගේ පියවරුන්ගේ නාමයන් ශබ්දනගා ඉතාමත් ආඩම්බර ලීලාවෙන් පවසා මතක් කරන්නාක් සේම. නැතහොත් ඊටත් වඩා ශබ්දනගා අල්ලාව දිකිර් කර ඔබට අවශ්‍ය දෑද. ඔහුගෙන් ඉල්ලා ප්‍රාර්ථනා කරනු. ප්‍රාර්ථනාවේදී අපගේ දෙවියනේ අපට අවශ්‍යදෑ සියල්ල මෙලොවදීම ලබාදනු මැනව යැයි ඉල්ලා සිටින්නන්ද මිනිසුන්ගෙන් ඇත. නමුත් මොවුන්ට මෙවැන්නන්ට පරලොවදී කිසිම භාග්‍යයක් නැත. තවද අපගේ දෙවියනේ අපට ඔබ මෙලොවදීද හොඳක්ම ලබා දෙනු මැනව. නිරාගින්නේ දඩුවමෙන් අපව ඔබ ආරක්ෂා කරනු මැනව. යළි ඉල්ලා සිටින්නන්ද ඔවුන්ගෙන් ඇත. ඔබ දැහැමි ක්‍රියාවන්හි පලවිපාක මෙලොවදීද පරලොවදීද අත්කරගැනීමේ භාග්‍ය මෝන්ටම ඇත. තවද අල්ලා ගණනය කිරීමෙහි ඉතාමත් තීව්‍ර වන්නේය. විශ්වාසවන්තේනි දුල් හච්මාසයෙහි සඳහන්ව ඇති දින තුනක් දක්වා මිනානමති ස්ථානයෙහි නැවතී සිට අල්ලාව දිකීර් කරනු. නමුත් කවුරුන් හෝ දෙවැනිදිනයේදී හදිසිවී පිටත් වුවහොත් ඔහු කෙරෙහි වරදක් නැත. කවුරුන් හෝ දින තුනකින් පසු පිටත් වුවහොත් ඔහු කෙරෙහිද වරදක් නැත. ඔහු භයභක්තිකෙකු වශයෙන් සිට හජ් සමහිදී වලක්වන ලද දැයින් ඈත්වේ සිටියහොත් පමණක් ප්‍රමාණවත්ය. එබැවින් විශ්වාසවන්තේනි. නේත වශයෙන්ම ඔබ අල්ලාට බියවී කටයුතු කරනු. තවද අල්ලා වෙතම සාධාරණ විනිශ්්‍යය සඳහා නැගිටුවාගෙන එනු ලබන්නෙහුය යන්න ස්තීර වශයෙන් දැනකනු. නබී ඔබගෙන් මෙලොව ජීවිතය ගැන කතා කරන විට තමන්ගේ සූක්ෂ්ම බුද්ධයෙන් පිරි වදන් මගින් ඔබව පුදුමයට පත්කරවන සුළු ඇග්නස් ඉබ්ඩු ශරීක් වැනි කෙනෙකෝ ඒ මිනිසුන්ගෙන් ඇත. ඔහු ඔබ කෙරෙහි ආදරය අත්කරගෙන ඇත්තෙකු බවට දන්වා තම සිතිහි ඇති දෑයට දිවරා අල්ලාව සාක්ෂයට තබනු ඇත. ඇත්තෙන්ව ඔහුම ඔබට දරුණු සතුරෙකි. ඔහු ඔබගෙන් ඈත්වූහොත් භූමිහි නපුර කර ඔබගේ ගොවි තැනද ගමේ සතුන්වද විනාශකර දැමීමට උත්සාහ කරන්නේය. නපුර අල්ලා ප්‍රීකරන්නේ නැත. තවද ඔබ අල්ලාට බියවනු නපුර නොකරනු යැයි ඔහුට කියනු ලැබෝහොත් ඔහුගේ ආඩම්බරය ඔහුට නපුර කර පාපය කරන මෙන්ම ඇඳ බැඳගන්නේය. එබැවින් ඔහුට නිරේම සුදුසු වන්නේය. නීත වශයෙන්ම ඒ රැඳනි ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරුය. අල්ලාගේ ශුද්ධ වූ සොම්නස ලබාගැනීම සඳහා තමන්ගේ ජීවිතයම පරිත්‍යාග කරන සුහේබ් රූමිවැනි අයද මිනිසුන්ගෙන් ඇත. අල්ලා මෙවැනි වහලුන් කෙරෙහි ඉතාමත් දයාපරය. විශ්වාසවන්තේනි ඔබ දෙගිඩියාවෙන් නොසිටිනු ඉස්ලාමය තුළට සම්පූර්ණයෙන් ඇතුළුවනු. තවද මේ වලක්වන ශීතාන්ගේ පාසටහන් අනුකමනෙන් නොකරනු. නීත වශයෙන්ම ඔහු ඔබට ප්‍රකට සතුරෙකි. මිනිසුනේ සැකයෙන් තුර පැහැදිලි සාධකයන් ඔබ වෙත පැමිණි පසොද. ඔබ ඉස්ලාමයෙහි ස්තීර නොවේ ලෙස්සා ගියහොත් ඔබට දඩුවම් කිරීමට නීත වශයෙන්ම අල්ලා බලසම්පන්නයකු වශයෙන්ද. ඔබව කුමන ආකාරයකින් හැසිරවියයුතුද යන්න හොඳින් දැනසිරින ඥානවන්තයකු වශයෙන්ද සිටින්නේය යන්න ඔබ ස්තීර වශයෙන් දැනගනු. නබී. මෙතරම් පැහැදිලි ආයාවන්ද ප්‍රතික්ෂේප කරන මොවුන් අල්ලාද මලයිකාවරුන්ද ස්වේත වර්ණ වලාකුළුවල සෙවිනෙහි ඔවුන් වෙත පැමිණ විනාශ කර ඔවුන්ගේ වැඩකටයුත්ත අවසන් කරනවා මිස වෙන කිසිවක් ඔවුන් බලාපොරොත්තු වන්නෙහොද. ඔවුන්ගේ සකල කාරණාවන්ද විනිශ්්‍යය දිනදී අල්ලා වෙතම විනිශ්්‍යය සඳහා ගෙන එනු ලැබේ. නබී ඒස්ට්‍රයිල් පරම්පරා දරුවන්ගෙන් ඔබ මෙසේ විමසනු. කොපමනදූ පැහැදිලි සාධකයන් අපි ඔවුන්ට ලබාදී ඇත්තෙමු. එසේ තිබේදී කවුරුන් හෝ ඒවා තමන් වෙත පැමිණි පසුද. අල්ලාගේ සාධකයන් වඩ එම වරප්‍රසාධයන් වෙනස් කර දමන්නේ නම්. ඔහුට දඩුවම් කිරීමෙහි නීත වශයෙන්ම අල්ලා ඉතාමත් දරුණු කෙනෙකි. ප්‍රතික්ෂේප කරන්නන්ට මෙලොව ජීවිතයම අලංකාරවත් ආකාරයට සිතනසේ පත්කරනු ලැබෑත්තේය. එබෙවෙන් ඔවුන් දුප්පතුන් වශයෙන් සිටින විශ්වාසවන්තයින්ව සමච්චල් කරන්නාහ. නමුත් විශ්වාසවන්තයින් වන පරිශුද්ධවන්තයින් නම් විනිශ්්‍යය දිනතේ ඔවුන්ට වඩා අපමන තරම් උසස්ව සිටිනු ඇත. තවද අල්ලා කැමැත්තන්ට ගණනය නොකරම ලබා දෙන්නේය. ආරම්භයෙහි මිනිසුන් සියල්ල එකම සමූහයක් වශයෙන්ම සිටියහ. ඔවුන් රජු මාර්ගෙහි යනු පිණිස දැහැමිදැය කරන්නන්ට සුභාරංචි දෙන ලෙසටද. පාපයන් කරන්නන්ට බියගන්වා අනතුරු අඟවන ලෙසටද අල්ලා නබිවරුන්ව පහල කළේය. තවද එම මිනිසුන් අතරේ ඇතිවන ප්‍රශ්න නිරාකරණය කිරීම පිණිස ඔවුන් සමග සත්‍ය ධර්මයද පහල කළේය. මෙසේ පැහැදිලි සාධකයන් නැති ධර්මය පැමිණි පසුද. එය ලබාගත් ඔවුන් තමන් තුළ ඇති වූ ඊර්ෂාවේ හේතුවෙන්ම එම සත්‍ය ධර්මයට වෙනස්කම් කිරීමට ඉදිරිපත් වූහ. එහෙත් ඔවුන් වෙනස්කම් කර ප්‍රතික්ෂප කර දැමූ එම සත්‍යය දෙසට යනමෙන් විශ්වාසවන්තීන්ට අල්ලා තම වරප්‍රසාදයන් මගින් රිජු මාර්ගය පෙන්වූවේය. තවද මේ ආකාරයටම තමන් කැමැත්තන්ව අල්ලා රජු මාර්ගෙහි ඇතුළු කරන්නේය. විශ්වාසවන්තේනේ. ඔබට පෙර ඉකුත්වගිය අයට සිදු වූවාක් මෙෙන් ඉතාමත් අමාරුකම් වූ තත්ත්වයක් ඔබට නොපැමිණීම ඔබ ස්වර්ගයට ඇතුළුවිය හැකියැයි සිතාගත්තෙහොද. දූතයාවද ඔහු සමඟ විශ්වාස කළ ඔවුන්වද දුක් කරදරවලින් පීඩිතව ඔවුන් පසු තැවිලිවේ තමන්ගේ දුක්ගැහැටවලින් පහකරන්නට අල්ලාගේ පිහිට කවදා ලැබෙන්නේද. කවදා ලැබෙන්නේ දැයි විමසීමට අල්ලාගේ පිහිට නීත වශයෙන්ම මෙන්න ඉතාමත් සමීපිහි ඇත්තේ යැයි අපි සැනසුම් වදන් පවසනතෙක් ඔවුන්ව හොල්ලා තබනු ලැබූහ. නබියේ වස්තුූන්ගෙන් කුමක් වේදම් කළයුතුද. කවුරුන්ට දියයුතු දැයි ඔබගින් විමසන්නාහ. එයට ඔබ මෙසේ පවසනු. පින් බලාපොරොත්තුවෙන් ඔබ කුමන වස්තුවක් වේදම් කළද. එය දෙමවපියන් අසල්වැසීන් අනාතයින් දුප්පතුන් මගියන් ආදීන්ට ලබා දෙනු. තවද ඔබ වෙන කුමන පිනක් කලා ඕද. එය නීත වශයෙන්ම අල්ලා හොඳින් දැන එයට නේමිත පලවිපාක දෙනු ඇත. විශ්වාසවන්තේනේ. යුද්ධ කිරීම ඔබට පිළිකුලක් වශයෙන් තිබියදී. ඔබවද ඔබගේ ධර්මයද ආරක්ෂා කරගැනීම පිණිස එය ඔබ කෙරෙහි අනිවාර්ය කර ඇත. එක් වස්තුවක් ඔබට හොඳක් වශයෙන් තිබියදී. එය ඔබ පිළිකුල් කරන්නට ඉඩ ඇත. එක් වස්තුවක් ඔබට හානිදායකව තිබියදී. එය ඔබ කැමතිවන්නට ඉඩ ඇත. ඒවා ඔබට හොඳක් ගෙන දෙන්නේද නපුරක් ගෙන දෙන්නේද යන්න අල්ලා දන්නවා මිස ඔබ දන්නේ නැත. නබී දුල්කාදා දුල්හච්චි මුහන්රම් රජබ් ආදී මෙම ශුද්දූ මාසයන්හි යුද්ධ කිරීම ගැන ඔබකින් ඔවුන් එබ ප්‍රතික්ෂිප කරන්නන් විමසන්නාහ. එයට ඔබ මෙසේ පවසනු. ඒවාහි යුද්ධ කිරීම ඉමහත් පාපයකි. නමුත් මිනිසුන් අල්ලාගේ ධර්මයහි එක්කාසුවීම ඔබ වැලැක්වීමද. ඔහුව ඔබ ප්‍රතික්ෂිප කිරීමද. හච්චවලට පැමිණෙන්නන්ව මස්ජිදුල් හරාම්වලට යාමට නොදී වැලැක්වීමද. එහි වාසය කරන්නන්ගෙන් විශ්වාසය තැබූවන්ව එහි සිට පිටමංකිරීමද. අල්ලා වෙතින් ඊටත් වඩා ඉතාමත් විශාල පාපයන් වශයෙන් ඇත්තේය. තවද විශ්වාසවන්තයින්ට ඔබ කරමින් සිටින නපුර ඝාතනය ආදියටත් වඩා ඉතාමත් දරුණුය තවද විශ්වාසවන්තේනි. කාෆිර්වරුන් වන ඔවුන්ට හැකි වුවහොත් ඔබව ඔබගේ ධර්මයෙන් හරවා දමනතෙක් ඔබ සමග නිමක් නැතිව යුද්ධ කරමින්ම සිටිනු ඇත. එබැවින් ඔබගෙන් කවුරුන් හෝ තමන්ගේ ධර්මය ප්‍රතික්ෂේප කර දමා වෙනස්ව ඒ එසේ ප්‍රතික්ෂේප කිරීම ගැන පසු තැවිලිවී මිදෙන්නෙකු බවට සිටියහොත් මෙවැන්නන්ගේ දැහැමි ක්‍රියාවන් සියල්ල මෙලොවදීද පරලොවදීද විනාශවී යනු ඇත. ඔවුන්ම නිරාවාසීන්ය සදාකල් ඔවුන් එහි රැඳී සිටිනු ඇත. ඇත්තෙන්ම විශ්වාසය තැබූවන්ට කාෆිර්වරුන්ගේ අඩත්තේ තම්වලින් මක්කාව වන තමන්ගේ ගමෙන් පිටමංවේ හිජ්රත් කර අල්හාගේ මාර්ගයේ යුද්ධ ජිහාද් කරන්නන්ටම අල්ලාගේ දයාව නීත වශයෙන්ම බලාපොරොත්තු විය හැකිය. තවද අල්ලා ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා ඉමහත් දයාබරවද සිටින්නේය. නබියේ සුරාව කැනද සූදුව කැනද ඔවුන් ඔබගින් විමසන්නාහ. එයට ඔබ මෙසේ පවසනු. මේ දෙකෙහිම විශාල පාපයන් ඇත්තේය. මිනිසුන්ට සමහර ප්‍රයෝජනද ඇත්තේය. නමුත් ඒ දෙකෙහි ඇති පාපය ඒ දෙකෙහි ඇති ප්‍රයෝජනයට වඩා අති විශාලය. තවද නබී දානමානී සඳහා කුමක් වේදම් කළ යුතු දෙයයි ඔවුන් ඔබකින් විමසන්නාහ. එයට ඔබ අත්‍යවශ්‍ය කාරණාවන්ට අවශ්‍ය ප්‍රමාණය අත්හැර ඉතිරිව ඇති දැය වේදම් කරනු යැයි පවසනු මැනව. විශ්වාසවන්තේනි ඔබ සිතා වටහා ගැනීම පිණිස ඔබට අල්ලා තමන්ගේ ආයාවන් මිසී පැහැදිලි කරන්නේය. එපැවින් මෙලොව පරලොව සිදුවන යහපත ගැන ඔබ සිතා බලනු මැනව. නබී අනාතයින්ව පරිපාලනය කිරීම ගැනද ඔබගින් විමසන්නාහ. එයට ඔබ මෙසේ පවසනු මැනව. ඔවුන්ව ප්‍රතිසංස්ක්‍රමය කිරීම ඉතාමත් අගනේය. තවද ඔබ ඔවුන් සමඟ එක්කාසු වී ජීවත්වීමට සිදුවහොත් ඔවුන් ඔබගේ සහෝදරයෙන්ය. එබැවින් ඔවුන්ගේ දේපලින් අවශ්‍ය පමණට ඔබ වෙනුවෙන්ද වියදම් කරගත හැකිය. නමුත් හොඳක්ම කරන්නෙමු යැයි පවසමින් පාපයන් කරන්නන්ව අල්ලා හොඳින් දන්නේය. අල්ලා අදහස් කළහොත් ඔබට මිදන්නට නොහැකි දුක්ගැහැට වලට ඇතුළු කර දමනු ඇත. අල්ලා ඕනෑම අන්දමේ දෑක් කිරීමට බලසම්පන්නේකු හා තිවුණු බුද්ධයක් ඇත්තෙකු වශයෙන්ද සිටින්නේය. එබැවින් අනාතයන්ගේ කාරණාවහි නපුරක් නොකර ඉතාමත් අනුකම්පාවෙන් යුතුවද ඉතාමත් සාධාරණවද කටයුතු කරනු. විශ්වාසවන්තේනේ. සමානයන් තබා නමදින කාන්තාවන්ව ඔවුන් විශ්වාස කරනතුරු ඔබ විවාහ කර නොගනු. මන්දයත් විශ්වාසවන්ත වහලියක් සමානයන් තබා නමදින කාන්තාවකට වඩා ඇය ඔබ ආකර්ශණය කිරීමට හැකි කෙනෙකු වශයෙන් සිටියද නීත වශයෙන්ම උසස් වන්තයකි. එසේම සමානයන් තබා නමදින පිරිමින් විශ්වාස කරනතුරු ඔවුන්ට විශ්වාසවන්ත කාන්තාවන්ව ඔබ විවාහ කර නොදෙනු. විශ්වාසවන්ත වහලෙකු සමානයන් තබා නමදින පිරිමියෙකුට වඩා ඔහු ඔබව ආකර්ශණය කරන්නෙකු බවට සිටියද නීත වශයෙන්ම උසස් කෙනෙකි. මොවුන් සියල්ල නිරියට ආරාධනා කරන්නාහ. නමුත් අල්ලා නම් තම දයාව මගින් ස්වර්ගයටද තමන්ගේ ක්ෂමාවටද ඔබව ආරාධනා කරන්නේය. මිනිසුන්ට ඔවුන් සිතටගෙන කටයුතු කරනු පිණිස තමන්ගේ ආයාවන් වැඩිදුරටත් විවරණය කරන්නේය. නබී මා සුද්ධිය ගැනද ඔවුන් ඔබකින් විමසන්නාහ ඔබ මෙසේ පවසනු මැනව. එය අපිරිසුදු ආබාධයකි. එබැවින් මා සුද්ධිය සමෙහි කාන්තාවන්ගෙන් ඈත්වේ ඔවුන් පිරිසිදු වන තුරු ඔවුන්ට ලං නොවනු. ඔවුන් පිරිසිදු වී ගියහොත් අල්ලා ඔබට නියම කර ඇති අන්දමට ඔවුන් වෙත යනු. නීත වශයෙන්ම අල්ලා පාපෙන් මිදී පසුතැවිලි වී මිදෙන්නන්වද පරිශුද්ධවන්තයින්වද කැමති වන්නේය. ඔබගේ භාර්යාවන් ඔබට අයත් කෙතකි. එබෙවින් ඔබගේ කෙතට ඔබ කැමති අන්දමට ගොස් ඔබට අවශ්‍ය දරු සම්පතද හොඳ දෑද සොයා කැඩීමට ඉදිරිපත් වනු. අල්ලාට බියවනු. තවද නීත වශයෙන්ම ඔබ ඔහුව හමුවන්නේය යන්නද ස්තීර වශයෙන් දැනගනු. නබී රජුභාවෙන් යුත් විශ්වාසවන්තයින්ට සුභහරංචි දෙනු මැනව. ඔබ දැහැමිදැයි කිරීමට හෝ පරිශුද්ධවන්තීන් බවට පත්වීමට හෝ මිනිසුන් අතරේ සමාධානය ඇතිකර තැබීමට හෝ ඔබට බාධාවක් වශයෙන් පත්වී හැකි අන්දමට ඔබ කරන ඔබගේ දිවුරුමට අල්ලාව ඇඳා නොගනු. අල්ලා දිවුරුමට සවන් දෙන්නෙකු වශයෙන්ද සිත්හි ඇතිදැය හොඳින් දන්නෙකු වශයෙන්ද සිරින්නේය. වෙටින් විට කරන ඔබගේ පොහු දිවුරුම ගැන අල්ලා ඔබව වැරද්දට හසු කරන්නේ නැත. නමුත් කෙනෙකුට හානියක් කරන්නක් වැනි දෑ ගැන් හා ඔබගේ හරදයන් කැමැත්තෙන් සොයාගන්නා දෑ ගැන ඔබව හසු කරනු ඇත. පසුවද එයින් ඈත්තුවහොත් අල්ලා සමාව දෙන්නකු වශයෙන්ද අධික ලෙස ඉවසිලිවන්තයකු වශයෙන්ද සිටින්නේය. තමන්ගේ බිරිඳ සමඟ එක්කාසු නොවන්නේ යැයි දිවුරූ අයට මාස හතරක ප්‍රමාධකාලයක් ඇත. එබැවින් මේ තුළදී ඔවුන් නැවතත් එක්කාසු ඕහොත් නීත වශයෙන්ම අල්ලා සමාව දෙන්නකු හා ඉතාමත් දෑපරවද සිරින්නේය. නමුත් ඔවුන් ප්‍රමාධ කාලය තුළ එක්කාසු නොවේ දික්කසාදවීම ස්තීර කරගතහොත්. නිත වශයෙන්ම අල්ලා ඔවුන්ගේ දියවරුමට සවන් දෙන්නෙකු වශයෙන්ද. ඔවුන් අදහස් කරන තලාකය හොඳින් දන්නෙකු වශයෙන්ද සිරින්නේය. එබැවෙන් එබ ප්‍රමාධ කාලයෙන් පසු තලාකයේ ක්‍රියාත්මක වනු ඇත. තලා කියනු ලැබූ කාන්තාවන් තමන්ට මාසතුනක මාස්සුද්ධිය පැමිණෙන කාලේතෙක් බලාපොරොත්තුවෙන් සිටියයොතුය. ඔවුන් අල්ලාවද අවසාන දිනේද ස්ථිර කරගත් අය බවට සිටියහොත්. අල්ලා ඔවුන්ගේ ගර්භයන්වි ඇති ලදරුවන්ව උත්පාදිනය කරතිබේ සඟවා ගැනීම ඔවුන්ට යුතු දෙයක් නොව. තවද රජයේ වන තලාකේ කියනු ලැබූ කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයන් පසුවද එක්කාසුවේ ජීවත්වීමට අදහස් කර ප්‍රමාධ කාලිය තුළදේ සමාධානය කැමති ඕහොත් ඔවුන්ව භාර්යාවන් වශයෙන් හරවා ගැනීමට ස්වාමිපුරුෂයන්ට අධික අයිතියක් ඇත්තන් වන්නාහ. එබැවින් නැවතත් විවාහ නොවීම බිරිඳ බවට පත්කරගත හැකිය. පිරිමින්ට නිත්‍යනුකූලව කාන්තාවන් කෙරෙහි ඇති අයිතියමෙන්ම පිරිමින් කෙරෙහි කාන්තාවන්ටද ඇත. එහෙත් පිරිමින්ට කාන්තාවන් කෙරෙහි එක් උසස් පදවයක් ඇත. අල්ලා බලවන්තියකු හා තිවුණු බුද්ධිමතිකු වශයෙන් සිටින්නේය. රජයි වන මෙම තලාකය දෙආකාරයකි යැයි කිව හැකිය. පසුවද ප්‍රමාධකාලය තුළ නියම ආකාරයට වලක්වා භාරයාවන් වශයෙන් තබාගත හැකිය. නැතහොත් ඔවුන් කෙරෙහි කිසිම වරදක් නොපටවා ස්තුතිපූර්වකව අත්හැර දැමිය හැකිය. තවද ඔබ ඔවුන්ට වටිනාදයක් වශයෙන් හෝ මහර් වශයෙන් හෝ ලබාදුන්දැයින් කිසිවක් ඇරගැනීම ඔබට සුදුසු දෙයක් නොව. තවද දෙදිනාම එකතු වී ජීවිකාව ගෙනයාමට ඉදිරිපත් වුවද අල්ලා නියම කර ඇති සීමාවන් වැඩිකල් ස්තිරවී තිබීමට නොහැකියැයි ඔවුන් දෙදිනාම බියවන අවස්ථාවේදී මෙයට පංචායත්වරුන් බවට පත් වූ අයවලුණේ. ඔබ ඇත්තෙන්ම එසේ ඔවුන් දෙදිනාම අල්ලා ඇති කළ සීමාවන් තුළ වැඩිකල් ස්තීරව සිරීමට නොහැකියයි බිය වුවහොත්. ඇය ස්වාමිපුරුෂයාගෙන් ලබාගත් දැයින් යම් කිසිවක් තමන්ව විවාහ බන්ධනයෙන් පහකිරීමට වන්ති වශයෙන් දීමෙහිද. ඔහු එය බාර ගැනීමෙහිද ඒ දෙදෙනා කෙරෙහිම වරදක් නැත. මේවා අල්ලා විසින් නියම් කරන ලද සීමාවන් වන්නේය. එබැවින් ඔබ මේවා කඩ නොකරනු. කවුරුන් හෝ අල්ලාගේ සීමාවන් කඩ කළහොත් නීත වශයෙන්ම ඔවුන්ම අපරාධකරුවන්නේය. තලාක් දෙකක් පැවසූ පසෝ තුන්වැන්න වශයෙන්ද. ඇයව ඔහු තලා කර හැරියහොත් ඔහු නොවන වෙනත් ස්වාමිපුරුෂයකු විවාහ කරගන්නාතුරු. ඇය ඔහුට සුදුසු තැනැත්තියක් නොව. නමුත් ඔහු නොවන වෙනත් කෙනෙකු ඇයව විවාහ කරගෙන. ඔහුද ඇයව තලාකීවහොත් ඉන් පසුව ඇයද පළමු ස්වාමපුරුෂාද ආදී දෙදෙනාව එක්කාසුවී අල්හා ඇති කරන ලද සීමාවන් ස්ථීර කරගත හැකියේ යැයි සිතුවහොත් ඔවුන් දෙදෙනාම නැවතවරක් විවාහවේ විවාහදිවේහි නැවතත් ඇතුළුවීමෙහි ඔවුන් දෙදෙනා කිරෙහි වරතක් නැත. මේවා අල්ලාගේ සීමාවන් වන්නේය. බුද්ධිමත් ජනතාවට ඔහු මේවා මෙසේ විවරණය කරන්නේය. ඔබගේ භාර්යාවන්ව ඔබ රජයි වන තලාක් පවසා ඔවුන් තම ගැබ් ගැනීම දැනගන්නා කාලය වන ඉද්දාවෙහි ප්‍රමාධ කාලයෙහි සිටියහොත්. එම ප්‍රමාධ කාලයේ අවසන්වීමට පෙර. ඔවුන්ව නීමිත අන්දමට භාරයාවන් වශයෙන්ම රඳවා තබා ගනු. නැතහොත් ඉද්දාවේ ප්‍රමාධ කාලයේ අවසන් කරගෙන නීමිත අන්දමෙන් ඔවුන් නිදහස්වීමට අත්හැර දමනු. නමුත් ඔබ අසාධාරණයේ වේදනා කිරීම සඳහා ඔවුන්ව වලක්වා නොතබනු. මේ අන්දමට කවුරුන් හෝ කළහොත් නිගත වශයෙන්ම ඔහු තමන්ට තමන්ම හානියක් කරගත්තෙකු වන්නේය. එබැවින් ඔබ අල්ලාගේ ආයාවන් ආයාවන්හි පවසන ලද කාරණාවන් සමච්චලයට ලක්කර නොගනු. ඔබ කෙරෙහි අල්ලා ලබාදී ඇති වරප්‍රසාධයන්ද. ඔබ කෙරෙහි ඔහු පහළ කරන ලද ධර්මයද ඥානයද සිතා පර්යේෂණ කර බලනු. ඔහු මෙමගින් ඔබට ඔවතන් දෙන්නේය. අල්ලාට බියවනු. නීත වශයෙන්ම අල්ලා සියල්ල හොඳින් දන්නේ යන්නද ස්ථිරවශයෙන් දැනකනු. ඔබගේ භාර්යාවන්ව ඔබ තලාක් කර ඔවුන් තමන්ගේ ඉද්දාවෙහි ප්‍රමාධ කාලේ පූර්ණය කළ පසු ඔවුන් තමන්ගේ සහයකයන් සමඟ ඔවුන් දෙදෙනා සිත ඇතිවම නීවිත ආකාරයට විවාහ කරගැනීම ඔබ නොවලක් වනු. ඔබගෙන් කවුරුන් අල්ලාවද අවසාන දිනේද විශ්වාස කර සිරින්නේද. ඔහු මෙමගින් දේශනා කරනු ලබන්නේය. මේ ඔබව ඉතාමත් පිරිසිදු කරන්නක් වශයෙන්ද. ඉතාමත් පරිශුද්ධ කරන්නක් වශයෙන්ද ඇත්තේය. මෙහි ඇති පින් අල්ලා දන්නවා මිස ඔබ නොදන්නෙහිය. කවුරුන් හෝ තලාක් පවසන ලද භාර්යාවන් වෙත තමන්ට ඉපදුණු ලදරුවන්ට තලාක් කියෙන් ලද භාර්යාවන් මගෙන් කිරිදීම පූර්ණය කිරීමට කැමතියෝ හොත්. මව්වරුන් තමන්ගේ ලදරුවන්ට ඒවා ඉපදුණුදා පටන් අවුරුදු දෙකක් දක්වා පූර්ණ වශයෙන් කිරිදියයුතුය. තවද එම මව්වරුන් කිරිදිනතෙක් ඔවුන්ට ඇඳුම්ද ආහාරයේද වේතනයක් වශයෙන් ලබාදීම ලදරුවාගේ පියා කෙරෙහි අනිවාර්ය වන්නේය. කිසිම ආත්මයක් එහි ශක්තිට වඩා කරනබෙන් බලකරනු ලබන්නේ නැත. එබැවින් තම ලදරුවා වෙනුවෙන් තමන්ට අවශ්‍ය ආහාර නොමැතිවම කිරිදෙනමෙන් එහි මවහෝ නැතහොත් ඔහුගේ පියාව හෝ වේදනා නොකළ යුතුය. තවද මෙසේම ලදරුවාගේ පියා මරණයට පත්වූහොත් ඒ පරිපාලනය කිරීම උරුමක්කාරීන්ට අනිවාර්ය වන්නේය. ලදරුවාගේ දෙමව්පියන් දෙදෙනාම සාකච්ඡා කර කැමතිවේ ලදරුවාගේ කිරිදීම අවුරුදු දෙකක් තුළ නතර කර දැමීම හෝ නැතහොත් මවගෙන් ලදරුවා ඈත් කර දැමීම හෝ අදහස් කළහොත් එසේ කිරීමෙහි ඒ දෙදෙනා කෙරෙහි වරදක් නැත. තවද ඔබ ඔබගේ ලදරුවන්ට කිරි මවුරුන්ගේ මාර්ගයෙන් කිරිදීමට අදහස් කර ඔබ දියයුතු දෑ මුදල් වශයෙන් ලබා දුන්නහොත්. එසේ කිරිදීම ඔබ කෙරෙහි වරදක් වන්නේ නැත. මේවාහි ඔබ අල්ලාට බියවනු. නීත වශයෙන්ම අල්ලා ඔබ කරන දැයි අවධානින් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය යන්න ස්ථීර වශයෙන් දැනගනු. ඔබකින් කවුරුන් හෝ භාර්යාවන්ව අතහැර දමාගිය හොත්. ඔවුන් මාස හතරකුත් දවස් දහයක් බලාපොරොත්තුවෙන් සිරිනෝ. මෙයට මරණ ඉද්දායයි කියනු ලැබේ. එබැවින් ඔවුන් තමන්ගේ ඉද්දාවෙහි ප්‍රමාධ කාලී අවසන් කළහොත්. ඔවුන්ගෙන් නැවත විවාහවීමට කැමැත්තන් තමන්ව නීමිත ආකාරයට අලංකාර කිසිවක් කරගැනීම ගැන ඔබ කෙරෙහි වරදක් නැත. ඔබ කරනදෑ අල්ලා හොඳින් දන්නෙකු වශයෙන්ම සිරින්නේය. ඉද්දාවෙහි සිටින කිසිම කාන්තාවක් ඔබ විවාහ කරගැනීමට අදහස් කළහොත්. ඔබ අතර විවාහ කැමැත්ත ඔබ ගුප්ත ආකාරයකට දැනුන්දීමෙන් හෝ. නැතහොත් ඔබගේ සිතෙහි සඟවා තබා ගැනීමෙන් හෝ ඔබ කෙරෙහි වරදක් නැත. මන්තයත් ඔබ ඔබගේ අදහස ඉද්දා අවසන් වූ වහාම ඔවුන් වෙත නියත වශයෙන්ම දැනුම් දෙන්නෙහි යන්න අල්ලා හොඳින් දන්නේය. එබැවින් ඔබ ගෞරණීය අන්දමෙන් ගුප්ත ආකාරයට පැවසීම මිස ඉද්දා සමයහි විවාහය ගැන ඔවුන් සමග රහසෙන් පොරුන්දු ඇති කර නොගනු. තවද ඉද්දාවෙහි ප්‍රමාධ කාලයේ අවසන්වීමට පෙර ඇයව විවාහ කර ගැනීමටද අදහස් නොකරනු. ඔබගේ මනසෙහි ඇති දැය නියත වශයෙන්ම අල්ලා දන්නේය යන්න ඔබ ස්ථීර වශයෙන් දැනගෙන ඔහුට බියවනු. මෙවැනි අදහස් වලක්වා ගතහොත් නීත වශයෙන්ම අල්ලා සමාව දෙන්නෙකු වශයෙන්ද ඉවසිලිවන්තයකු වශයෙන්ද සිටින්නේය යන්න දැනකනු. කාන්තාවන්ගේ මහරු සඳහන් නොකර හෝ විවාහ කර ඔවුන්ව ඔබ ලං නොවී හෝ සිටියදී තලාක්කීව හොත් වුවද ඔබ කෙරෙහි වරදක් නැත. එහෙත් ඔවුන්ට යම් කිසිවක්දී ප්‍රයෝජනයක් අත්කර දෙනු. දනවතා තම තත්ත්වයට සරිලන ආකාරයටද දුප්පතා තම ශක්ති පමණින්ද. ගෞරණීය අන්දමින්ද. ඔවුන්ට ලබාදී ප්‍රයෝජනයක් අත්කරදීම හොඳ අය කෙරෙහි ඇති යුතුකමකි. නමුත් ඔවුන්ගේ මහර් ඔබ සඳහන් කර විවාහ කරගෙන තිබේ ඔවුන්ට ලංවීමට පෙරම තලාක්කීවේ නම් කවුරුන් අත විවාහ බන්ධනය තිබෙන්නේද ඔහු ස්වාමිපුරුෂයා නැතහොත් ඇය බිරිඳ අත්හැර දැමෝහොත් මිස ඔබ මහර් වශයෙන් සඳහන් කරතිබූ දැයින් අඩක් ඇත. එහෙත් ඔබ ඔබ තුළ අතහැර සහයෝගයේදීම භක්ති විශ්වාසයට ඉතාමත් සමීප වන්නේය. එබැවින් ඔබ තුළ පරෝපකාරී භාවය අමතක කර නොදමනු. නීත වශයෙන්ම අල්ලා ඔබ කරන දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය. විශ්වාසවන්තේනේ සලාතයන්ද උසස් අන්දමින් අසර සලාතය වන මධ්‍යකාල සලාතයද. කාලයේ නොවරදවා සලාත් කර ආරක්ෂා කරගනු. තවද සලාතයෙහි අල්ලාට බියවී ඉතාමත් සිත්තුල බිය බැතිමත්ව සිටිටෝ. නමුත් සලාතේ වේලාව පැමිණ සතුරන් ආදී කුමක් හෝ යම්කිසි කාරණාවක් නිසා එකම ස්ථානික නැවතේ සලාත් කිරීමට ඔබ බිය වුවහොත් ගමන් කරමින් හෝ නැතහොත් වාහනය මත හිඳමින් හෝ සලාත් කරනු. තවද ඔබගේ බිය පහවේ ඔබ බියෙන් තොර කෙනෙකු බවට පත් වූ හොත් ඔබ නොදෙනුවත්ව තිබුණු දැය සලාතයන් ඔහු ඔබට උගන්වාදුන් අන්තමටම සලාත් කර අල්ලාව දිකීර් කරනු. භාර්යාවන්ව අත්හැර දමා මරණයට පත්වන ඔබගෙන් වූ අය තමන්ගේ භාර්යාවන්ව නිවසින් පිටමං කර නොදමා එක් වසරක් දක්වා පූෂණය කරන මෙෙන් උරුමක්කාරයින්ට අන්තිම කැමැත්ව දන්වා සිටිනෝ. නමුත් ඔවුන් වසරක් තුළ තමන් විසින්ම පිටතට ගොස් තමන්ට නීමිත අන්තමින් විවාහය ආදී යම් කිසිවක් කරගැනීමෙහි ඔබ කෙරෙහි වරතක් නැත. අල්ලා බලවන්තයකු හා තියුණු බුද්ධියෙන් යුක්තවද සිරින්නේය. තවද තලාක්කෙන් ලද කාන්තාවන්ට ඔවුන්ගේ ඉද්දාවෙහි ප්‍රමාධ කාලයේ දක්වා පුරුද්ධට අනුව ස්වාමිපුරුෂාගේ දේපල වලින්ම පරිපාලනය ලබාගැනීමට අයිතියක් ඇත. එසේ ඔවුන්ව පරිපාලනය කිරීම භයභක්තිකයින් කෙරෙහි අනිවාර්ය වන්නේය. ඔබ දැනගැනීම පිණිස තමන්ගේ ආයාවන් අල්ලා ඔබට මෙසේ පැහැදිලිව විවරණය කරන්නේය. නබී මරණයට බයේ තමන්ගේ නිවෙස් අත්හැර දමා දහස් ගරණින් පිටත් වූවන්ව ඔබ අවධානය නොකළෙහිද. අල්ලා ඔවුන්ට ඔබ මැරී යනු යැයි පවසා මරණයට පත්කර පසුව ඔවුන්ට පණදුන්නේය. නීත වශයෙන්ම අල්ලා මිනිසුන් කෙරෙහි අනුකම්පාව ඇත්තෙකු වශයෙන් සිටින්නේය. එහෙත් මිනිසුන්ගෙන් වැඩිදිනෙකු ස්තුති කරන්නේ නැත. විශ්වාසවන්තේනේ ඔබ අල්ලාගේ මාර්ගෙහි යුද්ධ කරනු. නීත වශයෙන්ම අල්ලා ඔබගේ ප්‍රාර්ථනාවන්ට සවන් දෙන්නෙකු වශයෙන්ද. ඔබගේ අමාරුකම් දන්නෙකු වශයෙන්ද සිටින්නේය යන්නද ස්තිර වශයෙන් දැනගනු. අමාරුකමෙහි සිටින්නන්ට අලංකාරවත් නය අල්ලා වෙනුවෙන් නය දෙන්නන් කවරෙක්ද. එය ඔහු ඔහුට අනේක ගුණයක් වැඩිවන ලෙසට සලස්වන්නේය. අල්ලා වස්තුව සමහරෙකුට හකුලාද අල්ලා ගනු ඇත සමහරෙකුට වැඩිකරද දෙන්නේය. තවද ඔහු වෙතම ඔබ නැවතත් ගෙන එනු ලබන්නෙහුය. නබියේ මූසාගෙන් පසුව ඊස්ට්‍රයිල් වරුන්ගේ පරම්පරා දරුවන්ගෙන් වූ ප්‍රධානීන්ව ඔබ අවධානය නොකළෙහිද. ඔවුන් අල්ලාගේ මාර්ගයෙහි අපි යුද්ධ කිරීමට අපට ප්‍රධානත්වේ දැරීමට එක් රජිකු යවනු මැනවයයි තමන්ගේ නබි වෙත පැවසූ අවස්ථාවේදී. ඔහු යුද්ධ කළයුතු යැයි ඔබට නියම කරනු ලැබූහොත්. ඔබ යුද්ධ නොකර ඈත්වී සිටින්නෙහු දෙයයි විමසුවේය. එයට ඔවුන් අපගේ ජනතාවද අපගේ නිවෙස්ද අත් හැර අපිව පිටමං කරනු ලැබ සිටියේදී. අපව පිටමං කළ ඔවුන් සමඟ අල්ලාගේ මාර්ගයෙහි අප යුද්ධ නොකර සිටීමට අපට කුමන බාධාවක් දැයි විමසූහ. නමුත් යුද්ධ කරනවෙන් නියෝග කරනු ලැබූ විට ඔවුන්ගෙන් සමහරෙකු හැර අන් අය යුද්ධ නොකර පසුබැස නැවතුනාහ. මෙවැනි අපරාධකරුවන්ව අල්ලා හොඳින් දන්නේ. තවද ඔවුන්ගේ නබි ඔවුන්ට නීත වශයෙන්ම අල්ලා තාලූත්ව ඔබට රජික වශයෙන් යවා ඇත්තේ යැයි පැවසීමට ඔවුන් අප කෙරෙහි ඔහුට කෙසේනම් රාජ උරුමේ අත් වන්නේද. ඔහුට වඩා අපිම රජකිරීමට ඉතාමත් සුදුස්සන් වන්නෙමු. රජකිරීමට අවශ්‍ය වූ ඉමහත් ධනයද ඔහු අත්කරගත්තේ නැතයැයි පැවසූහ. එයට ඔවුන්ගේ නබිවන ඔහු නීත වශයෙන්ම අල්ලා ඔබ කිරේ රජකිරීමට ඔහුව තෝරාගෙන ඇත්තේය. තවද යුද අධ්‍යාපනයහිද දේහ විශාලත්වයෙන්ද ශක්තියෙන්ද ඔබට වඩා ඔහුව වැඩිකර ඇත්තේය. අල්ලා තමන් කැමැත්තන්ටම තම රාජ උරුමිය ලබා දෙන්නේය. අල්ලා දානමාන කිරීමෙහි අති මහත්තය. රජකිරීමට සුදුස්සන්ව හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේ යැයි කීවේය. පසුව ඔවුන්ගේ නබි ඔවුන්ට ඔහුගේ රාජ උරුමයට සලකුණ නම් ඔබගේ දෙවියන්ගේ සංනිධානයෙන් ඇත්තෙන්ම මලයිකාවරුන් ඔසවමින් මංජුසාාවක් ඔබ වෙත ගෙන එනු ඇත. එහි ඔබට සෑහීමට පත්වේ හැකි දෑද. මූසා හාරුන්ගේ පරම්පරාවේ දරුවන් අත් හැරදමාගේ දැයින් ඉතිරිව ඇති දෑද තිබෙනු ඇත. ඇත්තෙන්ම ඔබ විශ්වාසවන්තයෙන් වශයෙන් සිරින්නෙහු යැයි නීත වශයෙන්ම ඔබට මෙහි එක් සාධකයක් ඇත යන්න දකින්නෙහු යැයි කීවේය. පසුව තාලුත් සේනාව කැටුව පිටත් වූ අවස්ථාවේදී. ඔහු තම සේනාවට නීත වශයෙන්ව ඔබ යන ගමන් මාර්ගයෙහි අල්ලා එක් ගංකාවක් මගින් ඔබට පිරික්සුමට ලක් කරන්නේය. ඔබගෙන් කවුරුන් එයින් තම දෝත් පමණට වඩා වැඩියෙන් ජලය නොබිව්වේද. ඔහුම මට අයත් කෙනෙකි. කවුරුන් එයින් ඊට වඩා වැඩියෙන් බොන්නේද. ඔහු මට අයත් කෙනෙකු නොවයැයි පැවසුවේය. නමුත් ගඟට ළඟා වූ වහාම ඔවුන්ගෙන් සමහැරකු හැර වැඩි දෙනෙකු එයින් අධික වශයෙන් ජලය පානය කළහ. පසුව ඔහු තමන් සමග සිටි විශ්වාසවන්තීන් සමඟ එය තරණය කරගිය විට වැඩියෙන් පානය කළ ඔවුන් ජාලූත් සමගද ඔහුගේ සේනාව සමගද අදදින යුද්ධ කිරීමට අපට ශක්තියක් නැතැයි පවසා ඈත්වී ගියහ. නමුත් ඔවුන්ගෙන් කවුරුන් නීත වශයෙන්ම අල්ලා හමුවෙමු යැයි ස්තීරවී සිටියෝද ඔවුන් අන් අයට කොපමන දූ විශාල සමූහයන්ව කොපමන දූ කුඩා සමූහයන් විසින් අල්ලාගේ උදව් උපකාරය මගින් ජයග්‍රහණය කරැත්තාහ. අල්ලා ඉවසිලිවන්තයෙන් සමඟ සිටින්නේ යැයි පැවසූහ. තවද ඔවුන් ජාලූත්වද ඔහුගේ සේනාවද යුදපිටියේදී විරුද්ධව සරන් කළ අවස්ථාවේදී අපගේ දෙවියනේ ඔබ අප කෙරෙහි ඉවසිලි භාවය පහළ කරනු මැනව. අපගේ පාදයන් ස්තීර කර තබනු මැනව. තවද ප්‍රතික්ෂීප කරන මෙම ජනතාව කෙරෙහි ජයග්‍රහණය අත්කර ගැනීමට අපට ඔබ උදව් කරනු මැනවයැයි ප්‍රාර්ථනා කළහ. එබැවින් ඔවුන් අල්ලාගේ උදව් උපකාරය මගින් ඔවුන්ව පරාජය කර දැමෝහ. මෙහි සතුරන්ගේ රජුවන ජාලූත්ව තාලූද්ගේ සේනාවෙහි සිටි දාවුද් කපා දැමුවේය. පසුව ඔහුට අල්ලා රාජ උරුමේද ඥානීද ලබාදී යුද සන්නහ නිපදවීම වැනි තමන් කැමති දෑ සියල්ල ඔහුට උගන්වා දුන්නේය. මෙසේ මිනිසුන්ගේ නපුර කරන සමහරෙකුව ඔවුන්ගෙන් සමහරෙකු මගෙන්ම අල්ලා නොවැලැක්වුවහොත් මෙම භූමිය අනිවාරයෙන්ම විනාශවී ඇත. එහෙත් නීත වශයෙන්ම අල්ලා සකල ලෝකවාසයෙන් කෙරෙහි ඉතාමත් කරුණාවන්තව සිරින්නේය. නබී මේවා අල්ලාගේ ආයාවන් වන්නේය. අපි ඒවා ඔබ කෙරෙහි සත්‍ය මගින්ම සමුදීරණය කරමු. තවද නීත වශයෙන්ම ඔබද අපි විසින් එවන ලද දූතයන්ගින් කෙනෙකි. අප විසින් එවන ලද එම දූතයෙන් සියල්ලන්ම එකම පදවයට අයත් අය නොව. ඔවුන්ගෙන් සමහරෙකුව සමහරෙකුට වඩා අපි උසස් කර ඇත්තෙමු. ඔවුන්ගෙන් සමහරෙකු සමඟ අල්ලා කතා කර ඇත්තේය. ඔවුන්ගෙන් සමහරෙකුව සමහරෙකුට වඩා පදවිවලෙන් උසස් කරද ඇත්තේය. තවද මර්යම්ගේ පුත් ඊසාට අප පැහැදිලි සාධකයන් ලබාදී ජිබ්‍රිල් නැමති පරිශුද්ධ ආත්මය මකින් ඔහුට උදව් කළෙමු. කෙනෙකුට කෙනෙකු සටන් කර ඝාතනය නොකළයුතුයැයි අල්ලා අදහස් කර තිබුණේ නම් අපි යවනු ලැබූ දූතයෙන් වන ඔවුන්ගෙන් පසු පැමිණි අය තමන් වෙත පැහැදිලි සාධකයන් පැමිණි පසුද තමන් තුළ සන්ඩු සරුවල් කර නොගන්නාහ. නමුත් ඔවුන් නම් තමන් තුළ හිතුවක්කාරවේ ඔවුන්ගෙන් සමහරෙක් අපවද අපගේ ආයාවන්ද විශ්වාස කළහ. ඔවුන්ගෙන් සමහරෙක් ප්‍රතික්ෂේප කර දැමෝහ. එබැවින් අල්ලා අදහස් කරතිබුණේ නම් මිසී ඔවුන් සණ්ඩු සරුවල් කර නොගන්නාහ. නමුත් අල්ලා තවන් අදහස් කළ දැය කරන්නේය. විශ්වාසවන්තේනි. කේවලයද මිත්‍රකමක්ද මැදිහත්වීමක්ද නොමැති සාධාරණ විනිශ්්‍යය එක්දිනයක් පැමිණීමට පෙර ඔබට අප ලබාදුන් දැයින් දැහැමි මාර්ගයේ වේදම් කරනු. මෙය ප්‍රතික්ෂේප කරන්නන් තමන්ට තමන්ම නපුර කරගන්නාහ. අල්ලා කෙතරම් ශ්‍රේෂ්ඨයකු වන්නේ දෙයත් ඔහු හැර වෙන කිසිම දෙවියෙක් ඇත්තේම නැත. ඔහු අමරණීයයි. කවදත් ස්තිරවන්තයි. ඔහුව තද නින්දහූ සාමාන්‍ය නින්දහූ පීඩාවට පත් කරන්නේ නැත. අහස් හා භූමිහි ඇති දෑ සියල්ල ඔහුටම අයත්ය. ඔහුගේ අනුමැතියෙන් තොරව ඔහු වෙත කවරකුවත් කවුරුන්ට නම් මැදිහත් වී කතා කළ හැකිද. ඔවුන් ඉදිරියේ ඇති දෑද වෙන්ව ඈතින් තිබෙන දෑද ඔහු හොඳින් දන්නේය. ඔහුගේ කැමැත්තෙන් තොර ඔහු දන්නා දැයින් කිසිවක් වෙන කිසිවෙකුටත් තමන්ගේ දැනුමෙන් දැනගත නොහැක. ඔහුගේ රාජ්‍යය අහස්හිද භූමීහිද පැතිර ඇත. ඒ දෙකම බේරාගෙන ආරක්ෂා කිරීම ඔහුට ආයාසයක් නැත. තවද ඔහු ඉතාමත් ශ්‍රේෂ්ඨයකු හා ඉමහත්්‍යය. ඉස්ලාම් ධර්මයෙහි බලකිරීමක් නැත. මන්දයත් අයහා මගේහි සිට ඈත්වී රිජුමාර්ගය අත්කරගන්නේ කෙසේද යන්න පැහැදිලිවීගේ. එබැවින් කවුරුන් ශේතාන්ව ප්‍රතික්ෂේප කර දමා අල්ලාව විශ්වාස කරන්නේද ඔහු නීත වශයෙන්ම කැඩී නොයන ශක්තිමත් කඹයක් අල්ලා ගත්තේය. අල්ලා සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය. තවද අල්ලා විශ්වාසවන්තීන්ගේ ආරක්ෂකයාය. ඔවුන්ව අන්තකාරයෙන් පිටතට ගෙන ඉමහත් ආලෝකය දෙසට ඇතුළු කරන්නේය. නමුත් ප්‍රතික්ෂේප කරන්නන්ට නම් ඔවුන්ගේ ආරක්ෂකයෙන් ශේතාන්වරුන්ය. ඒවා ඔවුන්ව ඉමහත් ආලෝකෙන් පහකර අන්දකාරයේ දෙසට ඇතුළු කරන්නේය. තවද ඔවුන් නිරාවාසේනය. තවද ඔවුන් එහි සදහටම රැඳී සිටිනු ඇත. නබී ඔබ කෙනෙකුව අවධානය කළෙහිද. ඔහුට අල්ලා රාජ්‍ය ලබාදීම නිසා ඔහු ගර්විත වී ඉබ්‍රහීම් වෙත ඔහුගේ දෙවියන් ගැන තර්ක කළේය. ඒ අවස්ථාවේදී ඊබ්‍රාහිම් කවුරුන් පණ දෙන්නටද මරණයට පත් කරන්නටද සලස්වන්නේද ඔහුය. මගේ දෙවියන්යැයි පැවසීමට ඔහෝ මමද පණ දෙන්නෙමි මරණයට පත්කිරීමද කරන්නෙමි යැයි පැවසුවේය. එයට ඉබ්‍රාහිම් එසේ නම් නීත වශයෙන්ම අල්ලා සූර්යා නැගෙනහිරින් උදා කරන්නේය. ඔබ එය බස්නාහිරින් උදා කරනු යැයි පැවසුවේය. එබැවින් අල්ලා ප්‍රතික්ෂිප කළ ඔහුගේ කට කිසිම පිළිතුරක් දීමට නොහැකිව තිගැස්සී වැසීගියය. අල්ලා අපරාධකාර ජනතාවට පිළිතුරුදීමට මඟ පින්වන්නේ නැත. නැතහොත් එක් ග්‍රාමයක් වෙත ගිය කෙනෙකුමෙන් කෙනෙකු නබී ඔබ දැක තිබේද. ඔහු එහි විනාශවී ඇති නිවෙස්වල මුදුන්වල වහල සියල්ල කඩා වැටි පාලුවට වී තිබෙනු දැක. මේ ගමේ ජනතාව මේ අන්තමට විනාශ වී මියගිය පසු අල්ලා මේ කෙසේ නම් පණ දෙන්නේ දැයි විමසුවේය. එබැවින් ඔහුගේ සැකය නිරාකරණය කිරීම පිණිස අල්ලා ඔහුව අවුරුදු සීයක් දක්වා මැරී සිටීමට සලස්වා පසුව ඔහුට පණදේ ඔහුගෙන් මේ තත්ත්වෙහි ඔබ කොපමන කලක් සිටිහි දැයි විමසූ විට දිනක් නැතහොත් එක දවසක සුළු කොටසක් සිටීමේ පැවසුවේය. එයට ඔහු නොයිසේය ඔබ අවුරුදු සීයක් මෙම තත්ත්වෙහි සිටියේහිය. මෙන්න ඔබගේ ආහාරයද ඔබගේ පානයද බලනු. ඒවා මේ දක්වා නරක් වූයේ නැත. නමුත් ඔබගේ බූරුවා දෙස බලනු. ඒ මැරී දිරාපත්වී ඇටකටු බවට පත්ව ඇත. තවත් ඔබබෙන් සැකසිතන මිනිසුන්ට එක් සාධකයක් බවට පත්කිරීම සඳහා බොරුවාගේ ඇටකටු දිහා බලනු. කිසේ එම ඇටකටු සැකිල්ලක් බවට පත්කර ඒවා මත මස් තැම්පත් කරන්නෙමු දැයි පවසා ඒ ආකාරයටම පනදේ පෙන්නුවේය. මේ සියල්ල ඔහු ඉදිරියේ පැහැදිලිව සිදූ අවස්ථාවේදී. ඔහු නේත වශයෙන්ම අල්ලා සියල්ල කෙරෙහි ඉතාමත් බල සම්පන්නේකු යන්න මා ස්තීර වශයෙන් දැනගත්තමියයි පැවසුවේය. තවද ඉබ්‍රාහිම් දෙවියන් වහන්සේට මගේ දෙවියනේ මියගේ අයව ඔබ කෙසේ පණ දෙන්නෙහිද. එය ඔබ මට පෙන්වනු මැනවයයි පැවසූ අවස්ථාවේදී. ඔහු මේ ඔබ විශ්වාස කළි නැද්දැයි විමසුවේය. එයට ඇත්තය මා විශ්වාස කරගෙනම සිටින්නෙමි. එහෙත් ඒ මගේ දෑසින් දැක මගේ සිත තෘප්තියට පත්වීම පිණිස එය පෙන්වනු මැනවයයි පැවසුවේය. එයට ඔහු පක්ෂීන් හතර දෙනකු අල්ලා ඔබ වොවුන්ව පුහුණු කර පසුව ඒවා කෑලි කෑලිවලට කපා ඒවායෙන් එක් එක් කොටස සෑම කන්දක් මතම තැබීමෙන් අනතුරුව මැද සිටගෙන ඒවාට අඩගසනු. ඒවා ඔබ වෙත ප්‍යාසර කරවිත් සේන්දුවනු ඇතයැයි පවසා ඒ අන්දමට සිදුකර පෙන්වා නීත වශයෙන්ම අල්ලා බලසම්පන්න වහා තියුණු බුද්ධීන් යුක්තෙකු වශයෙන් සිටින්නේ යන්නද ඔබ ස්තීර වශයෙන් දැනගනු යැයි කීවේය. නබී අල්ලාගේ මාර්ගයෙහි තමන්ගේ වස්තුූන් වේදම් කරන අයගේ වස්තුවෙහි උපමාව නම් එක් බීජයක උපමාවට සමවන්නේය. එය එම බීජයේ කරල් හතක් ලබා දුන්නේය. සෑම් කරලකම දාන්‍ය ඇට සීයකි. එබවෙන් දාන්‍ය ඇට හත්සීයක් එම එක බීජයකුන් උත්පාදනය විය. අල්ලා තමන් කැමැති අයට මින් පසුවද දෙගුණයක් කර දෙන්නේය. මන්තයත් අල්ලා දාන මානෙන් ඉතාමත් විශාලවන්තයකු හා දැනුවත්වද සිරින්නේය. කවුරුන් තමන්ගේ වස්තුූන් අල්ලාගේ මාර්ගෙහි වියදම් කර එම වස්තුූන් ලබාගත් අයට තමන් ඒ ලබාදීම ගැන කියාපෑමක් හෝ හිත රිදවීමක් හෝ ඒ සමඟ එක්කාසු නොකලෝද ඔවුන්ට ඔවුන්ගේ පලවිපාක ඔවුන්ගේ දෙවියන්ගේ සංනිධානයහි ඇත. තවද ඔවුන්ට කිසිම බියක්ද නැත. ඔවුන් දුක්වන්නේද නැත. දානමාන කර එය ලබාගත් අයට හිත් රිදවීම තවදුරටත් දීර්ගවන අන්දමටම කරන දානමානයට වඩා ආදරයෙන් කියන හොඳ වදනද සමාවද ඉතාමත් උසස්සය. තවද අල්ලා වස්තුන් අවශ්‍ය නුවන්නෙකු වශයෙන් හා ඉවසිලිවන්තයකු වශයෙන් සිටින්නේය. විශ්වාසවන්තේනේ. අල්ලාවද අවසාන දිනේද විශ්වාස නොකර තමන් දානපතියෙක්කැයි අන් මිනිසුන්ට දැන්වීම පිණිස තම වස්තුව වේදම් කර අපතේ හැරිය කෙනෙකුමෙන් ඔබ ඔබගේ දානමානයේ ලබාගත් අයට කියාපෑමද හිත් රිදවීමද කිරීම මගින් එහි පලවිපාකේ අපතේ නොහරිනු. ඔහුගේ උපමාව තට්ටෙ පෑදුණු ගල් පරයකට සමවන්නේය. තමන් මත පස් වැටි එහෙත් විශාල වර්ෂාවකට ඒ සෝදාගොස් තනිකර ගල් පරයක් බවට පත්විය. මෙසේම ඔහු කළ දානමානය ඔහුගේ ආඩම්බරේ මගින් විනාශවේගයේ. එබැවින් ඔවුන් දානමාන කිරීමෙන් කිසිම පලප්‍රෝජනයක් පරලොවදී අත්කරගන්නේ නැත. තවද අල්ලා තමන්ව ප්‍රතික්ෂිප කරන ජනතාව ඔවුන්ගේ නපුරුක්‍රියාවන්ගේ හේතුවෙන් රිජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත. කවුරුන් තමන්ගේ වස්තුව අල්ලාගේ ශුද්දූ සුම්නස බලාපොරොත්තුවෙන් තමන්ගේ සිත් ස්ථිරභාවයෙන් වේදම් කරන්නෝද. ඔවුන්ගේ දානමානයට උපමාව උසස් භූමිය වන කන්දක් මත තිබෙන එක් වත්තකට සමවන්නේය. ඒ විශාල වර්ෂාවක් පහලූහොත් පලප්‍රයෝජන දෙගුණයක් ලැබෙන්නේය. වැස්ස නොලබුණා වුවද සිසිල් මද සුළංකම ඊයට ප්‍රමාණවත් වන්නේය. තවද අල්ලා ඔබ කරන දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය. ඔබගින් කවුරුන් නම් මේ කැමතිවනු ඇද්ද කෙනෙකුට ඉන්දී මිදි වත්තක් ඇත්තේය එහි දියදහරා සදා ගලමින් නැත්තේය එන් සෑම වර්ගයකව පළතුරුද ඔහුට ලැබෙමින් පවතින්නේය ඔහුද මහළුවයට පත් වූවේය හරි හම්බ කිරීමට නොහැකි කුඩා දරුවන් කිහිප දෙෙනෙකුද ඔහුට ඇත්තේය මෙවැනි තත්ත්වයක් යටතේ ගින්නක් ඇතිකළ හැකි සුලිසුනගක් හමා එය පුළුස්සා දැමුවේය. මෙවැනි තත්ත්වයක් කවුරුන් නම් කැමති වන්නේද. ඔබ සිතා වටහා ගැනීම පිණිස. අල්ලා තමාගේ ආයාවන් ඔබට මෙසේ උදාහරණයන් මගින් පැහැදිලි කරන්නේය. විශ්වාසවන්තේනේ. දානමාන කිරීමට අදහස් කළහොත් ඔබ හරිහම්බ කළ දැයින්ද. අපි ඔබට භූමියෙහි ඉකුත් කළ ධාන්‍ය පළතුරු ආදී දැයින්ද. හොඳමදෑම දානමාන වශයෙන් වේදම් කරනු. ඒවායෙන් නරක්කූදෑදීමට කැමති නුවනු. මන්දයත් නරක්කූ භාණ්ඩ ඔබට කෙනෙකු ලබා දුනහොත් ඒවා ඔබ පිළිකුලෙන් යුතුව ඇස්පීවීගිය අය වශයෙන් මිස ලබාගන්නේ නැත. එබැවින් ඔබ කැමති නොවන භාණ්ඩ අන් අයට දානමානයේ වශයෙන් නොදෙනු. නීත වශයෙන්ම අල්ලා වස්තු අවශ්‍ය නොවන්නෙකු හා ඉතාමත් ප්‍රසංසාාවට අයත් කෙනෙකු වශයෙන් සිටින්නේය යන්න ඔබ ස්තීර වශයෙන් දැනගනෝ. ඔබ දානමාන කළහොත් ශේතාන් ඔබට දුගී භාවය මගෙන් බියගන්වා අවමන් ගෙන දෙන මසුරුකම් කරනමෙන් ඔබව පොළඹවනු ඇත. නමුත් අල්ලා නම් ඔබ දානමාන කළහොත් තමන්ගේ සමාවද සැපසම්පද්ද ඔබට ලබාදින බවට පොරොන්දුවන්නේය. තවද අල්ලා ඉතාමත් විශාලවන්ත හා සියල්ල දන්නෙකු වශයෙන් සිටින්නේය. අල්ලා තමන් කැමති වන්නන්ටම අධ්‍යාපන ඥානය ලබා දෙන්නේය. එබැවින් කවුරුන් අධ්‍යාපන ඥානය ලබාගනු ලබන්නේද. ඔහු නේතවශයෙන්ම අනේක හොඳ අත්කරගන්නේය. නමුත් මෙම ඥාන අධ්‍යාපනය මගින් බුද්ධිමතුන් මිස වෙන කිසිවෙකුත් හැඟීමක් අත්කරගන්නේ නැත. පින් අයිතිකර ගැනීම සඳහා ඔබගේ වස්තුවෙන් කුමක් වේදම් කලා වුවද. නැතහොත් ඔබ කුමක් භාරහාර වුවද. නීත වශයෙන්ම අල්ලා ඒ හොඳින් දන්නේය. තවද භාරහාර වූ පසු ඒ ඔප්පු නොකළ අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවෙකුත් නැත. ඔබ කරන දානමානයේ ඔබ එළිදරව් කළහොත් එයත් අගනේය. මන්තයත් අන් අයවද දානමාන කිරීමට පෙළඹවිය හැකිය. එහෙත් එය ඔබ සඟවා ගතහොත් එයත් දුප්පතුන්ට ලබාදීමෙන් ඔබට ඉතාමත් පින් ලැබෙන්නේය. තවද එය ඔබගේ සමහර පාපකර්මයන්හි පලවිපාකයන් ඔබගෙන් පහකරනු ඇත. ඔබ කරන දෑය අල්ලා හොඳින් දන්නේය. නබී මිනිසුන්ට රජුමාර්ගයේ පෙන්වීමම ඔබගේ යුතුකම වන්නේය. රජුමාර්ගයෙහි ඔවුන්ව ඇතුළු කිරීම ඔබගේ යුතුකම නොව. එහෙත් තමන් අදහස් කරන අයවම අල්ලා රජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. විශ්වාසවන්තේනේ. හොඳ දැයින් ඔබ කුමක් වේදම් කලා ඕද. ඒ ඔබටම හොඳය. අල්ලාගේ ශුද්ධ වූ සොම්නස සොයාගැනීම සඳහා මිස ආඩම්බරය සඳහා ඔබ වේදම් නොකරනු. අහංකාරයේ බලාපොරොත්තු නොවී පින් අත්කරගැනීම සඳහා හොඳ දැයින් ඔබ කුමක් වේදම් කලා වුවද. එහි පලවිපාක ඔබ පූර්ණ වශයෙන් අත්කරගන්නවා මිස එහි පොඩ්ඩක් හෝ ඔබ අසාධාරණය අත්කරගන්නේ නැත. විශ්වාසවන්තේනි. එවැනි දානවාන සමහරක් දුප්පතුන්ට අයත් වන්නේය. ඔවුන් අල්ලාගේ ධර්මය වෙනුවෙන්ම යැයි තමන්ව සම්පූර්ණයෙන් කැපකර පැත්තකට වීම නිසා තමන්ගේ පෞද්ගලික ජීවිතයට පවා භූමියහි ඒ මේ අතදවා ඇවිදින්නට සුදුසු තත්ත්වයක් නොලැබූවන් වශයෙන් සිටින්නාහ. තවද ඔවුන් හිඟා නොකන බැවින්. ඔවුන්ගේ දුක්කිත තත්ත්වය නොදන්න ඔවුන් ඔවුන් ධනපතියන් යැයි අදහස් කරගන්නාහ. ඔවුන්ගේ දුගී භාවේ සලකුණු වන ඇතුම් ආදය මගින් ඔබ ඔවුන්ව දැනගත හැකිය. ඔවුන් මිනිසුන් වෙතින් බැගෑපැත්වී ඉල්ලන්නේද නැත. මෙවැනි දුප්පතුන්ට ඔබ හොඳදැයින් කුමක් වියදම් කළද නියත වශයෙන්ම අල්ලා හොඳින් දැන ඒට අයත් පලවිපාක ලබා දෙන්නේය. විශ්වාසවන්තේනි. කවුරුන් තමන්ගේ වස්තුව දානමාන වශයෙන් රාත්‍රියහිද දහවලෙහිද රහසින්ද ප්‍රසිද්ධියේද වේදම් කරන්නෝද ඔවුන්ට ඔවුන්ගේ පලවිපාක ඔවුන්ගේ දෙවියන්ගෙන් ඇත. තවද ඔවුන්ට පරලොවදී කිසිම බියක් නැත. ඔවුන් දුක් වන්නේද නැත. පොලිය ගෙන වැංචපෙන අය ශීතාන්ට කොටුවී පිස්සුවෙන් නැගිටින්නන් වශයෙන් මෙස වෙන ක්‍රමයකට පරලුවදී නැගිටින්නේ නැත. මන්දයත් වෙළදාමද පොලියමින්ම වන්නේය. එබැවින් පොලිය ගැනීමෙහි වරදක් නැතැයි මොවුන් පැවසූහ. නමුත් අල්ලා ඔබගෙන් කවුරුන් හෝ තම දෙවියන්ගෙන් පැමිණි පොලිය නොගත යුතුය යන අවවාදයට අනුව එය අත්හැර දමා ඇත්තෝ හොත් එයට පෙර ඔහු ලබාගත් කලින්දැය ඔහුටම අයත්ය. මීට පෙරපොලිය ලබාගත් ඔහුගේ කාරණාව අල්ලාගේ සංවිධානයෙහි ඇත්තේය. අල්ලාගේ නියෝගගේ පැමිණි පසු පොලිය අත්හැර දෙමූ බැවින් අල්ලා ඔහුව ක්ෂමා කර හැරිය හැකිය. තවද මෙම නියෝගය ලැබුණු පසෝ කවුරුන් හෝ පසුවද පොලිය ගැනීමට ඉදිරිපත්වෝ හොත් ඔවුන් නිරාවාසේන්‍ය. එහි ඔවුන් සදහටම රැඳී සිටිනු ඇත. අල්ලා පොලිය විනාශ කරදමා දානමානය විස්තීරණය කරන්නේය. තවද තම නියෝගය ප්‍රතික්ෂේප කරමින්ම සිටින පාපතරයන් කිසිවෙකොත් අල්ලා ප්‍රිය කරන්නේ නැත. කවුරුන් විශ්වාස කර දැහැමි ක්‍රියාවන් කර සලාතයේ නොකඩවා ඉටු කරද. සකාත් දුප්පතුන් වෙනුවෙන් වූ බද්ධද ගෙවමින් සිරින් නෝද ඔවුන්ට ඔවුන්ගේ පලවිපාක නීත වශයෙන්ම ඔවුන්ගේ දෙවියන් වෙත ඇත. තවද ඔවුන්ට පරලොවදී කිසිම බියක්ද නැත. මොවුන් දුක්වන්නේද නැත. විශ්වාසවන්තේනේ. ඔබ ඇත්තෙන්ම විශ්වාසවන්තයෙන් වශයෙන් සිටින්නෙහු නම් අල්ලාට බියවී පොලිය මෙතෙක් ලබාගත්දෑ හැරෙන්න්නට ඉතිරිව ඇති දැය නොගෙන අත්හැර දමනු. මෙසේ ඔබ කටයුතු නොකළහොත් අල්ලා සමකද ඔහුගේ දූතයා සමගද යුද්ධ කිරීමට සූදානම් වනු. ඒත් ඔබ පොලිය ගැනීම ගැන සිත් තැවුල් වී මුදුනහොත් ඔබගේ මුදලින් මුල් මුදල ඔබට ඇත. ඔබ අපරාධ නොකරනු. එසේම ඔබටද අපරාධ කරනු නොලබන්නෙහුය. තවද නයලපාගත් අය එය නීමිත වාර්කයට ගෙවාගත නොහැකිව ඔහු අමාරුකමෙහි සිටියෝත්. ඔහුට ගෙවා ගැනීමට වත්කමක් ලැබෙනතුරු බලාපොරොත්තුවෙන් සිටිනු. තවද මෙහි ඇති පින් ඔබ දන්නෙකු වශයෙන් සිටියහොත්. එය ඔහුටම ඔබ දානය වශයෙන් දීම අන් අයට දානයේදීමට වඩා ඔබට ඉතාමත් පින් අයිතිවනු ඇත. තවද එක් දිනයක් ගැන බියවනු. එදින නය ලබාගත් අයද දුන් අයද ආදී ඔබ සියල්ලන්ම අල්ලා වෙත ගෙන එනු ලබන්නේ හුය. සෑම ආත්මයකටම එය කළකම්වලට පූර්ණ වශයෙන් පලවිපාක දෙනු ලබනු ඇත. තවද ඒවාට අපරාධ කරනු නොලැබෙයි. විශ්වාසවන්තේනේ ඔබ එක් නීමිත වාරිකයක් මත ඔබ තුළ ණය ගනුදෙනු කරගතහොත් එය ලියා තබනු. තවද නයදුන් අයද නැතහොත් ලබාගත් අයද ඔබගෙන් කවුරුන් ලියා තැබුවද එය ලියන්නා සාධාරණ ලෙස ලියා තැබියයුතුය. ඒ දෙදිනාම ලිවීමට නොහැකිව ලියන්නාගෙන් ඉල්ලා සිටිහොත් ලියන්නා සාධාරල් ලෙස ලිවිය යුතුයැයි අල්ලා ඔහුට දැනුන්දී ඇති ආකාරයට ලියාදීම ප්‍රතික්ෂේප නොකළයොතුය. ඔහු ලියාදී යුතුය තවද නයලබාගත් අයම නය පත්‍රයෙහි වදන පැවසියයුතුය. වදන පැවසීමද එ ලිවීමද තම දෙවියන් වන අල්ලාට බියවියයුතුය. එබෙවින් එහි කිසිවක් අඩු කර නොදමනු. වදන පැවසිය යුතු නයගත් අය මන්දබුද්ධික වශයෙන් හෝ නැතහොත් වදන පැවසීමට නොහැකි මහලු අය වශයෙන් හෝ කුඩා දරුවෙකු වශයෙන් හෝ තමන් විසින්ම වදන පැවසීමට ශක්තියක් නැති ගොළුවිකු වැනි අයෙකු වශයෙන් හෝ සිටියහොත් ඔහුගේ ආරක්ෂකයා සාධාරණ වශයෙන් වදන පැවසේ යුතුය. තවද ඔබ සාක්ෂි වශයෙන් භාරගත හැකි ඔබගේ පිරිමින්ගෙන් අවංක දෙදෙනෙකු එම නයට සාක්ෂි බවට පත් කරනු. එසේම සාක්ෂි බවට පත්කළ යුතු දෙදෙනාම පිරිමි වශයෙන් නොලබුණහොත් එක් පිරිබියකු සමඟ ඔබ සාක්ෂි වශයෙන් භාරගත හැකි ගැහැනුන් දෙදෙනෙකු සාක්ෂි වශයෙන් ගතයුතුය. මන්තයත් ගැහැනුන් වැඩිවශයෙන් ගනුදෙනු සම්පන්තයෙන් ඉතරම් දැනුම නොතිබෙන බැවිනි. ඒ දෙදිනාගෙන් කෙනෙකු වැරදගියද අනිත් ගැහනු කෙනා ඇයට ඒ මතක් කරදනු පිණිස එසේ කළයුතුය. සාක්ෂීන් ඔවුන් දන්නාදෑ පැවසීමට කැඳවනු ලබන විට සාක්ෂිකීම ප්‍රතික්ෂේප නොකළයුතුය. තවද නය කුඩා වුවද ලොකු වුවද එවල් එවලීම ලියාතැබිය යුතුය. එහි වාරිකී පැමිණෙනතුරු එය නොලියා කම්මැලිවී නොසිටිනු. නය නීමිතාකාරයට ලියා තබනු. මේ අල්ලාගේ සංවිධානයහි ඉතාමත් සාධාරණ දෙයක් වන්නේය. සාක්ෂයට ඉතාමත් ස්තීර දෙයක් වශයෙන්ද නයමුදල හෝ නැතහොත් වාර්කය ගැන හෝ ඔබ සැක නොසිතා සිටින්නට මේ ඉතාමත් ප්‍රෝජනවත් වනු ඇත. නමුත් ඔබ ඔබ අතරයේ මුදලින් කරගන්නා ගණුදිනුවක් වූහොත් ඒ ඔබ නොලියා තැබුවද ඔබ කෙරෙහි වරදක් නැත. නමුත් මුදලින් ඔබ ගණුදෙනුවක් කර ගතහොත් වුවද එයටත් සාක්ෂි තබා ගනු. තවද වැරදි ආකාරයෙන් ලියාගන්නා ලෙස ලියන්නා හෝ බොරු කියන ලෙස සාක්ෂිකරුවන්ට හෝ වේදනා නොකළ යුතුය. ඔබ වේදනා කර ඒ අන්දමට කළහොත් නීත වශයෙන්ම එය ඔබට ඉමහත් පාපයක් වන්නේය. එබැවින් අල්ලාට බියවනු. අල්ලාගේ ගණුදනුව ගැන තමන්ගේ නියමයන් ඔබට මෙන්න මේ අන්දමට උගන්වා දෙන්නේය. තවද අල්ලා සියල්ල ඉතාමත් හොඳින් දන්නකි. තවද ඔබ සංචාරයේ සිටිමෙන් ඒ අවස්ථාවේදී ගණුදිනුවක් කිරීමට අවශ්‍යතාවයක් ඇතිවී ලියවන්නාද ඔබ සොයාගත නොහැකි වුවහොත් ණය පත්‍රිකාව වෙනුවට සින්නක් කර ගැනීමට හැකි යම්කිසි වස්තුවක් ලබා ගනු. මෙහි ඔබගෙන් කෙනෙකු උකසක් නොමැතිව නයදීමට හෝ මිල අධිකවස්තුවක් සුළුබුදලකට උකසට තැබීමට හෝ අනිත් කෙනාව විශ්වාස කළහොත්. විශ්වාස කරනු ලැබූ තැනැත්තා තමන් වෙත ඇති විශ්වාස හරිත වස්තුව නීමිත අන්දමින් ආපසු ලබාදිය යුතුය. තවද තමන්ගේ දෙවියන් වන අල්ලාට ඉමහත්සේ බියවී සාධාරණ ලෙස කටයුතු කළ යුතුය. තවද විශ්වාස හරිත වස්තුවට කවුරුන් හෝ වංචාවක් කිරීමට අදහස් කළහොත්. ඔබගේ සාක්ෂිය ඔබ නොසැඟවිය යුතුය. කවුරුන් හෝ එය සඟවාගතහොත් ඔහුගේ හරදය නේත වශයෙන්ම පාපය තුළට ඇතුළු කර හරින්නේය. මිනිසුනේ ඔබ කරන සියල්ලම අල්ලා හොඳින් දන්නේය. මන්තයත් අහස්සිද භූමියෙහිද ඇති සියල්ල අල්ලාට අයත් දෑයි. ඔබ සිතෙහි ඇති දැය ඔබ එළිදරව් කළද ඒවා සඟවාගත්තද. ඒවා ගැනද අල්ලා ඔබෙන් විභාග කරනු ඇත. අල්ලා කැමති අයට දඩුවම් කරන්නේය. තවද අල්ලා සියල්ල කෙරෙහි ඉතාමත් බල සම්පන්නේ. මිනිසුනේ අපගේ රසූල් තම දෙවියන්ගෙන් තමන්ට පහල කරන ලද ධර්මය ඇත්තෙන්ම විශ්වාස කරන්නේය. එසේම අනිත් විශ්වාසවන්තයින්ද විශ්වාස කරන්නාහ. මොවුන් සියල්ලන්ම අල්ලාවද ඔගේ මලයික්කාවරුන්වද ඔගේ ධර්මයන්ද ඔහුගේ නබිවරුන්වද විශ්වාස කරන්නාහ. තවද ඔහුගේ නබිවරුන්ගේ කිසිවෙකුත් නබිවරුන් නොවයයි අප වෙන්කර ප්‍රතික්ෂේප කර නොහරින්නෙමු. තවද දෙවියනේ ඔබගේ ධර්ම ආයාවන් අපි සවන්තුන්නෙමු. ඔබගේ නියෝගයන්ට අපි අවනතු උනෙමු. අපගේ දෙවියනේ අපි ඔබගේ සමාව ඇයද සිටින්ඩෙමු. ඔබ වෙතම අපි සේන්දුවී යුතුව ඇත්තෙමු යැයි පවසන්නාහ. අල්ලා කිසිම ආත්මයකට එහි ශක්තිට වඩා බලකරනු ලබන්නේ නැත. එය සොයාගත් පින් ඒටම ප්‍රයෝජනවත් වේ. එසේම එය සොයාගත් පාපයන් ඒටම හානියක් අත්කර දෙනු ඇත. අපගේ දෙවියනේ අපි අපගේ යුතුකම් ඉටුකිරීමට අමතක කර හැරියද. නැතහොත් එහි වරදක් කළද. ඒ ගැන ඔබ අපව වර්ධට හසු නොකරනු මැනව. අපගේ දෙවියනේ ඔබ අප කෙරෙහි දැඩි නියෝකයන් නියම කර ඉමහත් බර නොපටවනු මැනව. අපට පෙරවිසූ අය කෙරෙහි දැඩි නියෝගයන් ඔබ පැටවූවාක් මෙෙන් නොපටවනු මැනව. අපගේ දෙවියනේ අපට දරාගත නොහැකි අමාරුකම් අප කෙරෙහි පටවා නොතමනු මැනව. අපගේ පාපයන්ට සමාව දෙනු මැනව. අපව ඉවසුනු මැනව. අප කෙරෙහි දයාව පහළ කරනු මැනව. ඔබමය අපගේ උත්පාදකයා. එබෙවින් ඔබව ප්‍රතික්ෂේප කරන ජනතාවට එරෙහිව ජයග්‍රහණය අත්කර ගැනීමට ඔබ අපට උදව් උපකාර කරනු මැනව යැයි ප්‍රාර්ථනා කරනු මැනව.